හොඳයි එහෙමනම් අපි අද සාකච්ඡාව පටන් ගමු මම අර කිව්වා වගේ ඕගොල්ලන්ට විවිධ විවිධ කමඨහන් ඔස්සේ විවිධ විවිධ පරයයන් ඔස්සේ විවිධ විවිධ ස්වාමීන් වහන්සේලාගේ දේශනා කීපයක් අහන්න සැලැස්සුවා ඒ අහන්න සැලැස්සුවේ ඒ අහනකොට ඕගොල්ලන්ට ඇත්තටම ඔගොල්ලෝ දැන් මෙච්චර දවසක් මේ සාකච්ඡාවලට සහභාගී වෙලා ඔගොල්ලෝ ගත් ඔගොල්ලෝ යම් අවබෝධයක් අරන් තියෙනවා. අන්න ඒක හොඳට වර්ධනය කරලා. අර ඔගොල්ලන්ට දැන් තියෙන්නේ කුසල සිත් හදාගන්න. කුසල් සිත් වැඩිපුර හදාගන්න ක්‍රමයකට යොමු වෙන්න. අනේ කුසල් සිත් කොහොමද මේ ඇති කර එතකොට බලන්න ඔගොල්ලෝ ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ අවබෝධයෙන් යුතුවම ධර්ම ශ්‍රවණය කරනකොට ඔගොල්ලෝ ඉන්නේ කොතනද? සම්පූර්ණයෙන් මේ කුසල් සිත් කියන තැන්වල තමයි ඉන්නේ. කුසල් සිත්මයි හැදෙන්නේ. ඒකට බලන්න මේ ධර්ම ශ්‍රවණය කරන තුල ඒ කරනකොට ඕගොල්ලෝ නිකම්ම නිකන් ඔහේ සාකච්ඡාව අහන් යන්න එපා. ඒ සාකච්ඡාව අතරමැද නවත්තන්න. අතරමැද නවත්තලා ඒ කතා ඒ අහපු ටික පොඩ්ඩක් විග්‍රහ කරගන්න අන්න බලන්න. දැන් තමයි ඔන්න නියමෙටම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙන්නේ. මේක පෙරල පෙරල පෙරල පෙරල පෙරල අහන්නේ බලන්නේ. මේ කියන්නේ මොකද්ද කියලා තියෙන්නේ මොකද්ද කියන එක හොඳට බලන්න. එතකොට දැන් ඔයගලන්ට තේරෙනවා මේ කියන කතන්දරේ. සුත්තමේ ඥානෙ තියෙන අය ගොඩක් අය ඉන්නවා. එතකොට දැන් ඒගොල්ලන්ටත් තේරෙනවා මේ කතන්දරේ. එතකොට ඊටත් එහාට ගිය කට්ටිය ඉන්නවා. ඉතින් ඒ හැමෝටම Taman තුලට දැන් මේක ගලපලා බලනකොට සතුටක් දැනෙනවා. ඇයි තේරෙනවනේ දැන් මේ කියන කතන්දරේ? අනේ මේ කියන්නේ මේ මේ මේකම නේද මේ කියන්නේ කියලා අන්න දැන් ඒ ගලප ගන්නකොට සතුටක් දැනෙනවා අන්න බලන්න. එතකොට අන්න ඒ දැනීම තුල Tamanට පේනවා වෙන්දට මේ මේ වෙන්දට මේ මේ වගේ එකක් අහනකොට කොහොමද මේ මේ ඔක්කොම නිකන් වචන විතරයි. මේවා නිකන් උඩින් ගියේ. දැන් Tamanට ඒකේ අර්ථය තේරෙනකොට කියන ගැඹුරු දැන් ඒ ඒ කතාව තේරෙනකොට පුදුමාකාර සතුටක් එනවා. අන්න බලන්න ඒක අවබෝධය තුල එන එකක්. තමන් මේ ධර්මයේ තුල හැසිරීම තුල ලැබෙන ඥානයක් ඒක. එතකොට මාන කුසල් සිත් තමයි එතකොට හටගන්නේ දිගින් දිගටම. ඒ කුසල් සිත් හටගන්නකොට තමන්ට පුදුමාකාර සතුටක් ඇත්තටම ඒක निराமிස සතුටක් දැනෙන්න පටන් ගන්නවා ඇතුලාන්තය තුලින්. නේද? ඇතුලාන්තයෙන්ම දැනෙන්න ගන්න සතුටක් තියෙනවා. ඉතින් අර ඒක තමයි කරගන්න ඕනේ. දැන් දැන් වෙන්ද වගේ ඔබට දැන් මේක මේ දැන් ධර්මයේ දැන් ඔබ ශ්‍රවණය කරන ක්‍රමයක් වෙනස් වෙනවා. දැන් මේක තුල නැත්තම් දැන් එහෙම නොවුනොත් කොච්චර ඇහුවත් වැඩක් නැහැ. මේක ඇතුළට ගලප ගන්න ඕනේ. දැන් මේ අහන අහන දැන් දේශන අහනකොට දැන් ඔබ ඒක ගලප ගන්නවා ඇතුළට. අන්න ඒක වෙන්න ඕනේ. Taman තුලින් මේක දැන දකින න්‍යායකට Tamanපත් වෙනවා. ඒක තමයි කරගන්න ඕනේ. අන්නේ කරනකොට තමයි මේ ඥානීය මේ ධර්මඥානීය වැඩෙන්නේ. මේ චූටි චූටි සියුම් තැන් ටික තේරෙන්න පටන් ගන්නෙ. අන්න ඒ විදිහට මේක යනකොට. ඉතින් ඒක තමයි සිද්ධ වෙන්න ඕන කාරණාව. හොඳයි. ඉතින් එහෙමනම් අපි අද සාකච්ඡා කරන්න මට හිතුණා ඔබත් එක්ක ශුන්්‍යතාවය ගැන. අපි මේ අහලා තියෙන ශුන්්‍යතාවය ගැන. එතකොට මේ සූත්‍ර දේශනක් තියෙනවා ගානක්ම. එතකොට අපි බලමු කොහොම මොකද්ද මේ ශුන්්‍යතාවය කියන්නේ. දැන් ඔබ ඔබ ත්‍රිවිධ විමෝක්ෂය ගැන කතා කරනකොටත් ඔබ අහලා තිනවා ත්‍රිවිධ විමෝක්ෂය තුල ශුන්්‍යතාවය. මොකද්ද? අනිමිත්ත, අපනිහිත, ශුන්්‍යත කියලා අහලා තියෙනවා. දැන් මේවා මේ තමයි න්‍යාය. දැන් මේ න්‍යාය පොතේ තිබුණට වැඩක් නැහැ. ඇහුවට වැඩක් නැහැ. මේක Taman තුලින් අවබෝධයෙන් දකින්න ඕනේ. මේ දකින්නකොට තමයි මේ ඔබට මේක තේරෙන්නේ. ඒතකොට බලන්න යමක් ශුන්‍ය නම්. ඒ කියන්නේ එතන ගන්න කිසිම හරයක් නැහැ. හරයක් නැහැ. කිසිම හරයක් නැහැ. අසහරයි. එතකොට මේ හැම අර්ථයකින්ම පෙන්වන්නේ එකම දෙයක්. එතකොට බලන්න ඒ තව පැත්තකින් බලන්න ශුන්‍ය නම් නොහටගෙන. හටගෙන නැහැ. හටගන්නේ නැති. නොහටගත්ත. අන්න බලන්න මේ මේ ඔක්කොම ඒ ඒ වචන නැති වුණාට ඒ කියන අර්ථය මේ එකම ස්වභාවය අසංකත. අසංකත කියන්නේ ඒ ඒ ස්වභාවයටමයි. ඈ එතකොට ඒ ඒ ওই නම් වලින් විවිධ නම් වලින් හඳුන්වලා තියෙන එකම ස්වභාවයක් ගැන තමයි කතා කරන්නේ. එතකොට එහෙනම් අපි අද පොඩ්ඩක් පරීක්ෂ මේ දැන් අපි හුඟක් මේ න්‍යාය ධර්මයන් වලට ගල්පලා බලලා කතා කරලා තියෙන නිසා ප්‍රායෝගිකවම ඔබ මේක අත්විඳින්නේ අත්දකින්නේ කොහොමද කියන කතන්දරේ අපි බලමු. හරිද? දැන් හොඳට කල්පනා කරලා බලන්න මෙහෙම. හරිද? මම පුදුුවන් තරම් සරලව මේ සාකච්ඡාව ඔබට කරන්න. ඔබ බලන්න උගක් ගැඹුරු කතන්දර වලට යන්නේ නැතුව ඒ කියන්නේ දැන් ගැඹුරු අහලා තියෙනවනේ. ඒව ගලප ගන්න. ඒව ගලපගෙන බලන්න ඔබට මේක තේරෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. හරිද? අන්න ඒක තමයි සිද්ධ වෙන්න ඕනේ. ඉතින් අපි බලමු මේක මේක ඔබට පහසුම තේරෙන්න තේරුම් ගන්න පුළුවන් පහසුම විදියකට අපි මේක මම බලන්නම් ඔබට විස්තර කරලා දෙන්න. ඉතින් ඔබත් බලන්න ඒක ඔබත් ගලප ගන්න බලන්න. හරි? නැත්නම් කොච්චර අපි කිව්වත් වැඩක් නැහැ. ඔබ මේක ඇතුළට ගලපගන්නේ නැත්නම් එතන ඉතින් අඩුවක් තියෙනවා. හරිද? එතකොට එන අපි බලමු මේ බුදු පියාණන් වහන්සේ මොකද්ද මේ ශුන්්‍යතාවය කියලා දේශනා කළා තියෙන්නේ. බලමු අපිට මේ ශුන්්‍යතාවය හම්බ වෙලා තියෙනවද කියලා. හරිද? එතකොට බලන්න මෙන්න මෙහිම බලන්නකෝ. දැන් බලන්න ඔබට මම දැන් කියන්න යනවා දෙයක් දිහා බලන්න කියලා. හොඳ ඥාණයෙන් අල්ලගන්නේ. හොද්දට ඥාණයෙන් හොද්දට සෝතාවදානෙ දීලා අහගන්න. හරිද? වෙන වැඩ ඔක්කොම නතර කරන්න. මේකට හොඳට ඇහුම්කන් දෙන්න. දැන් බලන්න ඔබ බලන්න දැන් ඔබට මම යමක් කියන්න යනවා දෙයක් දිහා බලන්න කියලා. දැන් ඔබ දන්නවද? දැන් ඔබේ ඇහැ සකස් වෙලාද? ඒ රූපය සකස් වෙලාද? සිත සකස් වෙලාද? එකක්වත් සකස් වෙලා නැහැ. තාම මං කිව්වේ නෑනේ. එහෙනම් බලන්න දැන් ඔබට බලන්න කියන එකට ඔබගේ ඇහැ සකස් වෙලත් නැත්තම් ඔන්න බලන්න ඒ පැත්තට ඇහැ සකස් වෙලත් නැහැ. එතකොට රූපය සකස් වෙලත් නැහැ. චක්කු විඤ්ඤාණය සකස් වෙලත් නැහැ. මේ කිසිවක් සකස් වෙලා නැහැ. එහෙනම් බලන්න ඒ දැනගන්න දේ ඒ බලන්න කියන දේ ගැන මේ වෙලාවේ ඇහැ තියෙන ශුන්්‍යතාවයක. ඇහැට ඇහැ ඇහැ තාම ඒකට සකස් වෙලා නැහැ. අන්න බලන්න. හොඳට බලන්න මේ කතන්දරේ. හොඳයි. ඊට පස්සේ බලන්න දැන් මම තාම කණෙන් කිව්වෙත් නැහැ. අන්න බලන්න කනට එහෙනම් තාම ඒ ඒ බලන්න කිව්ව දේ ගැන සද්දයක් කිසිම දෙයක් ආවේ නැහැ. එහෙනම් තාම ඒ ගැන ඔබට අවස්ථ කනට කන සකස් වෙලත් නැහැ ඒක අහගන්න. එතකොට සද්දේ ආවෙත් නැහැ ඒ පිළිබඳව. සෝත විඥානය හටගත්තෙත් නැහැ. ඒ ටික හටගත්තේ නැත්නම් ඉතුරු ටික තාම හටගෙන නැහැ නේ. කියන්නේ තාම නැහැ. එහෙනම් බලන්න කන තියෙන්නෙත් මේ වෙලාවේ ඒ සම්බන්ධයෙන් බාන ශුන්්‍යතාවයක. ආන්න බලන්න මේ වෙලාවේ සකස් වෙලා නැහැ. කනට නිමිත්තක් නැහැ ආවේ. තාම. ඇහැට තාම නිමිත්තක් ආවේ නැහැ. අන්න බලන්න දකින්න නිමිත්තක් ආවේ නැහැ. අහන්න නිමිත්තක් ආවේ නැහැ. මේ කිසිවක් ආවිලා නැහැ. එහෙනම් බලන්න. එහෙනම් බලන්න ඔබේ එක මොහොතක දැන් එහෙනම් ඔබට කියනකොටම මම දැන් කිව්වොත් පිටිපස්ස බලන්න කියලා. අන්න පිටිපස්ස බලන්න කියනකොට තමයි අන්න දැන් අන්න බලන්න නිමිත්තක් ආව පිටිපස්ස බලන්න කියලා. ඔන්න බලන්න දැන් ඔන්න දැන් තමයි පෙර නොතිබී හටගත්තේ. මේ දැන් තමයි ඕක ඇහුනේ. ඔන්න බලන්න දැන් ඇහුනේ. එහෙනම් බලන්න දැන් මේ හට ගැනීම සිද්ධ වුණේ කොහොමද? කනට සද්දය ඇවිල්ලා වැදුනා සෝත විඥානි සෝත විඥානි හටගත්ත කන සෝත කන සද්ද සෝත විඥානි තිංගං සංගති පස්ස වෙලා වේදනා සංඥා සංකාර විඥාන අන මනෙන් දැනගත්තා කනෙන් නෙමෙයි දැනගත්තේ මනෙන් මනෙන් දැනගත්තා පිටිපස්ස බලන්න කියලා. දැන් බලන්න කනට හම්බුනේ නැහැ පිටිපස්ස බලන්න කියන එක. හැබැයි ඔබට යම් ඔබට ඔබ හිතින් දැනගත්තා පිටිපස්ස බලන්න කියලා. ඒ කියන්නේ දැන් බලන්න එතනදිත් බලන්න මේ දැනගත්ත දේ ගැන කන දන්නේ නැහැ. අන්න බලන්න කන තියෙන්නෙම අනිමිත්ත ස්වභාවයක. කන තියෙන්නෙම බලන කන සද්ද ගැටුණට කන දන්නේ නැහැ. කනට නිමිත්තක් නැහැ. මොකක්ද කිව්වේ කියලා. එන බලන්න කන තියෙන්නේ අනිමිත්ත ස්වභාවයක. හරි? එතකොට හොඳට බලන්න එහෙනම් දෙයක් හැදුනේ කොහෙද? මනස තුල. ගොඩ නැගුණේ මනස තුල පිටිපස්ස බලන්න කියලා මනස තුල තමයි ගොඩ නැගුණේ. මොකක්ද හටගත්තේ හේතුඵල ධර්ම. ආන්න බලන්න. ස්කන්ධ පහක් හටගෙන දැන ගැනීමක් වුණා. පංච උපාදානස්කන්ධයක් හටගත්ත පිටිපස්ස බලන්න කියලා. දැන ගැනීමක් ආවා. දැන් බලන්න. හොඳට බලන්න. එහෙනම් එතන ක්‍රියාත්මක වුණේ මොකද්ද? හේතුඵල ධර්ම. හේතුඵල ධර්ම ක්‍රියාත්මක වුණේ කොතනද? කනට ඇහිච්ච නැති දෙයක් ගැන සිත දැනගත්තා. කන තියෙන්නේ අනිමිත්තයි අපනිහිතයි ශුන්්‍යතයි කියන ස්වභාවයමයි. කනට කිසියක් දැ අඹුන්නේ ඒ සම්බන්ධයෙන්. හිත දැනගත්තා කියලා කියන්නේ ආන්න බලන්න හිත දැනගත්ත දේ ඒ පටිච්ච සමුප්පන්නෝ හටගත්ත ධර්මයක්. හේතු පළවෙන් හටගත් එකක් තමයි මනස තුල ඔන්න ඔය දැන් ඔය කිව්ව කතන්දරේ. දැන් එතකොට හොඳට බලන්න. එතකොට කනේ ශුන්්‍යතාවය වැහිලා ගියා. අන්න බලන්න. කන කනේ අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන මේ ස්වභාවයම වැහිලා ගියා මනෙන් මේක දැනගත්ත තැන. තාම සියුම් තැනක්. එතකොට බලන්න. එතකොට මේ මනෙන් දැනගත්තේ කොහොමද? පටිච්චසමුප්පන්නව හටගෙන. පටිච්චසමුප්පන්නව හටගෙන ස්කන්ධ පහක් හටගත්තා. සලායතන හටගත්තා. සලායතන හටගන්න හේතුව තමයි නාම රූප සකස් වුණා නාම රූප සකස් වෙන්න හේතුව විඥානයේ බල ගැන්විලා විඥානයේ හටගන්න හේතුව සංඛාර හටගත්තා සංඛාර හටගන්න හේතුව අවිද්‍යා ප්‍රත්‍යයෙන් තමයි මේක උනේ එහෙනම් බලන්න එහෙනම් දැන් මේ හට ගැනීමක් සිද්ධ වෙන මොහොතේදී ඒකට ඉස්සල්ලා කනනම් තිබුණේ ඇහෙන දෙකක් නම් බලන්න කන ශුන්්‍යතාවයේ කන දැනගත්ත නැති දෙයක් හිත හටගන්නවා කියන්නේ හිතේ හිත දැනගන්නවා කියන්නේ බලන්න කන තියෙන්නෙම ශුන්්‍යතාවයක. කනට කවදාකවත් හිත දැනගත් එක හම්බ වෙලා නැහැ. එතකොට හොඳට බලන්න මම ඉස්සල්ලාම උතනින් පොඩ්ඩක් ඔබට පෙන්වන්නම්. එතකොට හොඳට බලන්න කන තියෙන්නේ කන මේ ගැන දන්නේ කනට නිමිත්තක් නැහැ ගැන. කනට ඒ ගැන බලන්න ප්‍රාර්ථනාවක් නැත්තම් දුකක් නැහැ මේ වෙලාවේ. කනෙන් දුකක් ඉපදිලා නැහැ මේ වෙලාවේ. මේ මාස කන ගැන මම මේ කියන්නේ. හොඳයි. ඒතකොට බලන්න එතකොට කන තියෙන කනට කිසි දෙයක් හම්බ වෙලා නැහැ ඒ සද්දේ ඒ දැනගත්ත දේ ගැන. එතකොට කන තියෙන්නේ ශුන්්‍යතාවියක. එහෙනම් කන තියෙන්නේ අනිමිත්ත අපනිත ශුන්්‍යත කියන ස්වභාවයමයි. බලන්න හේතුඵල දහමක් තමයි මනස තුල ක්‍රියාත්මක උනේ. අන්න බලන්න හේතුඵල දහමින් වැහුණා. එහෙනම් බලන්න ඔබට මම මේ කෑල්ල ඉස්සලා පෙන්වුවේ ඇයි කියලා. එහෙනම් දැන් බලන්න දැන් ඔබ අපි හිතමු ඉදිරිය දිහා බලන් ඉන්නවා. ඔබ දැන් ඉදිරිය බලන් ඉන්නකොට දැන් බලන්න පිටිපස්ස පැත්ත ගැන ඔබට මේ වෙලාවේ යමක් තියෙනවා කියලා කියන්න පුළුවන්ද? අපි හිතමු ඇහෙන් ඔබට පේන දෙයක් පිටිපස්ස දැන් පේනවාද? කවුරු හරි මාත් එක්ක එක්කෙනෙක් එකතු වෙන්නකෝ බලන්න. අලුත් එක්කෙනෙක් එකතු වෙන්නකෝ. කවුරු හරි එක්කෙනෙක් එකතු වෙන්නකෝ ඇති. හරි. එතකොට මට එයත් එක මේ කතා කරගෙන යන්න පුළුවන්. හොඳට බලන්න දැන් ඔබ හොඳට බලනම අනුරාධ නෝනා එකතු වෙන්නකෝ. කවුරු හරි එක්කෙනෙක් ඉන්නකෝ. හරි? හොඳයි ප්‍රශාන්ත ඔව්. හොඳයි. දැන් බලන්න ඔබතුමිය මං ඔන්න දැන් ඔබ ඉදිරිය බලන් ඉන්නවා. ඔබ ඉදිරිය බලන් ඉන්නකොට දැන් ඔබට පිටිපස්ස පිටිපස්ස පැත්ත ගැන රූප ඔබට ඇහෙන් සකස් වෙනවාද? ඔබට පිටිපස්සේ රූප ගැන කියන්න පුළුවන්ද මොනවාක්වත්? කිසි දෙයක් ඔබට කියන්න බෑ. එතකොට බලන්න එතකොට දැන් පිටිපස්ස පැත්තෙන් එන සද්දත් මේ වෙලාවේ නැත්තම් ඔන්න බලන්න එහෙනම් ඇහැ තියෙන්නේ කොයි කොයි වගේ ස්වභාවයකද මේ වෙලාවේ. ඇහැ සකස් වෙලා නැහැනේ පිටිපස්සට අර මං ඉස්සෙල්ලා කිව්ව උපමාව. දැන් බලන්න ඇහැ සකස් වෙලා නැත්තම් පිටිපස්සට ඇහැට ගැටෙන රූපයක් සකස් වෙලත් නැහැ. එහෙනම් ඒ සම්බන්ධව චක්කු විඤ්ඤාණයක් හටගෙනත් නැහැ. තිංගං සංගති පස්ස වෙන්නෙත් නැහැ. වේදනා සංඥා සංකාරය යෙදෙන්නෙත් නැහැ. විඤ්ඤාණ දැන ගැනීමක් එන්නෙත් නැහැ. ඒ කියන්නේ හේතුඵල ධහම එහෙනම් එතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අන්න බලන්න වැඩි. හොඳට බලන්න මේ වෙලාවේ ඔබ ඉදිරිය බලන් ඉන්නවා. දැන් ඔබට ඉදිරිය බලන් ඉන්නකොට පස්සට ඇහක් නැහැනේ. ඒතර බලන්න පිටිපස්සට ඇහ සකස් වෙලා නැහැ. ඇහ සකස් වුනේ නැත්නම් ඇහැට ගැටෙන රූප නැහැ පැත්තේ. ඔන්න බලන්න. ඇහැට ගැටෙන රූප නැත්නම් චක්කු විඤ්ඤාණයක් ඒ සම්බන්ධයෙන් හටගන්නේ නැහැ. එහෙනම් තිංග සංගති පස්ස කියලා වේදනා සංඥා සංකාරය යෙදිලා ස්කන්ධ පහක් හටගන්න ක්‍රියාවලියක් පිටිපස්ස පැත්තෙන් ඔබට වෙන්නේ නැහැ මේ වෙලාවේ. ඔබේ පිටිපස්සේ. එතකොට ඔබට ඇහෙන් ලෝකයක් එතන තියෙනවද දැන්? ඇහෙන්නේ නැහැ. මට ටිකක් අයියෙන් කියන්න. නැහැ පිටිපස්ස පිළිබඳ නැහැ මහත්මයා. අන්න හරි. ඒ කියන්නේ එහෙනම් පිටිපස්ස පිළිබඳව මේ වෙලාවේ ඇහැ තියෙන්නේ මොන මොන අවස්ථාවකද? අනිමිත්තයි අපනීතයි ශුන්්‍යතයි කියන ස්වභාවයක. හොඳට බලන්න. ඒ කියන්නේ ඇහෙන් දැන් පිටිපස්ස ගැන කිසිම රූපයක් ඇහැට ගැටෙන්නෙත් නැහැ, චක්කු විඥානයක් හටගන්නෙත් නැහැ. තිංග සංගතිපස්ස වේදනා සංඥා සංකාර විඥාන කියලා කිසිම ලෝකයක් පිටිපස්සෙන් හටගන්නේ එතකොට බලන්න එහෙනම් දැන් ඔබේ පිටිපස්ස පැත්ත ගැන ඇහැට ලෝකයක් නැහැ මේ වෙලාවේ. එහෙනම් ඒ සම්බන්ධයෙන් ඇහැ තියෙන්නේ ශුන්්‍යතාවයක. හොඳට බලන්න. නිමිත්තක් නැහැ පිටිපස්සේ දෙයක් ගැන මේ වෙලාවේ. මේකක් තියෙනවා කියලා නිමිත්තක් නැහැ මේ වෙලාවේ. ඇහැ ගැටෙන්නේ නැති නිසා. එහෙනම් බලන්න අනිත් අනිමිත්තයි අපනීතයි ශුන්්‍යතයි කියන ස්වභාවයක් දැන් පිටිපස්ස පැත්ත පිටිපස්ස ගැන ඔබට තියෙන්නේ ඇහෙන්. දැන් බලන්න ඔබට කනින් පිටිපස්සෙන් සද්දයක් එන්නේ නැත්තම්. ඔබට දැන් පිටිපස්සේ තියෙන දෙයක් ගැන කියන්න පුළුවන්ද? ඒත් බෑ. ඒත් බෑ. අන්න බලන්න. අනිමිත්තයි අපනීතයි ශුන්්‍යතයි. හොඳට බලන්න. දැන් ඔබට ඒ පැත්තේ තියෙන දෙයක් ගැන දිව බලන්න දෙන්නේ නැහැ. ඔබ ඉන්නේ ඉදිරිය බලාගෙන. දැන් බලන්න දිවෙන් ලෝකයක් මේ පැත්තට සකස් වෙනවද? සකස් වෙන්නේ. අන්න බලන්න. එතකොට බලන්න දිව රස ජීව විඥානීය කියන තැනිනුත් මේ වෙලාවේ මේ පැත්තට ලෝකයක් සකස් වෙලා නැහැ. එහෙනම් ඒ ආයතන ඒ ආයතනයක් තියෙන්නේ අනිමිත්තයි අපනීතයි ශුන්්‍යතයි කියන ස්වභාවයක. දැන් බලන්නකෝ තිව ගඳ සුවඳ. ඒ පැත්තෙන් ඔබ ඔබට මේ වෙලාවේ කිසිම ගඳ සුවඳක් එන්නේ නැත්තම්. හොඳට බලන්න. ඔබට මේ වෙලාවේ මේ පැත්ත ගැන මොකද්ද කියන්න තියෙන්නේ? නහයින්. අන්න බලන්න. එතනක් තියෙන්නේ ඒ වගේම ස්වභාවයක් අනිමිත්තයි, අප්පනිහිතයි, ශුන්්‍යතයි කියන ස්වභාවයක්. ඊට පස්සේ බලන්නකෝ. දැන් ඔබට අල්ලන්න දෙන්නෙත් නෑ පැත්තෙන්. අල්ලලා බලන්න දෙන්නෙත් නෑ. දෙන්නේ නැත්තම් මේ වෙලාවේ මේ පැත්ත ගැන ඔබට කයින් ගන්නත් බෑ. එන බලන්න මේ වෙලාවේ මේ පැත්ත ගැන කය පොට්ටබ්බ කාය විඥානය කියන තැනින් ඔබට ලෝකයක් එන්නේ නැහැ. ඒ හරහා තිංග සංගති පස්ස කියලා පටිච්චසමුප්පන්නව හටගන්න ලෝකියකුත් මේ වෙලාවේ එතන නැහැ. හේතුඵලව සිදුවෙන ක්‍රියාවලියක් එතන නැහැ කය හරහා. එහෙනම් බලන්න ඇහැ කන නාසය දිව කය. මේ පහින් ඔබට බාහිරව ස්පර්ශ කරගන්න පුළුවන්. එහෙනම් බලන්න මේ පහ මේ පහින්ම ඒ පැත්තේ ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ඔන්න දැන් හිත ගැන බලන්න. දැන් බලන්න දැන් ඔබ මේ ධර්මයේ හොඳට පරිශීලනය කරලා තියෙනවා. ඉතින් එතකොට මට දැන් ඔබටයි කියන්න ඕනේ එහෙනම් ඔබට හිතින් එළිය ගැන පිටිපස්ස ගැන කියන්න පුළුවන්ද කියලා අහන්න. දැන් ඔබට ඒ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? ඔබට පුළුවන් හිතින් පිටිපස්ස දෙයක් ගැන මේ වෙලාවේ හිතක් පහළ වෙනවද ඔබට? පහළ කරගන්න පුළුවන්ද? හොඳට බලන්න. ඔබට ඔබට පුළුවන්ද හිතින් පිටිපස්සට ගිහිල්ලා පිටිපස්ස දෙයක් ගැන හිතක් පහළ කරගන්න? ඔබට හිතන්න පුළුවන්. ඒක මේ වගේ. දැන් අපි හිතමු ඔබතුමිය ඉන්නේ ගෙදර කියලා. ඔබ ඉන්නේ ගෙදරද මේ වෙලාවේ? මට ඇහෙන්නේ නැහැ අනුරාධ නෝනා. ගෙදර මොකක් නෑ ඉන්නේ ගෙදර. හරි. අපි හිතමු ඔබ රැකියාව කරන තැන මේ වෙලාවේ ඔබට හිතන්න පුළුවන් හා ඔබ ඔෆිස් එකේ ඔබ රැකියාව කරන තැන ඉන්නවා කියලා හිතන්නකෝ. ඔන්න ඔබට හිතන්න පුළුවන්. අනිත් අයත් හිතන්න. දැන් ගෙදර ඉන්න කට්ටිය නම් ඔබ ඉන්නේ කාමරයක නම් සාලෙක නම් ඔබ වෙන තැනක ඉන්නවා කියලා හිතන්නකෝ. ඔබ මිදුලේ ඉන්නවා කියලා හිතන්නකො හිතන්න පුළුවන්. දැන් බලන්න ඔබ මිදුලේ ඉන්නවා කියලා. ඔන්න ඔබ හිතනවා. හොඳට හිතන්න. දැන් ඒ හිතන්නේ කොයි වෙලාවේද මේ වර්තමාන මොහොතේ. ඔන්න බලන්න දැන් ඔබ ඔෆිස් එකක ඉන්නවා කියලා හිතනවා. ඔබ කැමති තැනක් බලන්න. ඔතනින් තොරව වෙන තැනක් ගැන හිතන්න. හිතන්න පුළුවන් නේ ඔබට. අන බලන්න. බලන්න දැන් ඊ හිතපු එක. දැන් අපි හිතමු ඔබ ඔෆිස් එක ගැන හිතුවා කියලා. ඔබ ඔබ රාජකාරිය කරන තැනක හිතුවා කියලා. ඔබ එතන ඉන්නවා කියලා. දැන් එතන ඇත්තට මොනවා වෙනවද? ඔබට පේනවද? ඇහෙනවද? දැනෙනවද? කිසි දෙයක් මේ වෙලාවේ හම්බ වෙනවද? එන බනෝ හිතපු එක බොරුවක් නේ. ඈ හිතපු එක බොරුවක්. ඔබ හිතන්නකෝ ඊයේ ඔබ ඊයේ ඊයේ ඔබ ගියා නම් ඔබ රාජකාරිය කරන තැනට එහෙම නැත්නම් ඔබ දැන් ওই ඉන්න තැන දැන් ඔතන ඉන්නකොට අනිත් අය හිතුවනේ තව තැනක් ගැන ඊයේත් එතනට ගිය දෙයක් ගැන හිතන්නකෝ දැන් දැන් හිතන්න පුළුවන්. දැන් බලන්න ඔය හිතනකොට එතන පිළිබඳව කිසිම දෙයක් ඔතන තියනවාද ඔය සිතුවිල්ල තුල? ඔය සිතුවිල්ල තුල කිසි දෙයක් නැහැ. එතකොට බලන්න එහෙනම් මේ අපි හිතනවා කියන තැන මේ භෞතිකයේ කිසි කොහෙවත් තියෙන දෙයක් ගැන මේ අපි හිතන්නේ. අපි හිතන්නේ හිත සිත තුල තියෙන දෙයක් ගැන. හරි? එතකොට බලන්න දැන් හිතපු දැන් මේ වෙලාවේ ඔෆිස් එකේ ඉන්නවා කියලා හිතන්න පුළුවන්. හිතලා බලනකොට බලන්න එතන දැන් මේ වෙලාවේ ඇත්තට මොනවා වෙනවද? දන්නේ නැහැ. එහෙනම් මේ හිතපු එක ඇත්තක්ද? අන්න බලන්න. ඒ කියන්නේ අපිට හිත හිත බාහිරට යන්න බෑ කියලා අපි දන්නවනේ. හිතින් බාහිරේ දකින්න බෑ කියලා. එහෙනම් බලන්න ඔබට එහෙනම් මේ වෙලාවේ පිටිපස්ස ගැන මේ හිතින් කිසිම දෙයක් ගන්න බැරි වෙනවා. එතකොට බලන්න එහෙනම් පිටිපස්ස ගැන මේ වෙලාවේ කිසිවක්ම සකස් වෙන්නේ නැහැ. එහෙනම් බලන්න මේ ඔබ ඉදිරිය බලන් ඉන්නකොට පිටිපස්ස පිටිපස්ස ගැන ඔබට කියන්න තියෙන මොකද්ද? අනිමිත්තයි ශුන්‍ය අනිමිත්තයි අපනිතයි ශුන්‍යතයි කියන ස්වභාවයක තියෙන්නේ. ආයතන හයම තියෙන්නේ ඒ සම්බන්ධයෙන් අනිමිත්තයි අපනිතයි ශුන්‍යතයි කියන ස්වභාවයක. ඒ කියන්නේ ඒ පැත්තෙම තියෙන ශුන්‍ය ස්වභාවයක් මේ වෙලාවේ. දැන් බලන්න ඔබ කවුරු හරි මේ වෙලාවේ ඔබට මෙන්න මෙහෙම දෙයක් මතක් වෙනවනම් ඔබ ඉදිරියේ බලන් ඉන්නවා ආ පිටිපස්ස පැත්තේ කබඩ් එකක් තියෙනවනේ බිත්තියක් තියෙනවනේ මෙන්න මේ විදියට හිතිච්ච කෙනෙක් ඉන්නවනම් මේ වෙලාවේ මෙන්න මෙතන. එයා ඉන්නෙම මිත්‍යා දෘෂ්ටියක. හොඳට ලියා ගන්න මේක. ඒ කියන්නේ බලන්න එයාට කිසිම සාධකයක් නැහැ පිටිපස්සේ දෙයක් තියනවා හෝ නැහැ කියලා ගන්න. ඒ කියන්නේ බලන්න පිටිපස්සේ දෙයක් තියනවා කියලා ගන්න නම් එයාට එක්ක ඇහෙන් කනෙන් නහෙන් දිවෙන් කයින් මනෙන් මේ ආයතන හයෙන් ඉන්න ඕනේ. යමක් දැනගන්න ඕනේ. එතකොට බාහිරය ගැන ස්පර්ශ කරගන්න පුළුවන් ඇහෙන් කනින් නාහින් දිවෙන් කයින්. මේ පහෙන් තමයි කරගන්න පුළුවන්. දැන් බලන්න මේ පහම ඉදිරියට සම්බන්ධ වෙලා තියෙන වෙලාවයි පිටිපස්සට සම්බන්ධ වෙලා නැත්තම් මේ වෙලාවේ සිතට දැනගැනීමක් ගන්න බෑ ඒ සම්බන්ධයෙන්. එතකොට බලන්න එතකොට එහෙනම් ඒ පැත්ත තියෙන්නම ශුන්්‍යතාවයක. එහෙනම් කෙනෙක්ට මේ වෙලාවේ හම්බ වෙනවා නම් එතන තියෙනවනේ. බිත්තිය තියෙනවනේ පිටිපස්සේ. පුටුවක් තියෙනවනේ. කබඩ් එකක් තියෙනවනේ. මෙහෙම කියලා හම්බ වෙනවනම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. හොඳට මේක ලියා ගන්න. ඒක ඇවිල්ලා මිත්‍යා දෘෂ්ටියක්. හරිද? ඔන්න දැන් බලන්න දැන් ඔබ ඉදිරිය බලන් ඉන්නවා. ඔබට ඉදිරියෙන් යමක් මුණ ගැහෙනවා. ඇහැ ඇහැ වහගෙන ඉන්නවා. අන්න කට්ටියම දැන් ඇහැ වහ ගන්නවා. ඔන්න ඇස් අරිනවා. ඇස් අරිනකොටම බලන්න ඔබට පෙනීම කියන එක ඇවිල්ලා ඔබට අඩුගානේ එළිය කියන එකවත් හම්බ වෙනවා. ආලෝකය කියන එකවත් හම්බ වෙනවා. පේනවා කියන ස්වභාවයවත් හම්බ වෙනවා. බලන්න ඒක කොහෙන්ද හම්බ වෙන්නේ කියලා. ආන්න බලන්න. ඇහැ අරිනකොටම ඇහැ රූප චක්කු විඥාන කියන ස්වභාවය හටගත්තා. තිංගං සංගති පස්ස. වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ හේතුඵල ක්‍රියාවලිය ක්‍රියාත්මක වුණා. පේනවා කියන ස්වභාවය හරි හම්බ වෙනවා. එතකොට බලන්න ඔන්න දැන් හොඳට බලන්න ඔන්න ඔතන. දැන් මේ පේනවා කියන ස්වභාවය ඉදිරිපිට තියෙන එක. මේ ඇහැට හම්බ වුණාද? ඇහැ දන්නවද පේනවා කියලා? ඇහැ දන්නවද මේ පේනවා කියලා? ඇහැ දන්නේ නැහැ. ඇහැ දන්නේ ඇහැ ඇවිල්ලා කණ්ණාඩියක් වගේමයි. මං කණ්ණාඩි උපමා හොඳට විග්‍රහ කරපු නිසා අද මම ඒක කරන්නේ ඔබ ගලප ගන්න. මේ කතා කරනකොට බලන්න ඇහැ කියන්නේ හරියට CCTV කැමරාවක් වගේ ඇහැ කියන්නේ හරියට කණ්ණාඩියක් වගේ. ඒතකොට කණ්ණාඩිය දන්නවද මේ ඉදිරි පිට තියෙන දේවල් ගැන? අඩු ගානේ පේනවා කියලාවත් දන්නවද? නෑ. පේනවා කියලා අපිට හම්බ වෙන්නේ කොහොමද? ඇහැ රූප චක්කු විඥාන සකස් වෙනකොටම තිංගන් සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන තැනින් අන්න බලන්න ස්කන්ධ හට ගන්නවා හටගෙන පේනවා කියන ස්වභාවය අන්න දැනෙන්න ගන්න. ඒක බලන්න දැනගත්තෙත් කවුද? හිත දැනගත්තේ. අන්න බලන්න සිද්ධ වුණේ මොකද්ද? හේතුඵල ක්‍රියාව. පටිසමුප්පන්නව හටගත්තා. එතකොට බලන්න ඇහැ ඉදිරිය බලන් ඉන්නකොටත් ඇහැ තියෙන්නේ ඇහැට නිමිත්තක් නැහැ අනිමිත්තයි. කණ්ණාඩියක් වගේමයි. ඇහැට අපනිහිතයි. අපනිහිතයි කියන්නේ මේ වෙලාවේ ඇහෙන් දුකක් හටගන්නේ නැහැ. යමක් හම්බ වුණොත් තමයි දුකක් හටගන්නේ. ප්‍රාර්ථනාවක් තිබුණොත් තමයි. බලන්න ඇහැට එහෙම එකක් නැහැ. අන්න බලන්න ඇහැට හම්බුන්නේ නැහැ කිසි දෙයක්. අනිමිත්තයි අපනිහිතයි. බලන්න අනිමිත්ත කියන එක ආවනම් අපනිහිත ශුන්්‍යත කියන දෙක යෙදෙනවාම. එකයි එන්න ඕනේ. ඔබ ශුන්්‍යත කියන තැන නම් ඔබට අවබෝධ වුණේ මේ වෙලාවේ අනිමිත් අපනිහිත කියන දෙක එතනට යෙදිලාමයි තියෙන්නේ. ඔබට මේ වෙලාවේ අපනිහිත කියන ස්වභාවය නම් මේ වෙලාවේ වැටහුනේ ටක් කාලා අනිමිත්ත ශුන්‍යත කියන දෙක එතන තියෙනවා. එකයි එන්න ඕනේ. මේ තුනම එන්න ඕනේ. එකක් එනකොට අනිත් දෙක එතන තියෙනවා. උත්තර දෙකම. එන බලන්න ඇහැට ඉදිරියේ තියෙන කිසිවක් ගැන නිමිත්තක් නැහැ. අනිමිත්තයි. එහෙනම් බලන්න ඇහැ තියෙන්නම අනිමිත්තයි අපනිහිතයි ශුන්‍යතයි කියන ස්වභාවයක. බලන්න මේක වැහිලා ගියේ මොකෙන්ද? හේතුඵල ධමයෙන් වැහුවා. ආන්න බලන්න. යමක් හේතුඵල ධමයෙන් වැහිනවා නම් එතන තියෙන මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයි. එතන තියෙන්නේ අනබන අවිද්‍යා භූමිය අන්න බලන්න අවිද්‍යාව නිසයි මේක වෙහිලා ගියේ. මේ ශුන්්‍යතාවය වෙහිලා ගියේ. අන්න බලන්න. අවිද්‍යාව මුල් වෙලයි මේ හේතුඵල ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ. හරිද? අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලායතන කියන තැන තමයි දැන් ඔබ ඉන්නේ. ඔය සලායතන කියන තැන ඉන්නකොට ඇහැ රූප චක්කු විඥාන තිංග සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියලා ඔන්න රූප නිර්මාණය වෙන්න පටන් ගන්නවා. කන සද්ද සෝත විඥානයේ අන්න බලන්න කන සද්ද සෝත විඥානයේ තිංග සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියලා මේන්න කනේ කන ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. දිව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. නහය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ විදිහට මේ හේතුඵල ක්‍රියාවලිය අවිද්‍යාමූලිකව ඔබ අනවබෝධයකින් නිකම් මේක ක්‍රියාත්මක වෙනවා. එහෙනම් බලන්න ඔබට මේ ඉදිරියේ දැන් මේ පේන ස්වභාවය තුල පවතින ශුන්්‍යතාවය වැහිලා යන්නේ මොකෙන්ද? මේ හේතුඵල ධහම. දැන් බලන්න ඔන්න දැන් තව සියුම් තැනක් බලන්න. තාම ඔබ ආවි නෑ මේ මට අපි අපි කතා කරන්න ඕන තැන. දැන් බලන්න ඔබ ඉදිරියේ බලන් ඉන්නකොට එහෙනම් බලන්න පිටිපස්ස පැත්ත තියෙන්නේ අපි වම් පැත්ත කියලා. ඔබ ඉදිරියේ බලන් ඉන්නවා තාම වම් පැත්ත ඔබට බලන්න කිව්වේ නෑ. බලන්න වම් පැත්ත තියෙන්නේ ඔබේ ඔබේ වම් පැත්ත අරගත්තොත් දැන් මේ වෙලාවේ වම් පැත්ත තියෙන්නේ අනිමිත්තයි අපන්හිතයි ශුන්්‍යතයි කියන ස්වභාවය. එහෙනම් ශුන්‍ය අපි ශුන්‍ය කියන තැන ගමු. බලන්න මේ පැත්ත ශුන්‍ය ස්වභාවයක් තියෙන. ඔන්න දැන් ඔබ ඒ පැත්ත බලනවා. අන්න බලන්න ඒ පැත්ත බලනකොට ඔන්න බලන්න පෙර නොතිබීම යමක් හටගන්නවා. බලන්න හටගන්නේ ශුන්්‍යතාවය තියෙන තැනක තමයි ශුන්්‍යත ස්වභාවයක තමයි හට ගැනීමක් වෙන්නේ. ඒ කියන්නේ අසංකතයක් තිබිච්ච තැනක තමයි සංකතයක් වෙන්න පටන් ගන්නෙ. හොඳට බලන්න. පෙර නොතිබීම යමක් හටගත්ත ටක් ගාලා ඒ පැත්තට හැරෙනකොට අන්න බලන්න ඇහැ රූප චක්කු විඥානයේ ගැටුණා. අන්න බලන්න අර ශුන්්‍යතාවය වැහිලා ගියා යමක් පිළිබිඹු වෙන්න පටන් ගත්තා. අන්න බලන්න හේතුඵල ක්‍රියා ක්‍රියාවලිය ක්‍රියාත්මක වුණා යමක් පිළිබිඹු වෙන්න පටන් ගත්තා. අන්න අර එතන පැවතිච්ච ශුන්්‍යතාවයේ අන්න බලන්න නිරුද්ධ වෙලා ගියා. එහෙනම් බලන්න මේ හට ගැනීම සිද්ධ වුණ බේස් එක මොකද්ද? අත්තිවාරම මොකද්ද? අන්න බලන්න නොහට ගන්නම ස්වභාවයක නොහට ගත්තම ස්වභාවයක අසංකත ස්වභාවයක තමයි සංකතයක් නිර්මාණය වුනේ. දැක්කද වැඩි. මොන බලන්න. සියුම්ම බලන්න. හොඳට බලන්න. දැන් ඔබ වම් දැන් මේ පැත්තට හැරුණා. අන්න දැන් මේ පැත්තේ හට ගැනීමක් තියෙනවා. දැන් බලන්න ඉස්සල්ලා එතකොට බලන් හිටපු පැත්තෙන්. දැන් මේ පැත්ත දකුණු පැත්ත මේ පැත්ත බලන්න දැන් ඔබ මේ මේ වම් පැත්තට හැරුණාට පස්සේ දැන් ඔබ ඉස්සල්ලා හිටපු පැත්ත දැන් දකුණු පැත්ත. හොඳට බලන්න. ඉස්සල්ලා බලන් හිටපු පැත්ත දකුණු පැත්ත. දැන් මේ පැත්ත අනිමිත්තයි අපරිහිතයි ශුන්‍යයි. මේ පැත්තට ආයතන හයෙන් එකක් සකස් වෙලානේ. මේ පැත්ත තියෙන්නේ ශුන්‍යතාවයක. ඔබට එතන හම්බ වෙනවා නම් අනේ ඉස්සල්ලා එතන පුටුවක් තිබුණානේ. ඉදිරිය බලන් ඉන්නකොට අපි හිතමු ඔබට පුටුවක් හම්බ වුණා. දැන් ඒ පුටුව නැති වුණා මේ පැත්ත බලනකොට ඔබට හම්බ වෙනවා කබඩ් එකක්. ඔන්න බලන්න. මේ කබඩ් එක කියන එක ඔබට නිර්මාණය වුණේ බලන්න පෙර නොතිවීම හටගත්තා. හටගත්තේ මොකද්ද වුනේ? ඇහැරුව චක්කු විඥානය කියන තින්න සංගති පස්ස වුණා. ආන්වන් හේතුඵල ධම ක්‍රියාත්මක වුණා. ඔබට කබඩ් එක කියලා මේක හම්බ වෙනවා. ඔන්න බලන්න. දැන් අර පුටුවට මොකද වුනේ? පුටුව නිරුද්ධ වෙලා ගියා. ආ දැන් ඒ පැත්තේ ස්වභාවය මොකද්ද? ඒ පැත්තට ඇහැ නැහැ. ඇහැ සකස් වෙලත් නැහැ. ඇහැට ගැටෙන රූප සකස් වෙලත් නැහැ. චක්කු විඤ්ඤාණය සකස් වෙලා නැහැ. ආයතන හයම මේ විදිහට එතන සකස් වෙලා නැහැ. දැන් පෙර තිබිච්ච තැන. දැන් එතන ශුන්‍යයි. ඔන්න බලන්න දැන් වැඩි. දැන් එතන ගැන අපිට කතා කරන්න බෑ. හැබැයි ඔබ කියනවා නම් එතන පුටුවක් තියෙනවා කියලා ඔබට හිතෙනවා නම් ඔබට දැනෙනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටිය. ආ බලන්න. ඒක මිත්‍යා දෘෂ්ටිය. ඒ කියන්නේ ඔබට කිසිම සාධකයක් නැතුව ඔබ යමක් තියනවා කියලා ගන්නවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. අන්න බලන්න. එතකොට හොඳට බලන්න. දැන් මේන මේ දැන් ඔබ දැන් බලන් ඉන්න ඉදිරිය පිළිබඳව ඔබට යම් යම් එක එක දේවල් දැන් මේ වෙලාවේ එනවා. ආ දැන් මම ඔබෙන් ඇහුවොත් එහෙම හරි පේන දේවල් ගැන ටිකක් කියන්න කියලා ඔබට කියන්න පුළුවන්. ඔබ කියනවා පේන දේවල් ගැන. ඒ කියනකොට බලන්න ඒ හැම තැනකදීම ඇහැ ඒ පිළිබඳව දන්නවද? හොඳට බලන්න. ඔබ අතින් අල්ලලා බලනවා. අත දන්නවද මේ පිළිබඳව? ඔබ දිව ගහලා බලනවා. දිව දන්නවද ඒ පිළිබඳව? ඔබ ගඳ සුවඳ බලනවා. නහය දන්නවද මේ මේකේ ගඳ සුවඳ කියලා? අන්න බලන්න. එහෙනම් බලන්න ඇහැ, කන, නාසය, දිව, කය. මේ පහින් බාහිර ස්පර්ශ කරන්නේ මේ පහින් එකකටවත් මේ හිත හදාගන්නදී මේ පහින් එකකටවත් හම්බ වෙනවාද? හොඳට බලන්න. ඔබට හොඳට පේනවා මේ ඇහැ කන නාසය දිව කය කියන පහම කණ්ණාඩි පහක් වගේ. මේවට සසර වසනාතුරාවට මේවා කිසි දෙයක් මේවා ගැන දැනෙන්නේ කිසිම නිමිත්තක් හම්බු වෙලා නැහැ. එහෙනම් බලන්න ඇහැට කිසිම දිනක ඇහැ වෙල්ල උපකරණයක්. කන, නහය, දිව, කය කියන්නේ උපකරණ ටිකක් වගේ. ඒක බලන්න මේවට කිසිම දිනක මේ හිත හදාගන්න කිසි දෙයක් ලැබිලා නැහැ. දැනගෙන නැහැ. එහෙනම් බලන්න මේ හැම තැනකම ඉන්න ඇහැ තියෙන්නේ මොන ස්වභාවයේද? අනිමිත්ත, අපනිත, ශුන්‍යත කියන ස්වභාවය. කන අනිමිත්ත, අපනිත, ශුන්‍යත කියන ස්වභාවය. 10 අනිමිත්ත අපනීත ශුන්්‍යත කියන ස්වභාවය. ආන්න බලන්න. එහෙනම් මේ මේ මේ මේ මේ අනිමිත්ත අපනීත ශුන්්‍යත කියන මේ ශුන්්‍යත ස්වභාවය වැහිලා ගිහිලා තියෙන්නේ මොකෙන්ද? හේතුඵල ධහමෙන්. අන්න බලන්න. හේතුඵල ධහමෙන් තමයි මේක වැහිලා ගිහිලා තියෙන්නේ. එහෙනම් මේ හේතුඵල ධහම ක්‍රියාත්මක වෙනකොට බලන්න ආයිත් ඔබ බලන්න දැන් දැන් ඔබ ඔය දැන් බලන්න අපි ඉස්සල්ලා බලන් හිටියේ ඉදිරිය ඊට පස්සේ ඔබට කිව්වා වම් පැත්ත බලන්න කියලා ඔබ මේ පැත්තට දැන් හැරුණා. ඔන්න මේ පැත්ත බලනකොට දැන් මේ පැත්තේ දෙයක් තමයි සකස් වෙලා තියෙන්නේ. බලන්න සකස් වෙච්ච දේ කොහොම සකස් වුනේ? ඇහැ කන නාසය දිවකය මේවා හරහා මොකද සකස් වුනේ? හිත. හිත සකස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හේතුඵල ධම ක්‍රියාත්මක වෙනවා. පටිසමුප්පන්නෝ ගොඩනැගෙන දේවල් ටිකක් මේ වෙලාවේ හම්බ වෙනවා. ඒ හම්බ වෙනකොට එතන තිබි ඉස්සල්ලා එතනට හැරෙන්න ඉස්සල්ලා එතන තිබෙන ශුන්‍ය ස්වභාවයක ඒ ශුන්‍ය ස්වභාවය නැති වෙලා ගිහිල්ලා අන්න බලන්න යමක් පිළිඹු වෙන ස්වභාවයක් ඔබට හම්බ වෙනවා. ඒක නෑ කියන්න බෑනි වෙනවා. දැන් බලන්න දැන් ඒ පැත්ත බලනකොට දැන් ඔන්න දැන් ඔබ වම් පැත්ත බලන් බලන්න කිව්ව පැත්ත දැන් ඔබ එතන. ඔන්න දැන් ඔබට කියනවා දැන් පිටිපස්ස බලන්න කියලා. ඔන්න දැන් ඔබ පිටිපස්ස බලනකොට බලන්න දැන් මොකද්ද වෙන්නේ කියලා. ඔබ දැන් පිටිපස්ස බලනකොට බලන්න පිටිපස්ස බලන්න ඉස්සල්ලා පිටිපස්ස පැත්ත ගැන එතන ඔබට හම්බ වෙනවා නම් යමක් තියෙනවා කියලා බලන්න ඉස්සල්ලා ඒක මිත්‍යා දෘෂ්ටිය. හොඳට අහගන්න. එහෙනම් බලන්න දැන් ඔන්න ඔබ ඒ කියන්නේ ඔබට මේ ඇහෙන් කනින් නහින් දිවෙන් කයින් මනෙන් මේ හයෙන්ම තොරතුරක් ගන්න බැරිම තැනකදී ඔබ හිතාගෙන ඉන්නවා එතන යමක් තියෙනවා කියලා. ඒක බලන්න අන්න ඒක ඇවිල්ලා මිත්‍යා දෘෂ්ටිය. එතකොට බලන්න දැන් ඔබ ආයිසරයක් ඔන්න පිටිපස්ස බලන්න. ඔබ පිටිපස්ස පැත්ත බලනකොට අන්න බලන්න ශුන්්‍යත තිබිච්ච ස්වභාවය නැති වුණා. අන්න ඔබට යමක් හම්බ වෙන්න පටන් ගන්නවා. දැන් කොහොමද හම්බ වෙන්නේ? ඇහැ රූප චක්කු විඥානීය ගැටෙනකොට අන්න බලන්න තින් අසංගති පස්ස කියලා මන හදා ගන්නවා එක එක දේවල් හොඳට බලන්න. සද්දයකින් වෙන්න පුළුවන්, ඇහෙන් වෙන්න පුළුවන්, කනින් වෙන්න පුළුවන්, නහයෙන් වෙන්න පුළුවන්, දිවෙන් වෙන්න පුළුවන්. ඔබ අල්ලලා බලලා වෙන්න පුළුවන්. බලන්න කොහෙන් බැලුවත් ඇහැටවත් කනටවත් නහයටවත් දිවටවත් කයටවත් හම්බුනොත් එකක් හිතට හම්බුනේට. ඒ මොකක්ද එහෙනම් හැදෙලා තියෙන අන්න අර ස්කන්ධ හට ගැනීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ හේතුඵලව උපදින ක්‍රියාවලිය හිතට සිද්ධ වෙනවා. අන්න දැන් ඔබට කියනවා ඒ ක්‍රියාවලිය තුල යමක් හම්බ වෙනවා කියන තැන එතන මිත්‍යා දෘෂ්ටියක් නැහැ. ආනවා. ඒක මිත්‍යා දෘෂ්ටියක නෙමෙයි. ඒක වෙලා අවිද්‍යා භූමිය. ඒ දැන් ඔබ අහුවෙලා තින්නේ අවිද්‍යාව. හේතුඵල ධම ගැන ඔබ දන්නේ නැත්නම් ඔබ අහුවෙලා තින්නේ දැන් මේ හේතුඵල ධම. ආන්න බලන්න. එහෙනම් ඔබට මං හිතනවා ඔන්න ඔය කාරණාව මොකක්ද ඔබට උතනින් ගන්න තියෙන්නේ. එහෙනම් බලන්න ඔබ දැන් S2 වහගත්තාම ඉදිරිය යමක් තියනවා කියලා ඔබට කියන්න පුළුවන්. හොඳට බලන්න. ඔබ S2 වහගත්තා. දැන් ඔබට කියන්න පුළුවන් ඉදිරිය යමක් තියෙනවා කියලා. ඇහෙන් ගන්නකො ඔබට ඇහෙන් මේ වෙලාවේ කියන්න පුළුවන්ද ඉදිරි යමක් තියෙනවා කියලා. හොඳට බලන්න. හොඳට බලන්න. කියන්න බෑ. ඔබ ඇස් අරිනවා. ඇස් අරිනකොටම අන්න බලන්න පෙනීම කියන ස්වභාවය ඇති වෙනකොට යමක් කියලා හරි ඔබට අහු වෙනවා. අන්න බලන්න. ඒ අහු වෙනකොට බලන්න ඒ ගැන ඇහැ දන්නවද? ඇහැ දන්නේ. ඇහැ දන්නේ. අන්න බලන්න. ඇහැ අරින්න ඉස්සල්ලත් ඇහැ තිබුණේ අනිමිත්ත ස්වභාවයේ. ඇහැ ඇරිය වෙලාවෙත් ඇහැ තියෙන්නේ ඊත් අනිමිත්ත ස්වභාවයමයි. අපනිහිත ස්වභාවයමයි. ශුන්්‍යත ස්වභාවයමයි. එහෙනම් බලන්න ඇහැ ඇරියත් ඇහැ වැහුවත් ඇහැ තියෙන්නේ අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන ස්වභාවයමයි. කනත් එහෙමයි. නහයත් එහෙමයි. දිවත් එහෙමයි. මේ කයත් එහෙමයි. එතකොට බලන්න හොඳට බලන්න. එතකොට එහෙනම් බලන්න මේ ශුන්්‍යත කියන්නේ යමක් තියෙනවා නම් රූපයක් තියෙනවා නම් ගැටෙන්න ඕනේ කාටද ඇහැට ඇහැ තමයි දැනගන්න ඕනේ හැබැයි ඇහැ දැනගන්නේ හිත දැනගන්න. ඒකට හිත දැනගත්තේ කොහේ තියෙන එකක්ද? ආන්න බලන්න හිත දැනගත්තේ හිතින් හදාගත්ත එක. හිත තුල තිංගං සංගති පස්ස කියනකොට ගොඩ නැගෙන රූපය තමයි වේදනා සංඥා සංකාරය යෙදිලා නාම රූප සකස් වෙලා එහෙනම් හිත දැනගන්නේ මොකද්ද හැමතිස්සෙම එහෙනම් අපි මේ දැනගන්න දේ මොකද්ද හැමතිස්සෙම නාම රූප සකස් වෙලා ගොඩ නැගින මනස තුල ගොඩ නැගින දෙයක් තමයි දැනගන්නේ මනසින් එහෙනම් බලන්න අපි හැම තිස්සයක්ම තිස්සෙම අපිට මේ ශුන්්‍යත ස්වභාවය වැහිලා ගිහිලා තියෙන්නේ මොකද්ද අනිනිත් අපනිහිත ශුන්්‍යත කියන ස්වභාවය වැහිලා ගිහිලා තියෙන්නේ මොකෙන්ද වැහිලා ගිහිල්ලා තියෙන්නෙම නාම රූප සකස් වෙන මෙන්න මේ ක්‍රියාවලිය තුළ. එහෙනම් අපි හැම තිස්සෙම මේ පරිහරණය කරන්නේ මොකද්ද නාම රූපය. හැම තිස්සෙම පරිහරණය වෙන්නේ නාම රූපයක්. මේ නාම රූප සකස් වීමක්මයි සකස් අපි පරිහරණය කරන්නේ. ඇයි බලන්න. ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් කයෙන් මේ පහෙන් මොකක් ඉපදුණත් ඉපදිලා තියෙන හිතක්. ඉපදෙන්නේම හිත. ස්කන්ධ පහක් හටගන්නේ. මේ හට ගැනීම තුළ දැනගන්නේ මොකද්ද? මනස තුලින් නිර්මාණය කරන එක තමයි මනසින් දැනගන්නේ. නාම රූප සකස් වෙච්ච එකත් අය විඥාණයෙන් දැනගන්න. වෙන මොකක්වත් දැනගන්න බෑ විඥාණය. නාම රූප සකස් වෙන්නේ නැත්නම් විඥාණයට දැනගන්න බෑ. හරි විඥාණය කියන්නේ නාම රූප සකස් වීමමයි. විඥාණය කියන්නේ නාම රූප සකස් වෙච්ච වෙන දේ ඒ උනේ මොකක්ද කියන එක දැනගැනීමයි විඥාණය කියන්නේ. ආන්න බලන්න. එතකොට එහෙනම් බලන්න, එහෙනම් බලන්න මේ නාම රූප සකස් වෙන ක්‍රියාවලිය නිසා ඒක සිද්ධ වෙන්නේ කොහොමද? ඒක සිද්ධ වෙන්නේ හේතුඵලද? කෙනෙක් පුද්ගලෙක් කවුරුත් කරනවා නෙවෙයි දෙයයන් වහන්සේ කරනවත් නෙවෙයි අන්න ඒකයි පෙන්වන්නේ නයිදන් අත්තගතම් බිම්බ නයිදන් පරකටම් කතා හේතු පටිච්ච සම්භූතා හේතු බන්ධා නිරුච්චති අංගාන හේතු නිසා හටගන්නවා හේතු නිරුද්ධ වෙනවා මේ ධර්මතාවයෙන් මේ හටගන්න මේ තියෙනවද හේතුඵල ක්‍රියාවලියක් තියෙනවා දැන් බලන්න ඔබ ආයිසරයක් බලන්න ඔතනට එනකන් කාටක්වත් තේරුණාද තේරුන්නේ නැද්ද කියන්න බලන්න. ඔතනට එනකන් මොනවා හරි ගැටලුවක් තියෙනවද කාටහරි? හොඳට බලන්න. එහෙනම් අපිට බලන්න අර පිටිපස්ස පැත්තේ යමක් නැහැ කියලා. එහෙම නැත්නම් මේ පැත්තේ යමක් නැහැ කියලා. හම්බ වෙන තැන නෙමෙයි හේතුඵල දහ මේ මධ්‍යම ප්‍රතිපදාව. එතන නෙමෙයි තියෙන්නේ. ආම් මධ්‍යම ප්‍රතිපදාව මම හරියට කිව්වේ නෑ උන්ට. එතකොට බලන්න එතනත් ශුන්්‍යතාවයක් තියෙනවා. ඒ ශුන්්‍යතාවයේ වැහිලා තියෙනවා. ඔබ ඉදිරිය බලන් ඉන්නකොට බලන්න ඔබට පිටිපස්සේ යමක් තියෙනවා කියලා අහු වෙනවනම් මිත්‍යා දෘෂ්ටිය නිසා ඒ ශුන්්‍යතාවයේ වැහිලා. හොඳට බලන්න වෙලා තියෙන වැඩි. එතන එතන පවතින ශුන්්‍යතාවය. ඔබ ඉදිරියේ බලන් ඉන්නකොට ආයතන හයම එතනට සකස් වෙලා නැහැ. ඒ ශුන්්‍යතාවය ඔබට හමු හම්බ වෙන්නේ නැති ඇයි? ඔබ මිත්‍යා දෘෂ්ටියකට අහු වෙලා තියෙනවා කියලා. අන්න බලන්න වැඩි. තියෙනවා ඉන්නවා කියන තැනින් ඒ ගැන ඔබට ඇතද නැතද කියලා ඇත්තටම කතා කරන්න බැරි තැනක. තියෙනවා කියන්නත් බෑ ඔබට නෑ කියන්නත් බැරි තැනක. අන්න බලන ආයතන හයම සකස් වෙලත් නැති තැනක ඔබ තියනවා හරි නෑ හරි කියනවනම් ඔබ ඉන්නේ මිත්‍යා දෘෂ්ටියක. ඔබට ඒ ගැන කිසිම සාක්ෂියක් නෑ කියන්න. කිසිම හේතුවක් නෑ කියන්න. කිසිම හේතුවක් නෑ. ඒතර තියෙන පරම ශුන්‍යතාවය. ආනන්න බලන්න. ඒ කියන්නේ කිසිම සකස් වීමක් එතනට වෙලා නෑ. ඒ සකස් වීම නැති තැන ඔබට ඇත කියන්නත් බෑ නැත කියන්නත්. අන්ත දෙකම ඔබ පිළිදෙන්න ඕන. එන බලන්න එතන තියෙන පරමම ශුන්‍යතාවය. නොහට ගන්නව ස්වභාවයක්. නොහට ගත්තම ස්වභාවයක් අසංකතයක් එතන පවතින්නේ අන්න බලන්න අසංකතයක් එතන පවතින්නේ එතනට සකස් වීමක් වෙලාම නැහැ එතන හේතුඵල ධම ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ අන්න බලන්න අසංකතයක් එතන තියෙන්නේ ඒ පිළිබඳව කිසි දෙයක් ඔබට ඇත්ත නැත කියලා අන්ත දෙකකටම අන්ත දෙකෙන්ම යන්න බෑ අන්න බලන්න ගැඹුරු තැනක් බලන්න ඔබ එතනට යමක් තියනවා ඉන්නවා කියන දන අහු වුණොත් මේ ආයතන හයෙන් එකකටවත් ගෝචර වෙන්නේ නැති තැනක දෙයක් තියෙනවා කියලා ගත්තොත් අන්න ඔෆිස් එක ගැන හිතපු තැන බලන්න හිතුවා බලන්න එතන දැන දකින්න පුළුවන් ඇහෙන් කනින් නහෙන් දිවෙන් කයින් විතරයි භෞතිකයේ පවතිනවා දෙයක් ඒ පහට තමයි ගෝචර වෙන්නේ බලන්න ඒ පහට ගෝචර වෙච්ච නැති දෙයක් ඔබ හිතින් හිතන හිත හිත හිතන එතන දෙයක් තියෙනවා කියලා එතන දැන් ඔබ ඉන්නවා කියලා බලන්න අන්න බලන්න විද්‍යාව කියන්නේ අන්න බලන්න. ඒකම අන්න බලන්න. එතන එතන ඉන්නවා, එහෙම දෙයක් තියෙනවා. දැන් ඔබට ලෝකේ සකස් වෙන්නෙත් බලන්න ওই විදිහටම නේද? තියෙනවා, ඉන්නවා, අම්මා ඉන්නවා, දරුවෝ ඉන්නවා. බලන්න මේකේ ගැඹුර. එන බලන්න එතන පවතින ශුන්්‍යතාවය. වැහිලා ගිහිලා තියෙන මිත්‍යා දෘෂ්ටිය. ආන්න දෙකද ස්වභාවය. එහෙනම් බලන්න එහෙනම් දැන් මේ ඉදිරියේ ඉදිරියේ පවතිනවා මේ වෙලාවේ ඉදිරිය බැලුවත් ඇහැට හම්බ වෙලා නැහැ යමක්. කනට නහයට දිවට කයට මේ පහට හම්බ වෙලා නැහැ ඉදිරිය ගැන. කිසිම දෙයක් කිසිම තොරතුරක් නැහැ නිමිත්තක් නැහැ. කිසිම ඒ සම්බන්ධයෙන් ප්‍රාර්ථනාවක් නැහැ. ඒ ඒ හරියටම කණ්ණාඩියක් වගේ. ඇහැ මේ වෙලාවේ ඉදිරිය පිළිබඳව කණ්ණාඩියක් වගේ. කන කණ්ණාඩියක් වගේ. දිව කණ්ණාඩියක් වගේ. නහය කණ්ණාඩියක් වගේ. කය කණ්ණාඩියක් වගේ බලන්න. එනම් බලන්න අනිමිත්ත අපනිහිත ශූන්‍යත කියන ස්වභාවයකම පවතිනකොට බලන්න හේතුඵල හේතුඵල දහම තුල යමක් विद्यमान වෙනවා. එහෙනම් අන්නේ යහුවෙලා තියෙන අවිද්‍යාව භූමියට. හරිනේ? පිටිපස්ස ගැන යමක් තියෙනවා නම් මිත්‍යා දෘෂ්ටික භූමිය. ආයතන පහට ගෝචර වෙන්නේ නැති තැනක් ගැන ඔබ හිතනවා ඔබ ඔබ ගන්නවා නම් යමක් තියෙනවා කියලා. ඒ තමයි මිත්‍යා දෘෂ්ටික භූමිය. ඔබ මේ වෙලාවේ මේ පෙනෙන දේ ආරම්භය. මේ පෙනෙන දේ ආරම්භයා ඔබ යම් දෘෂ්ටියකට වැටිලා ඉන්නවනම් ඒ තමයි අවිද්‍යා භූමිය ඔබ අහුවෙලා තියෙන දෘෂ්ටිය. ඒ අවිද්‍යාව නිසා ඔබ දෘෂ්ටියකට අහුවෙලා තියෙනවා. අන්න ඒක සක්කාය දිට්ඨිය. අතින් ඒක සක්කාය දිට්ඨිය. ඔබ ඒ ගැන දන්නේ නැහැ. අන්න බලන්න වැඩි. ඔන්නෝක ලෙහා ගන්න ඕනේ. එහෙනම් අපි දැන් මේ ඉදිරියේ එහෙනම් මේ එන අපිට දැන් පේනවා ඔබට ඥානීය මේ වෙලාවේ තියෙනවා නම් ඔබට හොඳට දකින්න පුළුවන් එහෙනම් බලන්න ඔබ ඉදිරියේ බලනකොට ඔබට අනිත් කිසිම දෙයක් ගැන මේ වෙලාවේ ගන්න බෑ. දැන් බලන්න මම ඔබට ගිය සතියේ දුන්න සාකච්ඡාවේදී මෙහෙම. ඔබ විනාඩියකට මේ මම කතා කරන එකත් නවත්තන්න. ඔබට දැන් බලන්න ඔබට ඇහෙන එකම සද්දයයි තියෙන්නේ. මේ කතා කරන සද්ද විතරයි. බලන්න ඒ කතා කරන සද්දේ ඔබට මූලික වෙලා තියෙන්නේ ශබ්ද දාස් ගානක් තියෙන තැනක. ඒ කියන්නේ අනිත් ශබ්ද ටික මේ වෙලාවේ ශුන්‍ය ස්වභාවයක තියෙනවා. ඒ එකක්වත් ඔබට මේ වෙලාවේ ඉන්නේ නැහැ. ඇදිලා. එහෙනම් බලන්න ඒ ශුන්‍ය ස්වභාවය වෙලා තියෙන්නේ මේ වෙලාවේ මේකට ඔබ අහු වෙලා තියෙනවා. මේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා මේ කණෙන් දැන් කණින් මේ දැන් ඔබට හද හැදි හැදි හැදි යනවා හේතුඵල ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය තුල ඔතන පවතින ඇත්තටම ශුන්‍යතාවය ඔබට වැහිලා ගිහිල්ලා තියෙනවා. කණේ ශුන්‍යතාවය. ඔන්න බලන්න දැන් ඔබ මොහොතකට මේ සාකච්ඡාවෙන් පොඩ්ඩක් ඔබ නිශ්ශබ්ද වෙලා පින් තප්පර ගානක් අහන් ඉන්න බලන්න ඔතන ඔතනට නිකන් සමන් යොමු කරන්න. ඔබට පෙනේවි මෙච්චර වෙලා ඇහිච්ච නැති සද්ද ගොඩක් ඔබට ඇහෙන්න පටන් හැබැයි ඒ බව ඔය කන දන්නවද? ඔය සද්ද ටික අර ඔබ කතා කරන වෙලාවෙත් අහන් ඉන්න වෙලාවෙත් කනේ වැදිලා නැද්ද? මේ දැනුත් වදින්නේ නැද්ද? හොඳට බලන්න. හැබැයි කනේ බව දන්නවද? කන දන්නේ නැහැ. එහෙනම් බලන්න, මේ සද්ද ගොඩ අතරින් මේ සද්දෙත් එක්ක ඔබ දැන් අල්ලන් යන්නේ මොකද්ද? අන්න හේතුඵල ක්‍රියාව. අන්න මේ පටිච්චසමුප්පන්නෝ ගොඩ නැගින ක්‍රියාවලිය. දැන් ඔබට තේරුණාද? එන බලන්න ඒ ඒ හරහා බලන්න මේ හරහා තමයි මේ නාම රූප සකස් වෙනකොට තමයි අපිට මේ එක එක දේවල් පිටිබඳව ප්‍රඥප්ති වැටෙන්නේ. පුට්ටු මේස බිත්ති සුදු පාට කළු පාට රෝස පාට මේ විදිහට එක එක එක එක එක එක එක එක දේවල් වැටෙන්නේ මේ මනස තුලින්ම ගොඩනගලා දෙනවා. නේද? ඒතුළු බලන්න ඊ ගොඩනගලා දෙන එක. දැන් පුටුවක් කියලා ගොඩනගලා දීපු එක ඇහැ දන්නේ නැහැ. කන දන්නේත් නැහැ. දිව දන්නේත් නැහැ. දැන් ඇහැට වැටින්නේ වර්ණ සටහන. මේ වර්ණ සටහන ගැන ඇහැ දන්නේ කණ්ණාඩියකට වැටෙන ප්‍රතිබිම්බයක් වගේ. එතකොට බලන්න නමුත් හිත හදාගන්න ආ ඒක පුටුවක් කියලා. ඊට පස්සේ බලන්න තව එකක් බලනකොට ආ සද්දයක් එනවා. ඒ සද්දේ කන දන්නේ කනට ඇවිල්ලා වදිනවා සද්ද තරංගයක්. ඔය ෆෝන් එකකින් ඇවිල්ලා සද්ද තරංගයක් කනේ වදිනකොට සෝත විඥානය හටගත්තා. හිත හදාගන්න කුරුල්ලෙක් කෑ ගහනවා කියලා. ඒ බව කන දන්නේ හැබැයි හිත හදාගත්ත කුරුල්ලෙක් කෑ ගහනවා කියලා. හිතට සද්ද ඇහෙන්නෙත් නැහැ. හිතට පුළුවන් හිතන්න විතරයි. මේ ගැන අපි කතා කරලා තියෙන නිසා මම ගොඩක් ගැඹුරට කතා නොකර ඉන්නම්. එතකොට බලන්න ඔබට පේනව නේද මෙන්න මෙතනදී එහෙනම් මේ ක්‍රියාත්මක වෙන මේ අපි යමක් දැනගන්න ක්‍රියාවලිය අන්න ඒක තමයි හේතුඵල ක්‍රියාවලිය. ඒක තමයි මේ හේතු නිසා හටගෙන ඒ නිසා ගොඩනැගෙන ක්‍රියාවලිය. ඒ ගොඩනැගෙන ක්‍රියාවලිය ගැන අපි අවබෝධයක් නැති වුනහම මොකද වෙන්නේ? අපිට මේ පවතින හැම මොහොතකම මේ ශුන්්‍යත ස්වභාවය තුල අසංකත ස්වභාවය තුල සංකත වෙන දෙයට අපි අහු වෙලා යනවා. අපි මේ අසංකත ස්වභාවය දකින්නේ. කෙනෙක් මේ වෙලාවේ මේක ඇහැට නෙමෙයි ඇහැ මේ වෙලාවේ ශුන්‍යයි කියලා දැක්කනම් ඇහැට කිසිම ලෝකයක් හම්බ වෙලා නැහැ කියලා එයා මේ වෙලාවේ රාග දේශ මෝහ යෙදෙන තැනක නෙමෙයි. එයා ඉන්නේ අවබෝධයක. එයා ඉන්නේ අවබෝධයක. අන්න ඒකයි මෙතන තියෙන ගැඹුරු තැන. අන්න එයා ඉන්නේ මධ්‍යම ප්‍රතිපදාවේ. අන්න එතනයි මධ්‍යම ප්‍රතිපදාවේ. එහෙනම් බලන්න හේතු නිසා යමක් ගොඩ නැගෙනවා. පටිච්ච සමුප්පන්නව. ඒක තමයි කච්චායන ගොත්ත සූත්‍රයේ පෙන්වන්නේ බුදු පියාණන් වහන්සේ. මේ වෙලාවේ අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලායතන කියලා යම් පටිච්ච සමුප්පන්නව ගොඩනැගෙන දෙයක් ගොඩනැගෙනවා. ඒ ගොඩනැගෙන එක පටිච්ච සමුප්පන්නව සිදුවෙන ක්‍රියාවලියක් කියලා අවබෝධයේ තියෙන කෙනෙක් ඉන්නවනම් එයා ඉන්නේ ඒ පටිසමුප්පාදේ නිරෝධය තුල. එතකොට එයා ඉන්නේ මේ හේතුඵල ධහම තුල නෙමෙයි එයා ඉන්නේ හේතුඵල ධහමේ Nirodha තුල. අන්න බලන්න. එයා දැකලා තින්නේ ඇහැ අනිමිත්තයි අපනිහිතයි ශුන්්‍යතයි කියන ඥානය. එයා ඉන්නේ ත්‍රිවිධ විමෝක්ෂය කියන තැන. මේව වචන වලින් දැනගත්තේ නැති උනට කමන්නේ අන්න බලන්න මේ සියුම් ඥානයක්. එහෙනම් බලන්න අන්න එතන අනිමිත්ත ස්වභාවය එයා දකිනවා. අසංකතය තුලමයි සංකතය වෙන්නේ කියලා. නොහට ගන්නම ස්වභාවයක තමයි මේ හට ගැනීමක් සිද්ධ වෙන්නේ පටිච්චසමුප්පාදයෙන්. ඒක මම නෙමෙයි, දෙවිය කෙනෙක් කරනවත් නෙමෙයි, ඉබේ සිද්ධ වෙනවත් නෙමෙයි, වෙන කෙනෙක් කරනවත් නෙමෙයි. හේතු නිසා හටගෙන හේතු විරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මතාවයක්. හරි. එතකොට ඒ දැකපු එක බලන්න ඇහැට හම්බ වෙලා නැත්තම් කනට හම්බ වෙලත් නැත්තම් නහයට හම්බ වෙලත් නැත්තම් දිවට හම්බ වෙලත් නැත්තම් මේ පහින්නේ භෞතිකයක් ස්පර්ශ කරන්න පුළුවන් එතකොට බලන්න හිත හදාගන්න කියන කොහේ තියෙන එකද හදාගන්න. ඒ හිතේ හදාගත්ත එක බලන්න. මේ වෙලාවේ පුටුව. ඔන්න හිත හදාගත්තේ. බලන්න. ඔක අල්ලන්නත් බෑ. ඔක ඉඳ ගන්නත් බෑ. ඈ ඔක ඉඳ ගන්නත් බෑ. හදිස්සියකට ලිපට දාන්න දර ටිකක් ගන්නත් බෑ. සාමාන්‍ය එතකොට බලන්න ඒක හටගත්තේ අතීතයේ නෙමෙයි අනාගතයේත් නෙවෙයි. පින්පත් පින්පත් ඔබ අංශක 360ක් මේ වෙලාවේ කරකැවුවා. ඔබ ওই ඉන්න තැන. ඔබට මේ අත්දැකීම දකින්න. ඔබ හිමීට අංශක 360ක් මේ වෙලාවේ කරකැවුවා. ඔබට බලන්න පෙර නොතිබීම හටගෙන නිරුද්ධ වෙවි පෙර නොතිබීම හටගෙන නිරුද්ධ වෙවි යන ස්වභාවයක් අත්විඳින්න පෙර නොතිබීම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් ඔබට අත්විඳින්න. එතකොට එහෙනම් ඔබට මෙන්න මෙතන සියුම් ඥාන දෙකක් තියෙනවා ගන්න එකක් තමයි මිත්‍යා දෘෂ්ටිය නිසා ඔබට ශුන්‍යතාවය වෙහිලා. ඒකාන්ත මාත්‍යා සමාවෙන්ද ඒකාන්ත මාත්‍යා තව චූට්ටක් සද්දේ ඇහෙනවා නම් මදි ටිකක් බලන්න පොඩ්ඩක් මම මේක මෙතින් ෆුල්ම දාලා තියෙන මීට වැඩිය මගේ මේ උපකරණ වල පොඩි ප්‍රශ්නයක් තියෙන එකයි. <laughs> කමන්නේ එහෙනම් කමන්නේ. හරි මහත්තයා හරි හරි. එතකොට හොඳයි. එතකොට හොඳට ඔබ බලන්න මෙන්න මේ කතන්දරේ දැන් ඔබට පේනවා ඔබට ශුන්්‍යතාවය කියන එක. ඔබට මේ ආයතන වලට ගැටෙන් නැති මොහොතක පවතින ශුන්්‍යතාවය වැහිලා තියෙන මිත්‍යා දෘෂ්ටියක් නිසා. ඔන්න පළවෙනි එක. දෙවෙනි එක ඔබට ආයතන ක්‍රියාත්මක වෙනකොට එතන පවතින ශුන්්‍යතාවය වැහිලා තියෙනවා අවිද්‍යාව අවිද්‍යාව නිසා. ඒක පැහැදිලිද? ඒක පැහැදිලිද? අනුරාධනෝන? එහෙමයි. එහෙමයි ශාන්ති මහත්මයා. ආ ඒක තමයි බලන්න එහෙනම් බලන්න මේ හැම තැනකම අපිට ආයතන සකස් නොවන වෙලාවකත් එතන පවතින්නේ පරම ශුන්්‍යතාවයක්. එතන පවතින්නේ ශුන්්‍යතාවයක්. ඒක වැහිලා තියෙනවා අපි තියනවා ඉන්නවා කියන තැනින් අහුවෙච්ච තැන. දරුවා ඉන්නවා අම්මා ඉන්නවා ගෙවල් තියෙනවා වාහන තියෙනවා මේක ඉර හඳතෝ මේ ලෝකයක් තියෙනවා පෘථිවිය පවතිනවා මේ කියන තැන බලන්න අපි අපි අහුවෙලා ඉන්නවා කොතනින්ද අපි අහුවෙලා ඉන්නේ අනබන මිත්‍යා දෘෂ්ටියක අහුවෙලා ඉන්නවා ඊට පස්සේ මේ ආයතන ක්‍රියාත්මක වෙනකොට ගැටෙන තැනදී මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි එතනදී අපි අහුවෙලා ඉන්නවා අවිද්‍යා භූමිය තුල අවිද්‍යාවට අහුවෙලායි. අවිද්‍යාවෙන් ගොඩනැගෙන ක්‍රියාවලිය දන්නේ නැති නිසා එතනදී මේ බලන්න ආයතන ඒ ඒ මොහොතේ ආයතන තියෙන්නේ ශුන්‍ය ශුන්‍ය ස්වභාවයක. ඇහැ කන නාසය දිව කය මන කියන ආයතන හයම. ඒතර බලන්න ඇහෙන් ගිහිල්ලා නැත්තම් කනින් හැදිලත් නැත්තම් දිවෙන් ගිහිල්ලත් නැත්තම් නහයෙන් හැදිලත් නැත්තම් කයෙන් ගොඩනැගිලත් නැත්තම් භෞතිකයක් අපිට ගන්න බැරි වෙනවා. එහෙනම් ඒ පිළිබඳව හිතක් හටගෙනක්. එහෙනම් හටගන්න හිත මොකෙන්ද හටගෙන තියෙන්නේ? හේතුඵලව. අන්න බලන්න. එතකොට බලන්න හිස් ගෙවල් හයක් තියෙන තැනමකම. ඒ කියන්නේ ශුන්්‍යතාවයක් තියෙන තැනකම හටගෙන තියෙන පටිසමුප්පාද ක්‍රියාවලිය. ඒ හටගත් එක බලන්නකෝ. ඒ හටගත් එක දැන් ඔන්න ඒ වෙලාවේ අන්නාසි කියලා කිව්වොත් දැන් බලන්න අන්නාසි කියන එක ඔන්න මනස තුල දැන් තක්දලාවා. කනහරහා හැදුනා මනසින් මනින් දැනගත්ත අන්නාසි කියලා. දැන් ඔය අන්නාසි කීය කපලා කන්න පුළුවන් තකියෝ. බෑ. අසාර අසාරයි. ඒ හටගත්ත ඵලයේ මනස තුල අසාරයි. එහෙනම් බලන්න මේ මනස තුල හටගන්න එක අල්ලන්නත් බෑ. දකින්නත් බෑ. අල්ල බලන්න දකින්නත් බෑ අල්ලන්නත් බැරි අසාරම දෙයක් තමයි මේ මනස තුල හටගන්නේ. බලන්න එතනක් බලන්න හේතුඵලව හටලා ටිකක් හේතු නිරුද්ධ වෙනවල නිරුද්ධ වෙලා තියෙනවා. ඒ විරුද්ධ වෙලා ගියෙන් අපි දන්නේ නැහැ. එහෙනම් එතනක් තියෙන අසාරම දෙයක් නැහැ. එතනක් තියෙන ශුන්‍ය ස්වභාවය. ආන්නවල. ඒක පෙරමුති වීම හටගatti. අතීතයෙන් ආවෙත් නෑ අනාගතයට යන්නේ. මේ දැන් මේ හේතු නිසා හට ගන්නවා. අනිවාර්යෙන් දැන් මේ ඔබට එන්නේ අට්ටාසි කියන්නේ. يعني පර්ස් එක. දැන් මේ හැමෝම අනිවාර්යෙන් හේතු ටික නිරුද්ධ වෙනකොට මේක නිරුද්ධ වෙලා ගිහලා සම්දි. දැන් පොඩි ඒ පර්ස් එක අල්ලන්න ගියොත් ඒක ගන්න පුළුවන්. නිශාන්ත මහත්තයා නිශාන්ත මහත්තයා එතකොට දැන් මොකක් හරි දැන් අපි කියමුකෝ දැන් ඔබතුමා අන්නාසි ඒ විදිහට කිව්වනේ. එහෙම කියන්නේ නැතුව අපිට අපේ කෙලෙස් හින්දා අපිට අතීත සිද්ධියක් කියන්නකෝ ඒ දේ නැවත නැවත මතක් වෙන එක එතකොට මොකක්ද? ඕක ගැන ඉතින් මම ඕන තරම් කිව්වනේ මතක් වෙන එක බලන්න අතීත අතීත සිදුවීම් මතක් කළා ඒක තමයි විපාකයකට අපිට ඒ විදිහට එනවා හේතුඵලව මේ වෙන්නේ ඔව් මේ මොහොතේ වෙන්නේ ඔව් වගේ එකක් සකස් වෙන්නේ එහෙමයි එහෙමයි. ඒ වගේ අර පානේ උපමාව මතකයි නෙමෙයි. ඔව් එහෙමයි එහෙමයි. වගේ එකක් මතක් වෙනකොට අපිට හිතෙන්නේ ඒකමයි මතක් වෙන්නේ කියලා. ඒක මතක් වෙන්නේ කියලා හිතුවට ඒක කවදාකවත් මතක් වෙන්නේ නැහැ. මේ මතක් වෙන එක බලන්න දැන් කොහෙන්ද මතක් වෙන්නේ කියලා දැන් ඔබට මතක් කරන්න පුළුවන් ඉන්නේ කාපුව බීපුව. එහෙම. දැන් ඒ රස ගන්න පුළුවන්. බෑ. ඒ ඒකෙන් බඩ පුරව ගන්න පුළුවන්. බෑ. තේරෙනවා නේද? ඒ ටික ඒ ටික පැහැදිලි නිශාන්ත මහත්තයා මට අර ඒක එතකොට මිත්‍යා දෘෂ්ටිය මොකද මතක් වෙන එක ඒ මතක් වෙනවා කියන තැනදි වෙන්නේ ඒක තමයි දැන් ඔබට ඒ මතක් ඒ කියන්නේ මේ මනස හට ගන්නවා කියලා ඔබ දැනගන්නවා කියන්නේ බලන කර්ම කර්ම විපාක සකස් වෙනවා කියන එකයි ඒ කියන්නේ කර්ම භවයේ ක්‍රියාත්මක වෙනවා කර්ම භවයේ ක්‍රියාත්මක වෙනවා මේ දැන් ඔබ අනවබෝධයෙන් යමක් මේ වෙලාවේ ඔබට පරිහරණය වුණාද ඒ සම්බන්ධයෙන් නැවත වාරයක් ඒ වගේ එකක් අත්විඳින්න ඔබට නැවත වාරයක් සකස් වෙනවා. ඒ විපාකය සකස් වෙනවා. මේ වෙලාවේ කර්මයක් රැස් වුණාද? විපාක සකස් සකස් වෙලා තියෙන එක කොයි වෙලාවක හරි නැවත වාරයක් ඔබට එනවා සකස් වෙලා. එතකොට බලන්න මේ මේ ක්‍රියාවලිය මේ මේ මනස තුළ ඒක තමයි මේ මැෂින් එකේ ස්වභාවය. මේ මැෂින් එකේ ස්වභාවයම එහෙමයි. හොඳයි. දැන් ඔන්න ඒ මතක් කරන එක බලන්න ඇත්තක්ද කියලා. දැන් ඔබ ඊයේ ඊයේ දේවල් ගැන හිතන්නකො. පෙර දේවල් ගැන හිතන්නකො දැන් හිතන්නේ කොයි වෙලාවේ මේ මොහොතේ මේ මොහොතේ අන්න බලන්න දැන් අර මම මුලින්මත් උදාහරණයක් කිව්වා නේද දැන් ඔෆිස් එකේ ඉන්නවා කියලා හිතන්නේ ඔබ ඔතුමි දැන් කොහෙද ඉන්නේ දැන් මේ මොහොතේ කොහෙද ඉන්නේ ඔබතුමි ගෙදරද ඔව් ගෙදර ගෙදර ඉන්නේ හරි ඔබ හිතන්න ඔබ රැකියාවක් කරනවා එහෙමයි හරි ඔබ රැකියාවක් කරන තැන ඔබ දැන් පොඩ්ඩක් ඔබට හිතන්න පුළුවන් යා මම දැන් අද අද වැඩ කරනවා දැන් වැඩ කරන තැන හිතන්න පුළුවන් ඔබ වැඩ කරනවා කියලා දැන් මෙම ඔන්න දැන් හිතන්නකෝ දැන් ඔන්න ඔබ ඉන්නේ කොහෙද ඔබ රැකියාව කරන තැන දැන් ඔබ වැඩ දැන් ඔබ වැඩ කරනවා කියලා හොඳට බලන්න හිතන්න දැන් ඔබ එතන එතන වැඩ ඇත්තටම දැන් මේ වෙලාවේ හි මොනව වෙනවද ඔබ දන්නවා මේ වෙන දේ. දන්න. ආ දැන් ඔබ එතකොට හිතුවේ ඒක ඇත්තක්ද? හිතපු එක බොරුවක්. <laughs> එතකොට ඊයේ කාපු දේ ඊයේ ඊයේ කරපු දේවල් ගැන හිතන්න. අද උදේ කරපු දේවල් ගැන හිතන්න. දැන් ඔය හිතපු එක ඇත්තක්ද එතකොට? අර අර විදිහටම බලන්න. ඒකක්වත් තියනවද එතන? ඔය හිතවිල්ල. අර ඉස්සල්ල ඔබ හිතන්නේ ඔෆිස් එකේ ඉන්නවා කියලා. ඒ හිතපු දැන් ඔෆිස් එකේ වෙද්දී දැන් ඔබ රාජකාරිය කරන තැන ඉන්නවා කියලා ඔබ හිතුවා. හරි. ඔබ ටිකක් කියලා හිතලා එතන වැඩ කරනවා කියලා බැලුවා. මේ වෙලාවේ එතන වෙන දේ ගැන කියන්න බෑ නේද? බෑ. නෑ, අහන්න බලන්න කියන්න බෑ. එතකොට බලන්නේ හිතපේ ඇත්තක්ද එතකොට? නැහැ. අන්න බලන්න ඒ හිතුවේ ඇත්තක් නෙවෙයි. ඔබ ඊ වැඩ කරපු තැන ඔබ ඊයේ කරපු දේවල් ගැන හිතුවා. තද උදේ කරපු දේවල් ගැන හිතුවා. දැන් මේ ඔන්න දැන් ඔබ මතක් කරනවා. දැන් මතක් කරන්නේ කොයිලාද මේ වෙලාවේ? ඔය එකක්වත් තියනවද මේ වෙලාවේ? ඔබ උදේ කාෆු එක ගැන හිතන්නකො. කනමු කාෆු එක ගැන බලන්න දැන් මේ බත් තියනවද ඔතන? එකක්වත් තියලා. ආ. එතකොට ඔය සිතුවිල්ල ගන්න කිසිම දෙයක් තියනවද සාරයක්? සාරයක් නැහැ. නිශාන්ත මහත්තයා මට දැනගන්න ඕනේ අර මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. ඔව්. දැන් ඔබ කන වෙලාවෙත් බලන්න. කන වෙලාවෙත් ඔය ඇහැ, කන, නාසය, දිව, කය ඔය එකක්වත් දන්නවත් දැන් මොනවා හරි කනවා කියලා. අද උදේ කාපු එක ගැන හිතන්නකෝ. දන්නේ නැහැ. ඒ වෙලාවේ කාලා තින්නේ කවුද ඒකට? දැනගෙන තින්නේ කවුද? ඒ වෙලාවේ දැනගෙන තින්නේ කවුද? ওই විදිහටම. ওই දැන් වෙච්ච දේම නේද එතනදිත් වෙලා තියෙන්නේ. ඒකමයි. එතකොට එයා එකක්වත් කාලද? එයාගේ බඩ පිටිලත් නෑ. කාපු කෙනෙකුත් නෑ. ඔබට දැන් තීරණා නේද? එහෙම. ඕක තමයි දකින්න ඕනේ. අපි යමක් කරන ඒක ඒක තමයි මම දැන් පින්නුවේ. එතකොට බලන්න ඒ විලාවෙත් ඇහැ ශුන්්‍යතාවයක තියෙන කන ශුන්්‍යතාවයක නහය ශුන්්‍යතාවයක දිව ශුන්්‍යතාවයක කය ශුන්්‍යතාවයක තියෙන්නේ. හරියට ගහකට ඔබ වතුර දාලා පූර මේ ගහ හැදිනවා. දැන් මේ ගහ දන්නවද? මොනවත්ක්වත් හැබැයි ගහේ කොළ හැදෙන්නේ නැද්ද? ගෙඩි හැදෙන්නේ නැද්ද? ගහ හැදෙන්නේ නැද්ද? ඔක්කොම වෙනව නේද? හැබැයි ගහේ බව දන්නවද? දන්නේ. <laughs> ඒ වගේ නේද ඔබේ ඔබේ ඇහැ කනදාති දිවකය ටිකක්. ඒ ටිකත් ඒ වගේමයි. හේතුඵල ධර්මය. ආන්න බලන්න. ඒ විදිහටම ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක්. එතකොට බලන්න කෑවා බඩ තිරුණා කෑම රසයි මේ ඔක්කොම දැනගත්ත කෙනාට. හැබැයි එයා ওই එකක් අනුභව කරලා තියෙනවා. කවුරුද දැනගත්තේ කියලා. ওই හිතනේ. ওই හිතනේ. හිත හදාගෙන යනවා දෙයක්. ආ ඔය දැන් ඔබ හිතපු තැනක් තිබුණේ ඒ විදිහම එකක් නේද? ඒකම නේද මේ වෙලාවෙත් වෙලා තියෙන්නේ. අතන වෙන ක්‍රියාවලිය වෙන එකක් හිත හදාගෙන යන එක වෙන එකක්. ඔබට තේරුණාද? එහෙමයි එහෙමයි. බඩ පිරුණේ බඩට. කැම ටික වැටුනේ කටට. හොඳද? හොඳ බලන්න. හරිද? ඒ ටික බඩ ඒ ටික බඩට ගියා. හිතට ගියේ නෑ. හොඳට බලන්න. හැබැයි අන්තිමට බඩ පිරලා තියෙන්නේ කාගෙද? හිතේ. කැම ටික රස දැනෙලා තියෙන්නේ කාටද? හිතට. උඹට තේරුණා මේ කිව්ව දේ? එහෙමයි. ඒක බලන්න ඒ කන වෙලාවෙත් ඇහ කන නාසය දිව කය මේ ටික තියෙන්නේ අනිමිත්ත අපනිමිත්ත ශුන්‍යත කියන ස්වභාවෙමයි. එහෙනම් බලන්න එතන පවතින ශුන්‍යතාවයේ වැහිලා ගියේ මොකෙන්ද? එතෙන්දි මේ හිත හටගෙන ගෙනියන ගමනත් එක්ක ඔබගේ හේතුඵල ක්‍රියාවලිය නිසා නේද උනේ? ඒක වැහුනේ. ඒක දැක්කේ. එහෙම. ඒක දැක්කේ. අන්න අන්න දැක්කද? අන්න ප්‍රායෝගික වෙන තැන. අන්න දැක්කද? හරි. දැන් ඔන්න බලන්න ඊටත් වැඩියෙන් මම ලොකු ගැටයක් දැන් ඔබට පෙන්නනවා. ඔබ දැන් ඔබට අන්න බලන්න ඔන්න ওই ටික දැකපු කෙනා තමයි මධ්‍යම ප්‍රතිපදාවට. ඒ කියන්නේ මේ ආයතන ක්‍රියාකාරීත්වයත් එක්ක වෙන තැන ශුන්්‍යතාවය තියෙනවා ඒ ශුන්්‍යතාවේ වැහිලා තියෙන හේතුඵල ධම කියලා කෙනෙක් දැක්කොත් එයා ඉන්නේ රාගදේශ මොහ නිරුද්ධ වෙන තැනක. එයා එයා අසංකතිය තුල සංකතිය වෙන ක්‍රියාවලිය දකින්න කෙනෙක්. අන්න බලන්න. අන්න එතනයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. හට ගන්න දෙයක් තියෙන නිසා නෑ කියන්න බෑ. අන්තිට වැටෙන්නේ නෑ. ඒක නිරුද්ධ වෙලා යනවා තියෙන යන නිසා තියනවා කියන්න. අන්න බලන්න. මේ දෙකෙන්ම එයා අහු වෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවෙන් එයා මේක දකිනවා. ඒ දකින්න කෙනා දකිනවා මේ මොහොතේ පවතින හැම මොහොතකම ආයතන ක්‍රියාවලිය සිද්ධ වෙනකොට ශුන්්‍යතාවයේ දකින්න කෙනෙක් කියලා. එයා දකිනවා අන්න එයා තමයි මම මීට ඉස්සෙල්ලා ඔබට පෙන්නපු කරජ කයයි මනෝ කයයි දෙක වෙන් කරගත්ත කෙනා. ඒ අරිය ශ්‍රාවකයා. මනෝමය ලෝකයේ වෙනම දකිනවා එයා. ඒක ක්‍රියාසිතක් හැටියට පරිහරණය කරන දක්ෂයෙක් මේ කාය නිරෝධය මොහොතක් මොහොතක් පාසා කය විපරිණාමයට වෙලා යන මේ කියන්නේ මේ කියන්නේ කරචකයි නිරෝධය ඒකක් දකින්න කියන්නේ. ඒ කියන්නේ නොහට ගන්නම ස්වභාවය දැකනවා. ඒ වගේම මේ හේතු නිසා හටගෙන නිරුද්ධ වෙලා යන ලෝකයක් එයා අවබෝධ කරගත්ත කෙනෙක්. අන්න මේ දෙක වෙන් වෙච්ච කෙනෙක්. හරි? මම තව පොඩ්ඩක් පෙන්නන්නම්. දැන් බලන්න. ඔතන අපි කවුරු හරි කමන්නේ කුෂානි විශානිකට නිශාන්ත මහත්මයා මේ පොඩි මෙතන මං හිතන්නේ මං අහන්නේ මේක හරීම මේ භෞතික ප්‍රශ්නයක් මේ අහන්නේ දැන් ඔබතුමා බඩගින්න කියන එක කිව්වනේ දැන් අපි ආහාර ගන්න අපි කෑම දකිනවා කෑම කනවා ඒ ඔක්කොම අපි හිතින් හිතින් හිතන දේවල් හිතින් හදා ගන්න දේවල් නමුත් හිතන්න මට හැමතිස්සම ඔබතුමා දෙතුන් ගමනක් මේ හැම බණකම වගේ කියනවා භෞතිකය නැහැ කියලා හිතන්න එපා භෞතිකයේ තියෙනක ගැන මේ ප්‍රශ්නේ විසඳෙයි කියලා. නමුත් අපි හිතන්නකො බඩගින්න කියන දේ. ඒ කියන්නේ බඩගින්න මට බඩගින්න දැනුණා කියන එක මම හිතින් හිතාගන්න දෙයක් නම් මට දැන් මට නොකා ඉන්නත් පුළුවන් මට බඩ පිරෙනවා කියන එක කෑම රසයි කියන එක ඒ ඔක්කොම මට හිතින් හිතන දේවල්. කෑම රසයි කියලා හිතන එක ඒක හරිම පැහැදිලියි. ඒක මට රස වෙන්න පුළුවන් සමහර කෑමක් අනිත් කෙනාට රස නොවෙන්න පුළුවන්. ඒක එක්කින්ද අනිවාර්යෙන් හිතේ හැදෙන දෙයක්. නමුත් මට බඩ පිරුණා සහ මට බඩගිනි ඇති වුණා කියනන්නේ භෞතික දේ කොහොමද නිශාන්ත මහත්මයා මම හරියට පැටලෙනවන්නේ වගේ තැන්වල නිදිමත බඩගින්න වගේ දේවල් හිතින් හිතාගත්ත දේවල්ද කියන ඒවා. ඒක තමයි දැන් අපි දැන් ලස්සනයි කියලා හිතාගත්තෙත් කොහින්ද ඇහින්ද? කැතයි කියලා හිතාගත්තේ. ඔය ඒක හරි. ඒක හරි. ඒක තමයි මේ මැෂින් එකේ ක්‍රමය. ඒක තමයි ඒක තමයි පින්නන්නේ. ඒ ඒ ඒ ඒ නිසානේ ඇලෙන්නේ කෙනෙක් ගැටෙන්නේ කෙනෙක් නේද? ඒ නිසා නේද සයවිද ආයතන විපාකයි. මේක විපාකය නිසා අපිට ලැබෙන දෙයක් නේද නිශාන්ත මහත්තයා. ඒක තමයි. ඒක තමයි මේක අපිට තේරුම් ගන්න ඕනේ මේ ආයතන හයම අපිට හම්බ වෙලා තියෙන විපාකයක් විඳින්න. විපාක මත මට විනාඩි සකස් ඒ ඒ මහත්මයා ආපු විදිහට දැන් බඩේ ගින්න දැනෙනවා. ඒ දැනෙන්නේ හිතටනේ. එතකොට දැන් ක්‍රියාසිතක් පහළ වෙනවනේ බඩගින්න දැනුණා නම් අපිට අඳුරා ගන්නවා මගේ හිතට බඩගින්නක් දැනුණා. ඉතින් කන්න එපා කියලා නෑනේ. එහෙමනම් බඩගින්න දැනුණා නම් ඒකට දෙන්න ඕන පිළියම එද්වයි කියලා අපට ඒකේ අවඩක් සිද්ධ වෙනවා කියලා කියන්න බෑනේ නේද? අන්න ඒ ඒ දෙක තමයි දැන් මම පෙන්නේ ගහක උපමාවක් පෙන්නවා නේද? ගහට කූර ටික දානවා වතුර ටික දානවා ගහේ කොළ ටික හැදෙනවා ගෙඩිත් හැදෙනවා නේද අන්න හරි මේ කුෂානිට තේරුණාද ඒක එහෙමයි නේෂන්ද මම ඔය ප්‍රශ්නේ අහයි කියලා හිතුණා ඔය ඉස්සල්ලා <laughs> ඒ ඒ බව කහ දන්නවද නැහැ නැහැ නැහැ ඒ බව ගහදන්න එතන ක්‍රියා සිතියක් පහළ වුණා බඩගින්න දැන් බඩගිනි ඒ කියන්නේ එහෙනම් බඩගින්න මොකද කරන්න ඕනේ කෑම කන්න ඕන අන්න හරි ඉතින් ඒ කෑම කාවා කියලා ප්‍රශ්නයක් නෑ ඒක තමයි අරක නෑ නෙමෙයි හැබැයි නෑ නෙමෙයි අන්න කිසිවක් තියෙනවත් නෙමෙයි එකට දෙයක් හම්බ වෙනවද කවදාක හම්බ වෙන්නේ එහෙනම් ඒක නඩත්තු කරන්න වෙනව නේද ওই විදිහට අපිට දිගින් දිගටම අඳුම් අඳන්න වෙනවා නේද නාවණ්ඩ වෙනවා නේද? කවණ්ඩ වෙනවා, කොහණ්ඩ වෙනවා නේද? මේ ටික කරන්න වෙනවා. ලෙඩ වුණාම මේ ටිකක් දෙන්න වෙනවා ඒ ඒ ඒ ඔක්කොම කරන්නත් වෙනවනේ අපිට. ඈ ඒ ඔක්කොම කරන්න වෙනවා. ඒ ඔක්කොම කරනකොටත් දැන් බලන්න දැන් බඩට බඩ දැන් කැම ටික දාගෙන යනකොට ඔන්න බලන්න ඒකේ ඒ ඒ ඒක සකස් වෙලා තියෙන විදිහටම මේ සෙන්සර් එකක් තියෙනවා. ඒ සෙන්සර් එකට ගාන්ට ඒ ටික ආවහම ඒක ඒ ලිමිට් එකට ආවම ඒක ඔෆ් වෙනවා. අන්න ඒ ක්‍රියාවලිය වෙනකොට අන්න ඒක මනෙන් දැනගන්නවා දැන් බඩ පිරිලා. දැන් දැනගත්තේ බඩද මනද? මන. අන්න බලන්න. ඒක නෙන්න වැඩි කියන්නේ. ඔයිට ඔයිට වැඩි ගැඹුරු තැනක් තව ටික චුට්ටකින් දැනගන්න පුළුවන්. හොඳේ. එතකොට බලන්න. ඒක තමයි මං කිව්වේ දැන් කාර් එකක් ගන්නකො කාර් එකට තෙල් ටික දැම්මා. එන්ජින් එකත් ඔක්කොම තියෙනවා රෝද ටිකත් හයි කළා. මේක ගහනකොටම ස්ටාර්ට් වුණා. නේද? බැටරියකුත් තියෙනවා දාලා දැන් ඕක යනවා දැන් එතන වෙන්නේ හේතුඵල ක්‍රියාවලියක් නෙමෙයිද දැන් වාහනේ දන්නවද කොහෙද යන්නේ කියලා අර හේතු ටික ක්‍රියාත්මක වෙනකොට ඒකෙන් ගොඩනැගෙන ශක්තියත් එක්ක එතන ක්‍රියාවලියක් සිද්ධ වෙනව නේද දිගින් දිගටම කුෂානිනුනා ඔව් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා පැහැදිලි ක්‍රියාවලියක් සිද්ධ වෙනවා නේ. එතකොට දැන් ওই සීට් එකේ ඉඳගෙන යන කය දන්නවද දැන් මේ කොහෙද යන්නේ කාර් එකක යනවද කියලා? නැහැ දන්නේ නැහැ. කවුද දැන් ගමන යන්නේ? කවුද දැන් මේක කරගෙන යන්නේ? අන්න ඒකනේ වැඩි. එක තමයි වැඩි. කය කොහෙවත් ගිහිල්ලා තියනවද වාහන? ඔය ඇහැ ගිහිල්ලා තියනවද? කන නාය දිව කය ඔය එකක්වත් ගිහිල්ලා තියනවද? කවුද ගිහිල්ලා තියන්නේ? අදූ දී දැන් ඔබ කරපු දේවල් ටික බලන්නකො. ඔබ කරපු දේවල් ටික බලන්නකෝ. අද උදේ ඉඳන් ඒ කරපු දේවල් ගැන එකක්වත් ඔය කය දන්නවද? අරක කරා නෑ නිශාන්ත මහත්මයා නෑ. ඒක බොහොම පැහැදිලි ඒක කය දන්නේ නැහැ. අන්න හරි. ඒක නිසා නේද හොඳට බලන්න සිත මුල් වෙලා නේද හිතන්නේ. හිත මුල් වෙලා නේද කතා කරන්නේ. සිත මුල් වෙලා නේද ක්‍රියා කරන්නේ. කය ක්‍රියාත්මක ක්‍රියාවල් ටික ඔක්කොම සිද්ධ වෙන්නේ. තේරෙනවද? තේරෙනවා නිශාන්ත මහත්මයා. ආ, හරි. ඔබට දැන් එතන තව ටිකක් චුට්ටක් කියලා යන තව ටිකක් කියලා යනකොට ওই ප්‍රශ්නේ තව තව ලිහිලයි. දැන් ඔබතුමියම මට කියන්නකෝ බලන්න. ওই වටේ පිටේ තියෙන වා- පා- පාට ටිකක් ඉදිරියේ තියෙන පාට ටිකක් ගැන කියන්නකෝ. පාට කියන්නේ නිශාන්ත මහත්මයා ඉතින් මට හිතෙන පාට තමයි තියෙන්නේ. තැඹිලි කියන්නේ- පාට. ඔව්. තැඹිලි පාට, රතු පාට, අහස නිල් පාට ඒ ඔක්කොම මට හි- හිතෙන දේවල්. හරි. ඔය ඔක්කොම ඔන්න දැන් අපිට නිල් එක එක පාටවල් හම්බ වෙනවා නේද? ඒ පාටවල් ටික පාටවල් ටික ඔන්න බලන්න දැන් ඇහැටනි පාටවල් ටික ওই වර්ණ ටික වැටෙන්නේ නේද? ඇහැට වැටෙන්නේ මොකද්ද? ආලෝක කිරණ නේද? ආලෝක කිරණ ටිකක් වැටෙනකොට එතකොට හිත හදාගන්න මේ දේවල් ටිකක් තියෙනවා. එතකොට දැන් අපි මෙන්න මෙහෙම බලමු. ඔන්න දැන් ඔබ අහපු ප්‍රශ්නෙටත් එක මම මේ උත්තරේ ඉන්නේ. අපි කොතනද ඉන්නේ කියලා හොයාගන්න. හොඳේ? අපි හිතමු මේ මුළු ලෝකෙම දැන් අපි හිතමු දැන් මේ ඉරේලිය මොන පාටද? ඉරේලියෙන් වැටෙන වර්ණය මොන පාටද? ඔබ දන්න තරමට. සුදු වර්ණයක් වැටෙන්නේ. සුදු වර්ණයක්. සුදු වර්ණයක් වැටෙන්නේ. එතකොට බලන්න ඉරේලිය නැති වුනහම කළු පාටයි. ඉරේලිය වැටෙනකොට සුදු පාටයි. මේ ඔක්කොම පරිසරයේම සුදු පාට වෙලා ඔක්කොම වස්තුත් ඔක්කොම එකම වර්ණයක් වුණා නම් ඔබත් සුදු පාටයි ඔබේ අම්මලා තාත්තලාත් ඔක්කොම සුදු පාටයි දැන් පරිසරයත් සුදු පාටයි දැන් ඔබට දෙයක් වෙන් කරගන්න පුළුවන්ද මොකද්ද වෙන් කරගන්න බෑ මහත්මයා ඒකට ඔබට ඔබේ අම්මා කවදාවත් දකින්න පුළුවන් දරුවව දකින්න පුළුවන්ද? නෑදෑයෝ දකින්න පුළුවන්ද? මේ ලෝකයේ තියෙන කිසිම දෙයක් දකින්න පුළුවන්ද? ඔක්කොම එකම පාටයි. දැන් වෙන් වෙනවා. සුදු බෝඩ් එකක තියෙන සුදු පාටින්ම ලිව්වොත් එහෙම ඒ බෝඩ් එකේ තියෙන පාටින් ඔබට පේනවද? ඔබ කම්පියුටරේ බලන්න. ඔබගේ කම්පියුටරේට දාලා සුදු පාට සිලෙක් කරගන්න වර්ණයට ලියලා බලන්න අකුරු ඕන තරම් ගහලා ඔබට පේනවා. දර්ශනය කරගන්න පුළුවන්. දර්ශනය කරගන්න බෑ මහත්මයා. දර්ශනය කරගන්න බෑ. එහෙනම් මොකක්ද ඒකේ තේරුම? එහෙනම් අපිට මේ රූප කියලා හැදෙන තැන වර්ණ වෙනසක් නේද තියෙන්නේ? අනිවාර්යයෙන්ම. අම් විවිධ වර්ණාවුත් නේද රූප වෙන් වෙන්නේ. හැඩතල හැටින්. එක වර්ණයක් ලෝකෙ තිබ්බනම් එහෙම කවදාකවත් අපිට මේවා වෙන් වෙනවද? වෙන් වෙන්නේ නැහැ මහත්තයා. වෙන් වෙන්නේ. හැබැයි ඉරේලිය මොන පාටද? සුදු පාටයි. සුදු පාටයි. ප්‍රිස්මයක් තුලින් ඇරියොත් මොන පාට මොකක්ද වෙන්නේ? පාට හතකට වෙන් වෙනවා. පාට හතකට වෙන් වෙනවා. වැස්ස වෙලාවකදී පොඩි වැහි බින්දු වැටෙන වෙලාවක ඉර පෑව ඉර හොඳට වැටලා තිබුණොත් දැන් මොකද වෙන්නේ අහසින්? ඒ දොන්නක් එනවා. වර්ණ හතක සටහනක් එනවා. නේද? උඩින්ම රතු පාට ඊට පස්සේ තැඹිලි පාට කහපාට මේ විදිහට වර්ණ හතකට කැඩෙනවා. මොකද්ද කැඩුනේ? ඉරේලිය නේද? ඉරෙන් වැටිච්ච ආලෝකය වැහි බිඳුවක් තුලින් යනකොට ප්‍රිස්මයක් වගේ ක්‍රියාත්මක වෙනවා. ප්‍රිස්මයක් වගේ ක්‍රියාත්මක වෙනකොට මොකද උනේ? වර්ණ හතකට කැඩුණා. දැන් බලන්න සුදු වර්ණය කියන දන වර්ණ හතක් නේද? සුදු වර්ණයේනේ වර්ණ හතකට කැඩුනේ. එහෙම. එතකොට බලන්න වර්ණ හතත් ශක්ති වර්ණ හත තියෙන්නේ එකක් උඩින් ඊට පස්සේ එක යටින් ඊට පස්සේ එක යටින් ඊට පස්සේ එක යටින් ඊට පස්සේ එක යටින් ඊට පස්සේ එක යටින් ඊට පස්සේ ඊටත් යටින් ඔය මොකද්ද වෙන්නේ එක එක වර්ණවල තියෙන ශක්ති මට්ටම් ශක්ති මට්ටම් තරංග ආයාමය විද්‍යාත්මක නේද එතකොට එහෙනම් මේ වර්ණ හත කියන්නේ ශක්ති මට්ටම් හතක් හරිනේ හරි හරි හොඳට බලන්න දැන් දැන් අපි ඔයක අපි මේ පොඩි පහේ අටේ පන්තිදී වගේ කරපුවානේ. ෆිස්ටයක් <laughs> <laughs> ඇතුලෙන් ඇරියා ටක් ගාලා තිරයකට ගත්තේ ඇටි අපිට පේනවා ශක්ති මට්ටම් 7කට කැඩිලා ගියා කියලා කියන්නේ අන්න බලන්න තරංගායාම 7ක් ශක්ති මට්ටම් 7ක් වර්ණ 7ක්. හරිනේ? එතකොට ඔබේ ඇහැ ඔබේ ඇහැ ගත්තාම ඔබ දන්නවද දැන් ඔබට පේනවනේ නිල් පාට, රතු පාට, කළු පාට, කොළ පාට මේ කියන්නේ වයි වර්ණ පේනවනේ නේද? පේනවා. දැන් බල්ලෙක් ගත්තොත් එහෙම බල්ලෙට මොන වගේද පේනව ඇත්තේ? බල්ලට පේන එක වර්ණ පරාසයක් විතරයි මහත්මයා. මොකද්ද පේන්නේ? අපි දන්න විදිහට කළු පාට සුදු පාට කළු සුදු කළු සුදු සහ තව කළු සුදු විතරයි කළු සුදු විතරයි. එතකොට බලන්න අපේ විජේතිලක මහත්තයා එහෙම නේද? අපේ දොස්තර මහත්තයෙක් ඉන්නවා අපි බලමු අහලා. ඉතිමත් සම්බන්ධ වෙනවා නම් මට අහලා තියෙන විදිහට එහෙම තමයි මේ නිශාන්ත මහත්තයා. ආ එතකොට බලන්නකෝ. බල්ලට පේන්නේ කළු සුදු පේනවා. ඔබට පේනවා වර්ණ ගොඩක්. ඔබට වර්ණ ගොඩක්. එතකොට ඇත්තටම භෞතිකයේ තියෙන පාට මොකද්ද? දැන් ප්‍රශ්නයක් එනවා නේද? භෞතිකයට ඇත්තටම වර්ණයක් නෑ මහත්මයා. දැන් අපි තව චුට්ටක් බලමු ඔන්න ඔය කයල්ල. එතකොට බලන්න දැන් අර මං ඉරේලිය කතන්දරෙත් ගත්තේ ඒකයි. එතකොට අපිට දෙයක් හම්බු වෙන්නේ ඇහැට වර්ණ සටහනක් වැටෙන්නේ. ඇහැට වැටෙන්නේ ආලෝක කිරණ ටික. මේ ආලෝක කිරණ ටික වැටුනහම මොකද වෙන්නේ? ඈ හරියට උත්තල කාචයක් වගේ තියෙනවා මේ කාචයක් නේද? මේකෙන් ඇහැට ගියා. ඊට පස්සේ මේ කැලලක් පොඩ්ඩක් අපි අද කතා කරමු. අන්න එතකොට තේරෙයි අපි ඉන්නේ අපි මොනතරම් අසරණද කියලා. හරි? මොනතරම් අසරණද කියලා මේ මම මේ පෙන්වන්න හදන්නේ. එතකොට මිනිස්සයා කියන තැනදී මේ මිනිස්සයා කියන තැනදී මේ ඇහැ පිහිටන ක්‍රමයක් තියෙනවා. මේ මැෂින් එකට. මේ මැෂින් එක නිර්මාණය වෙන ක්‍රමයක් තියෙනවා. මිනිස්සයා. මිනිස්සයා නිර්මාණය වෙන විදිහට නෙමෙයි අනිත් සත්‍යෝ නිර්මාණය වෙන්නේ. දැන් බල්ලා කියන එක අපි අපේ ළඟම ඉන්න සතානේ. බල්ලා ගත්තොත් බල්ලාගේ ඇහැ සම්පක්ක සකස් වෙලා තියෙන ওই විදියට නෙමෙයි. එතකොට බලන්න අපිට මේ ඇහැට පරාසයක් තියෙනවා පේන. කනට පරාසයක් තියෙනවා ඇහෙන. මේ හැම එකකටම පරාසයක් තියෙනවා. ඒ පරාසයෙන් ඇතුළත විතරයි අපිට දර්ශනීය වෙන්නේ. ඒ පරාසයෙන් එළිය අපිට දර්ශනීය වෙන්නෙත් නැහැ, ඇහෙන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ, කිසි දෙයක් වෙන්නේ නැහැ. හරිනේ? එතකොට බලන්න දැන් අපිට පේන පරාසය නෙමෙයි රාජාලියෙට පේන්නේ. කුකුසෙට්ට පේන්නේ. ඒගොල්ලන්ට ඊට වැඩි ගොඩක් ඈත පරාසයක් පේනවා. එතකොට දැන් අපි මෙන්න මෙහෙම ගන්නකො. දැන් පාට ගැන කිව්වා. දැන් හැමෝම බලන්න. දැන් හැමෝම නිකන් වටපිට පොඩ්ඩක් බලන්නකො. තියෙන පාට ටික පොඩ්ඩක් බලන්නකො ඔක්කොමද. කොළ පාට, නිල් පාට, රතු පාට, කහ පාට එක එක පාට තියෙනවා. නේද? හරි. ඔන්න බලන්න මේ වර්ණ මේ මේ ඇහැ සකස් වෙලා තියෙන්නේ අපේ මේ ඇහැට වර්ණ මේ ආලෝක කිරණ වැටෙනකොට හොඳට බලන්න ඇහැට වැටෙන්නේ ආලෝක කිරණ ටිකක්. ඔබ බලන කළුවරේදී ඔබට කිසි දෙයක් පේන්නේ එන බාන ලයිට් එකක් දාපු තැනම ඇහැට වැටුනේ මොකද්ද? ආලෝකය. ආලෝකේ වැටිච්ච හැටියෙන් මොකද වුනේ? අන්න ඔබට පේනවා. බලන්න ඔබට පේන්නේ කොහොමද කියලා. මේ ආලෝකේ වැටෙනකොට ඇහැට ඇහැ උත්තර කාචයක් වගේ තියෙන්නේ. ඉතින් මේ උත්තර කාචයක් තුලින් ඇතුළට ආවට පස්සේ මේක නාභිගත වෙනවා. අන්න ඒකට කියනවා අපි අපි හිතමු කහලපේ කියලා තැනක් තියෙනවා. මධ්‍ය කූපය කියලා කියනවා. ඔකට අපි දන්න විද්‍යාවෙන් අන්න එතනට ඕක වැටෙනවා. වැටුණාට පස්සේ ඕක වැටෙන තැනට අපි කියනවා මෙන්න මෙහෙම තැනක්. ඕකට කියනවා දෘෂ්ටි විතානය කියලා. හරිද? ওই දෘෂ්ටි විතානයේ මැෂින් එක හැදිලා තියෙන හැටි මම මේ ඔබට කියන්නේ. එතකොට බලන්න මේ වැටුණාම දැන් මොකද වෙන්නේ? දෘෂ්ටි විතානයේ කියන තැන තියෙනවා සෛල සෛල තට්ටු ටිකක් තියෙනවා. ඔන්න ඔතන තියෙනවා කේතු සෛල යස්ති සෛල කියලා ස්වභාවයක්. හරිද? එතකොට මේ මේවැයින් කෙරෙන කෘත්‍යයන් තියෙනවා. හරිද? එතකොට මම ඔන්න ඔතන ඔන්න කේතුසෛල කියන ටික මම ගන්නවා. මිනිස්සෙක් නම් මෙන්න මේ කේතුසෛල පිහිටනවා මෙන්න මේ විදිහට. කේතුසෛල ස්තර තුනක් තියෙනවා මෙන්න මේ විදිහට නිල් රතු කොළ කියලා. හරිද? නිල් කොළ රතු කියලා තුනක් තියෙනවා. එතකොට බලන්න මේ මිනිස්සයා කියන තැනින් එතකොට නිල් වර්ණය අඳුනගන්න කොළ වර්ණය අඳුනගන්න රතු වර්ණය අඳුනගන්න අවශ්‍ය කරන මූලිකම ඒ සෙන්සර් එක තියෙනවා ඔය ඔය දෘෂ්ටි විතානේ කියන තැන. හරි? ඒ කියන්නේ තම නිල් කියලා ඇහැ දන්නේ නැහැ. ඒ ඒ වර්ණ වෙන් කරගන්න. අපි මේ දැන් ඒ කියන්නේ ඒකත් මේ අපි සම්මුතියෙන් පනවගත් එකක්. ආ මේක නිල් පාටයි මේක රතු පාටයි මේක කොළ පාටයි කියලා. ඊට පස්සේ ඔබ බලන්න මෙන්න මේ නිල් කොළ 250ක් 50ක් මිශ්‍ර වෙන තැනදී තමයි අපිට කහපාට වගේ කහපාට නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ මේ වර්ණ ඔක්කොම නිර්මාණය වෙන්නේ අපේ ඇහැන් මෙන්න මේ නිල් කොළ රතු කියන මෙන්න මේ කේතුසෛල ඔස්සේ ගන්න දත්ත ටිකත් එක්ක මනස් මොළයට යනකොට අන්න ඒ මේ ඇතුලේ තමයි මේක නිර්මාණය වෙන්නේ. මේ සියලු වර්ණ ටික. අපේ විජේතිලක මහත්තයාට ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ගැන කතා කරා. මං හිතන්නේ නිශාන්ත මහත්තයා මම කෑම කන ගමන් තමයි කතා කරන්නේ නිශාන්ත මහත්තයාම දිගටම පැහැදිලි කිරීම කරගෙන යන්න. හොඳයි. එතකොට එතකොට බලන්න දැන් ඔබ හිතන්නකෝ මෙන්න මෙහෙම. දැන් ඔබ දැක්ක ඉස්සල්ලා මේ ඉරේලියෙන් වැටෙන්නේ සුදු වර්ණයක්. ප්‍රිස්මයක් තුලින් එරපෙහිටිය වර්ණ හතකට කැඩෙනවා. ශක්ති මට්ටම් හතකට කැඩුනා. හරිද? දැන් බලන්න දැන් මේ එළියේ තියෙන අපි අපිටම ඉර එළිය වැටෙනවා පත්‍රයකට. ඔබට පේනවා කොළ පාටට. මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ? ඔබට කොළ පාටට පේන්නේ අන්න බලන්න අර අනිත් වර්ණ හයම අන්න අර අර පත්‍රයට වැටෙනකොට අනිත් වර්ණ හයම මොකද වුනේ උරාගත්තා. පරාවර්තනය වෙලා ආපු වර්ණේ ඒකේ තියෙනවනේ. ඒක උරාගන්නේ නැහැ. ඒක තමයි පරාවර්තනය. එතකොට අපිට හම්බ වෙන්නේ ඒක ආන්න මේ වර්ණය තමයි හම්බ වෙන්නේ. දැන් බලන්න ඔය කොළ වර්ණය කියලා නිර්මාණය කරගත්තේ කොහෙන්ද? මනසින්. ඇහෙන් ඇහි තියෙන කේතුසෛල හරහා මනසින් මනෙන් තමයි වර්ණ නිර්මාණය කරගන්නේ. වර්ණ වලට නම් ටික දාගන්නේ. ඒ ඒන ආලෝක කිරණ වැටෙනකොට ඇහැට මේ අර නිල් කොළ ඒ කියන්නේ අර වර්ණ තුනක් හදාගන්න පුළුවන් හැකියාවක් මේ ඇහි තියෙනවා. මූලිකවම තියෙනවා. ඒ තුන එකතු ඒ තුන මිශ්‍ර වෙච්ච විදිහට තමයි අපිට මේ මනසින් මේ වර්ණ ටික නිර්මාණය වෙන්නේ. අපිටම දෘෂ්ටි ආබාධයක් තියෙන කෙනෙක් ඉන්නවා කියලා. ඈ ඒ ආබාධයක් තියෙන කෙනෙක්ට එයාට නිර්මාණය වෙන්නේ ඔබට පේන කොළ පාටවත් ඔබට කියන රතු පාටවත් ඔබට පේන නිල් පාටවත් නෙමෙයි. එයාට නිර්මාණය වෙන්නේ වෙනම පාට ටිකක්. එතකොට බලන්න අපි කෙනගෙනාට නිර්මාණය වෙන පාට වර්ණ දැන් කොහෙද තියෙන්නේ? ඔය වගේ නිර්මාණය වෙන ඒවා අපි සම්මුතියක් දාගෙන තියෙනවා මේක නිල් පාටයි මේක කොළ පාටයි. ඔය කොහින්ද දැම්මේ? ඔය කොහොමද දැම්මේ අර අර විදියටම ස්කන්ධ පහක් කටගෙන දාගෙන තියෙන ටිකක්. හොඳට බලන්න. අර වගේම පුටුවක් හම්බ වෙන, මේසයක් හම්බ වෙන, අම්මා හම්බ වෙන, පිටි හම්බ වෙන, ඉරහඳ හම්බ වෙන, ගංගා ඇලදොල හම්බ වෙන, බඩක් හම්බ වෙන, කෑම හම්බ වෙන මේ ඔක්කොම හම්බ වෙන විදියටම ඔය විදිහට මනසින් අපි දර සම්මුතියක් පනවගෙන තියෙනවා මේක නිල් මේක රතු මේක කොළ මේක පහ මේක ඉතින් දාන පීඩයක් ඔය තියෙනවා දැන් බලන්න බල්ලට ඌට භෞතිකය පේන්නේ වෙන විදිහකට එතකොට බලන්න ඔබට වෙන විදිහකට එතකොට අර වර්ණාන්තරයක් තියෙන කෙනෙක්ට තව විදිහකට එහා ලෝකෙට මේ මෙයාට හම්බ වෙන වෙන විදිහකට මේවා අපි ඉන්න තැන හොඳට බලන්නකො මේ සිද්ධි එතකොට බලන්න දැන් බලන්නකො ඔබට කළු පාට වෙන්නේ කොහොමද ඔබට කළු පාට වෙන්නේ අර වර්ණ ටික වැටෙනකොට අර ඉරේලිය ආලෝකයේ වැටෙනකොට ඒ ඔක්කොම ටික උරහන අර ඒ වැටෙන තලය මොකක් හරි උරාගත්තොත් මොකද වෙන්නේ එක වර්ණයක් පරාවර්තනය වෙන්නේ දැන් මොකද බලන්න කළු පාට අපි හිතමු ඔබට සුදු පාට පේන්නේ කොහොමද? බලන්න සුදු පාට පේන්නේ මේ ඉරේ මේ ආලෝකය වැටෙනකොට මොකද වෙන්නේ? එකක්වත් දුරා ගන්නෑ. හයම පරාව. හතම පරාවර්තනය වෙනවා. එක හතම පරාවර්තනය වෙනකොට අපිට පේන්නේ අන්න අර අර බලන්න අර ඉරේලියෙන් අර ඔරිජිනල් වැටිච්ච පාටම අපිට හම්බ වෙනවා. අන්න සුදු පාටයි කියලා අපිට හම්බ වෙනවා. එතකොට බලන්න දැන් අපි කවදාක් එතකොට අපි මේ අපි කවදාක්වත් බාහිරකේ දැකලා තියෙනවා. භෞතිකයේ තියෙන පාටවල ඔබට දැන් පේනවා නේද අපි ඉන්නේ කොහෙද කියලා. ඈ අපි ඉන්නේ කොහෙද කියලා ඔබට පේනවා නේද? හ්ම් එතකොට බලන්න අපි වර්ණයක්වත් දැකපු නැති කට්ටියක්. මේ ලෝකේ පාට මොකද්ද කියලාවත් අපි දන්නේ නැහැ. <laughs> හරි ඒක ඒ කියන්නේ ඔබට දානවා ඔබ අපි 10 දෙනෙක්ව තෝරගෙන 10 දෙනාටම අපි කාමරයකට එක්කන් ගිහිල්ලා එක්කෙනෙක්ට කහ පාට කණ්ණාඩියක් එක්කෙනෙක්ට කොළ පාට කණ්ණාඩියක් සංග්ලාස් දෙයක් කියලා හිතන්න කණ්ණාඩිය කියලා හිතනවා නිල් පාට කළු පාට තැඹිලි පාට දුඹුරු පාට ඈ මේ ඉන්ඩිගෝ ඔය වගේ එක එක පාටවල වලින් කණ්ණාඩි 10ක් 10 දිනෙට දානවා 10 දිනෙට දාලා එක්කන් ගිහිල්ලා එක තැනක් පෙන්වනවා. ආ එක එක තැනක් පෙන්වනවා. පෙන්වුවාම දැන් ඒගොල්ලන්ට කොයි වගේ විදිහට ඒගොල්ලෝ කියයිද? මොකද්ද පාට කියලා ඇහුවා. දැන් මොන මොන පාටින් කියයිද? මොදල් බලන්න ඔන්නේ උපමාව. ඒ කියන්නේ 10 දිනක එකක්න් යනවා වර්ණ 10කින් කණ්ණාඩි 10ක් දාලා. එක එකම තැනකට එකක්න් ගිහින් ඒගොල්ලන්ට කියනවා පේන පාට කියන්නේ කියලා. ඒගොල්ලන්ට කියන්නේ දාපු කණ්ණාඩි පාට මොකද්ද කියලා. හරිද? දැන් මොකක් වෙයිද උත්තරේ? කියන්න බලන්න. පාට 10ක්. අන්න එක්කෙනෙක් කියයි කොළ පාටයි කියලා. එක්කෙනෙක් කියයි කහ පාටයි කියලා. තව එක්කෙනෙක් කියයි රතු පාටයි. කෙනෙක් කියයි තනිකරම අඳුරුයි කියලා. නේද? එතකොට දැන් කොයි එක්කෙනාටද ඇත්ත පේන්නේ? එක්කෙනෙක්ටවත් හම්බ වෙනවා. අපි ඔක්කොම ඔන්න ඔය කන්නාඩි දාපු කට්ටිය. තේරුණාද? <laughs> අපි ඔක්කොමලා <laughs> ඔය වගේ ඔන්න ඔය වගේ ස්වභාවයක් අපිට තියෙනවා. අපි කවදාකවත් ඒකයි මම කිව්වේ. අපි කවදාකවත් භෞතිකයේ දැකලා නැහැ. නිශාන්ත මහත්තයා ඔතන දැන් අපි කන්නාඩි ඒ ඒ උපමාව හරි විචිත්‍රවත් උපමාවක්. මේ කන්නාඩි දාලා හිටියත් නොහිටියත් ඒ කියන්නේ අර කන්නාඩි පාට පාට කන්නාඩි දාලා ඉන්නවා කිව්වහම උපමාව හරිම විචිත්‍රයි. නමුත් අපි කන්නාඩි නොදා එකම එකම විදිහට කියනස එක සෞඛ්‍ය මට්ටමක ඉන්න කෙනෙක් කියලා හිතම කොහොඳ දෘෂ්ටියක් තියෙන ඒත් අපිට පේන්නේ ලෝක දහයක්නේ අන්න ඒක තමයි වැඩි එක ඒක අවබෝධ කරගන්න තමයි මම අර උපමාවක් දෙන්නේ. ඒ කියන්නේ අපිට අහුවෙලා තියෙන ලෝකේ ඔන්න ඔය වගේ. අපිට අහුවෙලා තියෙන ලෝකේ ඔය වගේ. ඒ කියන්නේ බලන්න කෙනාගෙන් කෙනාට තියෙන ඇහත් වෙනස්. ඒ කෙනාට මේ මොහොතේ තියෙන ඇහැ නෙමෙයි ඊගාව මොහොතේ. එතකොට මේ ඇහැ කන නාසය දිවකය කියන එක තව කෙනෙක්ට ඔබේ ඇහැ තියනවාද කියලා අහන අහන එකත් මෝඩකමක්. ඔබට එක හැක් දෙපාරක් තිබුණද කියලා අහන එකයි කරන්නේ. අන්න එතනදි වෙනවා එක හැක් දෙපාරක් පවිතිලත් නැත්තම් දකින ලෝකය ගැන කතා කරන්න තියෙන්නේ මොකද්ද නේද? එතකොට බලන්න අපි මෙහි නම් හැමතිස්සෙම මේ මේ හැම දෙයක්ම අපිට තියෙන පරාසයක. හැම දෙයක්ම අපිට තියෙන පරාසයක. දැන් අපි හිතමු මෙන්න මෙහෙම. ඔන්න කහපාට තින්ත ලීටරයක් ගෙනල්ලා ඔබට දෙනවා එක එක ප්‍රමාණයෙන් දිය කරන්න කියලා 100%ක්ම ඒ තින්තයකින් ගන්න කියනවා එකම එක එකම විදියට හදපු බිත්තියක ඔබට කියනවා එක තැනක ගන්න කියලා 100%ක්ම ගෙනාපු පාට ඊගායක 90ක් එකෙන් අරගෙන 10ක් වතුර දාලා ගන්න කියනවා ඊගායක 80ක් 60ක් 50ක් 50ක් 40ක් 140ක් 110ක් 100%ක්ම කලවම් කරලා ගන්න ගන්න තියෙන දැන් ඒක අපි පටි පටි පටි පටි ගෑවා කියලා හිතන්නකෝ. අපි ඕක වේලෙන්න තියලා බැලුවොත් එහෙම ඔබ එකම තින්ත ටින් එක ගෙනල්ලා විවිධ විදිහට ඕක මිශ්‍ර කරලා ගෑවේ. වතුරත් එක්ක හරිත් ඒ දාන කිමිකල් එකක් එක්ක. මොකක් වගේ පෙනීද? මොකක් වගේ ඔබට පෙනීද? එකම පාටක් පෙනීද? අපි හිතමු කහ පාට තින්ත ටින් එකක්. එකම පාටක් පෙනීද වර්ණය අඩු අඩු අඩු අඩු අඩු වෙවි යන විදියට එකක් පෙනේද? ওই විදියට පෙනේ. අඩු වෙනවා. ඒ කියන්නේ අඩු වැඩි විදියට පෙනේවි. හැබැයි ඔක්කොම ටික පේන්නේ කහපාට නේද? හැබැයි කහපාට වල බලන්න මේ ඔක්කොටම අපි කහපාට කිව්වට කහපාට කියලා තියෙන්නේ ලොකු පරාසයකට නේද එතකොට? මේ පොඩි උදාහරණයක් ඔබට දෙන්න. අර අර තදට තියෙන එකත් කහපාට. ඊගාව එකත් කහපාට ඊගාව එකත් කහපාට ඊගාව එකත් කහපාට ඊගාව එකත් කහපාට මේ ඔක්කොම කහපාට ඒක හරියට අර පොළොස් උපමාව වගේ ඔබට තේරුණාද ඒ කියන්නේ බලන්න අපි මේ හැම එකක්ම අපි නම් කරලා තින්නේ පරාසයකට මේ පරාසයක් ඇතුලේ තමයි අපි නම් කරන්නේ එහෙම නම් කරනකොට අපිට පේන්නේ ඒව නিত্য නিত্য දේවල් හැටියට තමයි තේරෙන්නේ අපිට මේ වෙනස පේන්නේ අපි මේ වෙනස දකින්නේ ඒකනේ එක්කෙනෙක් ඉන්නේ අවුරුදු 50ක් වෙච්ච බලන්න මව් කුසෙන් ඉපදෙන්න තිබි එනකොට තිබිච්ච රූපෙද දැන් තියෙන්නේ කියලා. ඒ රූපෙ නෙමෙයි. හැබැයි ඒ ප්‍රේමවතීමයි දැනුත් ඉන්නේ. නේද? ඒ ඒ ඒ ඒ ඒ පියසිරිමයි දැනුත් ඉන්නේ. අවුරුදු 50ක් ආයු වයස ගෙවිච්ච පියසිරි කෙනෙක් ඉන්නවා. බලන්න අනිච්ච අනිච්ච ස්වභාවයක නিত্য සංඥාවකින් අපි අල්ලන් ගිහිල්ලා තියෙනවා. ඒකේ තේරුම මොකද්ද? ඒකේ තේරුම මොකද්ද? ඒකේ තේරුම තමයි අන්නර මම මුලින්ම විග්‍රහ කරපු තැන. ඉන්නවා තියනවා කියන දෘෂ්ටියට වෙලා තියෙනවා. අපි දන්නේ නැහැ. ඉන්නවා තියනවා කියන දෘෂ්ටියට අපි සියුම් අහුවෙලා තියෙන තැන තමයි ඔය තියෙන්නේ. අන්න බලන්න මේ මොහොතක් පාසා රූපය වෙනස් වෙවි යනකොට හටගත් ලෝකයක් නිරුද්ධ වෙලා යනකොට එතන එතන විපරිණාමය වෙලා ගිය ධර්මතාවය දකින්නේ අපිට කෙනෙක් ඉන්නවා කියලා හම්බ වෙනවා. අම්මා ඉන්නවා කියලා හම්බ වෙන්නේ ඔන්න උතන. ඔබට තේරුණාද අපි මිස්සියුම් මහු වෙලා තියෙන. බලන්න අම්මා ඉන්නවාමයි කියලා අපිට දැනෙනවනේ. දරුවා ඉන්නවාමයි, ගෙවල් තියෙනවාමයි. මේ තියෙනවා ඉන්නවා කියලා දැන දැනින්නේ ඇයි? අපිට මේ අපිට මේ හටගන්න ලෝකයට ලෝකය ගැන එකක් අපි දන්නේ නැහැ මේ වෙන සිද්ධිය ගැන දෙක තමයි මේ හටගන්න ආයතන ගැටෙන මොහොතේ ඉපදින ධර්මයක් පමණයි පවතින්නේ කියන ඥානිය නැති නිසා අර සියල්ලම තියෙනවා ඉන්නවා කියන දණින් අපි අහුවෙලා මිත්‍යා දෘෂ්ටි වෙනවා. අන්න ඒකයි අපිට වෙලා අර මම ඔබට මුලින්ම විස්තර කරේ ඉදිරිය බලනකොට ආයතන හයම තියෙන මේ පැත්තට සකස් වෙනවා. පිටිපස්ස ගැන සකස් වෙලා නොතිබුණාට තියෙනවා කියලා අපිට අහුවෙනවා. මේක තමයි දෘෂ්ටි. මේක මිත්‍යා දෘෂ්ටිය. අන්න බලන්න. එතකොට බලන්න අපි මේ බලන්න අපි අහුවෙලා තියෙන තැන. එතකොට මේ මේ හටගන්න එක තුල අහුවෙන එක වෙන කතන්දරයක්. ඊ අවිද්‍යා භූමිය තුල අපි අවිද්‍යාවෙන් අවිද්‍යාව කියන එක අඳුනගන්න නැතුව මේ හේතුඵල ධර්ම අඳුනගන්නේ නැතුව අපි අහුවෙන තැන ඒ තියෙන්නේ. අන්න බලන්න අපි අර මිත්‍යා දෘෂ්ටියට අහුණා වෙන්නේ මොකද්ද? තියෙන ලෝකෙක ඉපදෙන අය. ලෝකයේ තීච්චිද නැරිලා යන අය. අනිවාර්යෙන්ම චුත්ති ප්‍රතිසන්දියට යනවා බේරෙන්නවද බේරෙන්නවද අන්න ඒ කියන්නේ ඉන්නවනම් දැන් කෙනෙක් අන්න බලන්න සහජාත හැටියට මේ වෙලාවේ කෙනෙක් ඉන්නවා මෙතන මෙතන සහජාත හැටියට කෙනෙක් ඉන්නවා නම් කර්මයක් මේ වෙලාවේ රැස් ඒ රැස් වෙනකොටම බලන්න ඒ විදිහටම එකක් උදා වෙනවා පුනර්භව හැටියට. ඔබ මෙතන හිටියොත් තමයි ඔබ එතනින්. ඔබ මෙලොව හිටියොත් තමයි ඔබට පරලොව සකස් වෙන්නේ. අන්න බලන්න. එන බලන්න ඔබ මෙතන මෙතන ඉන්නවා කියලා දැන් තේරෙනවා නම් ඉන්නවා තියනවා කියන තැනන් අහු වෙනවා නම් ඔබ ඉන්න තැන ඔබම තීරණය කරන්න. හරිද? ඒකයි මම කිව්වේ. එහෙනම් ඔබ මීට වැඩිය මේක මේක මේක හැමෝටම මේක තේරෙනවා නම් එහෙනම් බුදු පියාණන් වහන්සේ මේ නිය පිටට එන පස් ටිකකට මේක උපමා කරන්න අවශ්‍ය නැහැ නේ. එහෙනම් ඔබට පේනවාද මේක කොච්චර ගැඹුරු සියුම් තැනක්ද කියලා. අපි කොච්චර සියුම්ම මේකට අහු වෙනවද කියලා. ඔබට කොච්චර කිව්වත් ඒ කියන්නේ සිතමයි පේන්නේ සිතමයි ඇහෙන්නේ සිතමයි දැනෙන්නේ කියලා කොච්චර උපමා උදාහරණ දීලා කොච්චර කතා කරත් එක තාම බහින්නේ නැහැ ඇතුළට. මොකද එක තාම දරා ගන්න බෑ. දරා ගන්න බෑ කියන්නේ ඇයි? තාම ඔබගේ තියෙන කෙලෙස් වැඩි. අන්න ඒකයි හේතුව. වෙන කා මොකක්වත් නෙමෙයි. ඔබ තව යෝනිසෝ මනසිකාරයේ එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ඔබ යෝනිසෝ මනසිකාරයේ තව දියුණු කරන්න, තව වැඩි කරන්න ඕනේ. තව සියුම්ම සියුම්ම සියුම්ම මේ කතන්දරේ දකින්න ඕනේ. ඈ ඒ ඒකට තමයි ඒක කාටවත් කරන්න බෑ. ඔබම කරගන්න ඕන දෙයක්. ඈ ඔබම කරගන්න ඕන දෙයක්. එතකොට ඔබ ඔබම ඔබව අවබෝධ කරගන්න ඕනේ මේ වෙන සිද්ධිය. ඔබ තුල මේ සිදුවෙන ක්‍රියාවලිය ඔබමයි මේක කොට දාගන්න ඕන කෙනා. ඔබම ඔබට සරණ යන්න ඕනේ. ඔබ ඔබම සරණ යන්න ඕනේ. ඒක තමයි වෙන්නේ. ඉතින් එහෙනම් බලන්න මම කොච්චර මේ සියුම් තැන් ටිකක් ඔබට මම පෙන්නුවේ. අද වෛද්‍ය විද්‍යාව කියන තැන ඒකෙන් අපිට කොහෙලා දීලා තියෙන ටිකක් තියෙනවා. අපිට ඒකත් ප්‍රයෝගික කරගන්න පුළුවන්. ප්‍රයෝගික කරගෙන කොහොමද මේ කතන්දරේ දකින්නේ කියන කතන්දරේ. ඒකට බලන්න ඔබ කියන කොළපාට කොහි තියෙන කොළපාට. ඔබ කියන රතු පාට කොහේ තියෙන රතු පාටද? ඔබගේ ඇහෙන් ඔය කේතු සෛල වලින් නිර්මාණය කළා මනස තුල හදලා දෙන්න වර්ණ ටික තමයි ඔබ දකින්නේ. එතකොට බලන්න ওই ටික හදලා දුන්නේ කවුද? ඔය ටික අන්න බලන්න දෘෂ්ටික ස්නායුවෙන් අන්න බලන්න ඇහෙන් ගත්ත ඇහැයි වෙන්නේ හැමතිස්සෙම අන්න බලන්න මේ ඇහි ඔන්න ඔය මං ඔය කිව්ව තැන ඔය කියන්නේ මේ ඇහැ කියන උපකරණය මේ උපකරණයේ නිර්මාණය වෙලාම තියෙන්නේ ওই විදිහට ආලෝක කිරණයක් වැටෙනකොටම ඕක වැටෙනවා මධ්‍ය අර කහලපය කියන තැනට එහෙම නැත්නම් මධ්‍ය කූපයට වැටෙනවා මධ්‍ය කූපයට වැටෙනාට පස්සේ මොකද වෙන්නේ? එතන දෘෂ්ටි විතානේ එතන තියෙන ලොකු සංකීර්ණ ක්‍රියාවලියක් මම මට මම මට ඉච්චරම විස්තර කරන්න දන්නේ නැහැ. කරත් වැඩක් නැහැ ඔබට. එතකොට එතන පිටිපස්සට වෙන්න තියෙනවා යෂ්ටි සෛල කේතු සෛල කියන එක. එතකොට බලන්න මේ කැමරාවක් නිර්මාණය කරේ විද්‍යාඥයෝ ඔන්න ඔය ඇහි කතන්දරය අරගෙන මේ කාචය ලොකු කරන්න පුළුවන් පොඩි කරන්න පුළුවන්. අපිට කැමරාවේ කාචයක් ලොකු ලොකු කරන්න පුළුවන් පොඩි කරන්න පුළුවන් දුර පින්තූර ගන්න පුළුවන් ළඟ පින්තූර ගන්න පුළුවන් සූම් කරන්න පුළුවන් නේ. ඒ වගේ මේ ඇහි ওই ක්‍රියාවලියම සිද්ධ වෙනවා. මේ ඇහැ උපයෝගී කරගෙන තමයි කැමරාව නිර්මාණය කරේ. එතකොට බලන්න ඒ එතකොට මම දැන් කියන කතන්දරේ මේ වර්ණ කියන එක මේ බලන්න එක වර්ණයක් ඉන්න එක ඇහැට. රිය ආලෝක කිරණේ ඉන්නේ. බලන්න වර්ණ ටික කඩාගන්නේ කොතනින්ද කියලා. එතකොට මේ වර්ණ ටික කැඩෙන්නේ කොතනින්ද? ඔබගේ ඇහැ කියන උපකරණයේ ප්‍රයෝගී වෙලා තමයි මනස එතනින් ගන්න ඔන්න ඔය කහලපය කියන තැනට වැටුණාට පස්සේ මධ්‍ය කූපයට වැටුනහම මේ තරංගය එතන පොඩි ආවේගයක් වෙනවා අන්න බලන්න මොළේට යනවා ස්නායු දුෂ්ටික ස්නායු කියන එකෙන් මොළේට යනවා මොකන්න බලන්න පස්ස පස්ස වේදනා කියන ටික තමයි ওই තියෙන්නේ මම ඔය ඉතිසලා පෙන්නුවානේ මොළයයි හෘදේ වස්තුවත් එක්ක මනස යන ගමන අන්න පස්ස වේදනා කියන කෑල්ල සිද්ධ වෙනවා ওই වෙලාවේදී. ස්පර්ශයයි වේදනාවයි කියන කෑල්ල මොළයට යනවා. සංවේදනේ යනවා. සංවේදනේ යනකොට මොකද වෙන්නේ? අන්න බලන්න ඒ ප්‍රොපෝෂන් එකට මනෙන් හදා ගන්නවා කොළ පාටයි, නිල් පාටයි, රතු පාටයි, කහ පාටයි මේ වර්ණ ටික ඔබේ ලෝකයට ඔබ ඔබ තුලින්මයි නිර්මාණය වෙන්නේ. එතකොට ඔබට පේනවා නේද මේ වර්ණ නිර්මාණය නොවුනනම් සුදු පාටක්ම වුණා නම් ඔක්කොම ඔබට මේ ලෝකේ තියෙන කිසි දෙයක් වෙන් කරන්න පුළුවන්. එහෙනම් ඔබට පේන්නේ නොහටගත්තම ස්වභාවයක්. අසංකතම ස්වභාවයක්. දැන් ඔබට පේනවා නේද විපාකෙට මේ හැ සකස් වෙලා තියෙන්නේ ඇයි කියලා. මේ විදියට කනත් ඔහොම තමයි. දිවත් ඔහොමයි, නායත් ඔහොමයි. මේ අයත් ඔහොමයි. ඔය එකක් විතරයි පෙන්වන්නේ ඔබට. වැඩියෙන්ම අහුවෙන්නේ ඕකෙන්. එතකොට බලන්න මේ වර්ණ ඔක්කොම ඔබට ආවේනික වර්ණ ටික ඔබට නිර්මාණය වෙන්නේ ඔබේ මනස තුලින්මයි. ඇහැට වැටිච්ච සංවේදනයත් එක්ක එතන පොඩි ආවේගයක් එනවා. ඒ ආවේගය වෙනකොට බලන්න මිලි ඇම්පියර් මට මතක වෙන්නේ මිලි වොට් 40ක් වගේ ධන මිලි වොට් 40ක් වගේ තමයි මේ මොලේට යන්නේ. ඉලෙක්ට්‍රික් පල්ස් එකක් යන්නේ. හරිද? ඒ ගියාම අද බලන්න ඒ ගියා අන්න වේද පස්ස වේදනා වුණා මොලේට. උනාට පස්සේ මනෙන් තමයි ඔක්කොම අදාගන්නේ. මනෙන් තමයි හැදෙන්නේ. ඒතකොට බලන්න ඔබ දකින්න ඒතකොට වර්ණ කොහෙද තියෙන්නේ? කොහේ තියෙන එකක්ද? දැන් ඔබට පේනවා නේද ඔබේ අසරණකම. අපි ඔන්න ඔය වගේ අසරණින් ටිකක්. මේ ඒ කියන්නේ ඔබට උපදිනකොටම කහපාට කණ්ණාඩියක් නම් තිබුණේ වැටිලා ඔබ ලෝකය දකින්නේ කහපාටි. සුදු පාටින් වැටිලා තිබිච්ච එක්කෙනෙට සුදු පාටි. ඔබ කියනවා සුදු පාටයි අරග කියලා. එයා කියනවා නෑ කහ පාටයි එක කියලා. අන්න බලන්න ඔයටි. ඒකට වැරද්ද තියෙන්නේ කොහෙද? දැන් කුලියක් කියලා දැකපු එකද ඇත්ත පාට. ඈ ඉතින් මම මේ ඔබට පෙන්නුවේ අපි ඉන්න තැන. හරි. එහෙනම් ඔබ මෙන්න මේ වගේ දේවල් ඉතාම සියුම්ව දකින්න. එතකොට එහෙනම් බලන්න ඔබට දැන් මේ කනේ පරයය මම හුඟක් කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ එන සද්දේ මේ බලන්න මේ සද්ද නෙමෙයිනේ ඔබේ කන ඇතුළට යන්නේ මේ මන ඇතුළට යන්නේ. මේ සද්ද ඔබේ උපකරණෙන් එළියට ඇවිල්ලා සද්ද තරංග ටිකක් කනේ වදිනවා. ඔය එන සද්ද තරංගේ මමවත් ඔබවත් මේ කතා කරන පුටු මේස ඉර හඳ තාරකා ගින්දර මේකක්වත් නැහැ. සද්ද සත්‍යයක් විතරයි. ශක්තියක් විතරයි. අන්න බලන්න. ඒක ඒකට කන ඕන වෙනවා. හැබැයි ඒ කන දන්නේ නැහැ ඒක මොකක්ද උනේ කියලා. කන කියන උපකරණයට වැදුන එක සෙන්සර් එකක්. සංවේදනයක් ගන්න පුළුවන් තැනක්. ඒක වැදුනට එයා දන්නේ නැහැ. එතන අනිමිත්තයි, අපනීතයි, ශුන්්‍යතයි ස්වභාවය. තිංගං සංගති පස්ස අන්න බලන්න රූපස්කන්ධය නිර්මාණය වුණා. සද්දෙන සද්දහරහා අන්න බලන්න සද්ද රූපයක් මනස මන ආරම්මණයට ගියා. සද්ද ආරම්මණයක් මනස තුල හටගත්තා. සද්ද රූපයක් හටගත්තා. අන්න බලන්න. ඒ හටගත් එකට වේදනා සංඥා සංකාර වෙලා නාම රූප සකස් වුණා. නාම රූප සකස් වෙච්ච එක තමයි දැනගත්තේ අක්පුටුවක් කියලා. අන්න බලන්න. එතකොට ඔබ හොඳට බලන්න කනත් දැන් ඔන්න ඔය විදිහට බලන්න. කන තියෙන්නෙම නිරෝධයක කන තියෙන්නෙම අනිමිත් අපනිත ශුන්‍යත කියන ස්වභාවයමයි. එහෙනම් බලන්න ඒ ස්වභාවය තුල අසංකතයක්මයි එතන පවතින්නේ. නොහටගත්තම ස්වභාවයක්. නොහටගත්තම ස්වභාවයක තමයි හට ගැනීමක් එන්නේ. අන්න අවිද්‍යාවච්චය සංඛාර. අන්න හේතුඵල ධම. අන්න බලන්න. අන්න හේතුඵල ධමී ක්‍රියාකාරීත්වය. අන්න නාම රූප සකස් වීම. අන්න දැන ගැනීම. ඒක කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි. ඒක සිද්ධ වෙන්නේ පටිච්චසමුප්පාද ඒ පටිසමුප්පන්නෝ සිදුවෙන ක්‍රියාවලිය රහතන් වහන්සේටත් ඔබටත් මටත් බුදු පියාණන් වහන්සේටත් මේ හැමෝටම මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මේ තිස්සේ ලෝකධාතුවේ ඔක්කොටම මේ ක්‍රියාවලිය මේ විදිහට සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනකොට බලන්න ඔබ අනවබෝධයකින් නවන. ඒ හැම සකස් වීමක් තුලම වෙන්නේ මොකද්ද? ඇලීමක්, කැටීමක්, රැවටීමක් ඉපදෙනවා. බලන්න ඔබ බලන්න ඒ ඉපදින ඒ ඇලීම ගැටීම රැවටීම කියන එක අර තිංගන් සංගති පස්ස කියනකොට ඒ ධර්මතාවයේම කොටසක් ඒක. තිංගන් සංගති පස්ස කියනකොටම එක්ක ඇලීමක් එක්ක ගැටීමක් එක්ක රැවටීමක් තුනෙන් මේ තුන හටගන්නවා. ස්පර්ශයක් වෙනවා ඒ සම්පස්සයක්. වෙනකොට බලන්න රාග දේශ මොහ කියන එක මනස තුල යෙදෙනවා. හැබැයි ඔබ දැක්කොත් ඈ ශුන්‍යයි. කන ශුන්‍යයි. නහය ශුන්‍යයි. මේ ශුන්‍යතාවය ඔබ දැක්කොත් අපාර රාග දේශ මොහ හැදෙන තැනක නෙමෙයි. ඔබ ඉන්නේ අවබෝධය තුළ. ඔබ පටිච්චසමුප්පාද සිදුවෙන ක්‍රියාවලිය දැකලා තියෙනවා. ඔබ ඒක තුල ඒක ඔබ කරගෙන නැහැ. අන්න බලන්න. ඔබ එතන අන්න අර ශුන්්‍යතාවයේ දැකපු ඥානවත්. ආන්න බලන්න. එහෙනම් ඔබ දැකින ඥානය මොකද? ඇට ඇට මේ කිසිදවක් හම්බ වෙලා නැහැ. ඇත්තටම. එින් ලෝකයක් හටගෙනම නැහැ. තියෙන්නෙම නිරෝධය. එහෙනම් මේ හටගත්තේ සමහරවිට නිශාන්ත මහත්තයා දැන් ඇත්තටම මේ අපිට පෙර විපාකයක් විදිහට පෙර සිදුවීමක් මතක් වෙන එක වළක්වන්න බෑ. නමුත් අපි ඒකට රැවටීම ඊ නොරැවටී සිටීමයි නේද කරන්න ඕන. අන්න හරි. ඒකට ඒක තමයි වෙන්න ඕනේ. මතක් වෙන එක වළක්වන්න බෑනේ නේද ඒක නවත්තන්න බෑ. හැබැයි ඒ ස්වභාවය එන්න එන්න මොකද වෙන්නේ? ඔබ නොරැවටීම තුලම යනකොට. මහා අඩුව ඒක අඩුව. ආ ඒක ඒක ආ අන්න ඉතමෙන් අර එහෙනම් එහෙනම් අන්න උත්තර ටික තියෙනවනේ දැන් අන්න දැන් වෙන්නේ මොකද්ද එකක් කැරින් එකක් ආයතන හර හය අරන් දුවනවා නේද ගැටක දුවනවා මේ දුවන දිවිල්ල අඩු අර හැවටීමෙන් වැළකීම තමයි මේතන සත්‍ය දැකලා අර මේ යොන්සෝ මනස්කාරයෙන් කරන්න වෙන්නේ අපිට නේද ඒ කියන්නේ හොරෙක් ඉන්නව හොරකම් කරනවා හොරා හොරකම් කරනවා කියලා දැනගෙන ඌ දිහා බලන් ඉන්නකොට මොකද වෙන්නේ? හොරකම් කරන්නේ නැහනේ හොර නැගෙනවා. අන්න ඒක තමයි කරන්නේ තියෙන්නේ. එහෙනම් ඒ හොරාව අල්ල ගන්න ඕන තමයි. නිශාන්ත මහත්තයා අර ඔබතුමා පහුගිය දේශනාවක ඕක කිව්වා. ඇත්තටම ඒක හරිම ප්‍රායෝගිකයි. ඒක මං දැන් දිගටම මේ දවස්වල කරනවා. ඒ වෙලාවට ඒක නැත්තටම නැති වෙනවා. කියන්නේ රාගයක් එනකොට රාගයක් එනවා. දේශයක් එනකොට දේශයක් එනවා. ඒක නැත්තට මේ වෙලාවේදී නැති වෙලා යනවා. ඒක නම් අද්දුටුවා මම. සාදු සාදු සාදු. එත්තට මේක ඒක මම නෙමෙයි කියන්නේ. ඒක මම නෙමෙයි පෙන්නන්නේ. මේක අවබෝධ කරගන්න බුදු පියාණන් වහන්සේ. ඇත්තටම. ඒක හරි සාර්ථකයි චන්දමාත් මම ඒක ඒක පෙර සිදුවීම් අපිට එනවා. ඒක මේ අපි ඒකට ඒ සිහියෙන් හිටියොත් අපි එකට රැවටෙන්නේ නැහැ. එතකොට දැනෙන්නේ ලොකු සහනයක් අර නොරැවටීම තුළ. අන්න හරි. එතනම එනවනේ ඥානි. ඉස්සර නම් මේ වගේ එකක් ආවහම මේ වගේ ගියා. රැල්ල ඒකට වහු වෙලාම කියන්නේ ඒක තමයි නිසන්ම එතන ක්‍රියාත්මක වෙන්නේ ඥානය ඥානයක් අන්න හරි එතකොට බලන්න ඒ ඕගියට වහු වෙලා යන එකයි අවබෝධය තුල ඕගිය තරණය වෙන එකයි දැක්ක නේද දැන් ආ එතකොට එතන නිවීම දකිනවා එතකොට ඒ ඇති වෙන නිවීම අන්න හරි ඉස්සර බලන්න ඒ වගේ එකක් අහම දන්නේ නැහැ මේ දැන් මොකක්ද දැනගෙන හිටියේ නෑනේ ධර්මයක් දැනගෙන හිටියේ නෑ මොකද උනේ ඕගේට අහු වෙලාම ගියා මේ කගේ අහු වෙලාම ගියා ඕගේට දැන් මොකද වෙන්නේ එනකොටම දැක්කා මේක හේ ප්‍රශ්නයක් කියලා මේක මෙහෙම එකක් මේ දැන් වෙන්නේ කියලා දකින්නකොට මොකද වෙන්නේ අන්න බලන්න ඕගේ තරණය වෙනවා වෑයම් නොකරමින්ද පිහිටානො සිටිමින් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි අපි තුලින් ක්‍රියාත්මක කරන හැටි දකින්න. එතකොට හරි අර ප්‍රීතියක් ඇති වෙනවා. දැන් පිහිටා නොසිටීමකදී හටගත් හිත තමන් කරගත් ඒක නෑන තමයි ඒකත් එක්ක යෝගී සමුච්චල තියෙන පිහිටා තියෙන ඒක තුල අන්න බලන්න පිහිටා හිටියේ නැති වෙනකොට ඔබ ඉන්නේ නිරෝධය අන්න ඔබේ ඔව් පිහිටා සිට නැති අන්න ඒකයි අර නොරැටිව කියන්නේ ඒකයි පිහිටා නොසිටීම පිහිටා ඒ අන්න හරි ඒ කියන්නේ නොරැවටීම කියන්නේම පිහිටා ඉන්නේ ඒක තුල පිහිටා නොසිටීම ඔව් එහෙමයි ඒකත් එක්ක ගැටි ගැටි ඇලි ඇලි ඉස්සර ගියා අන්න ඒක මොකද සතුටක් ඇති වෙනවා මේ සත්‍යකේම කුසලයක් කියලා. ඉන්නවා. ඒක කුසලයක්. ඒක ඉන්නේ ප්‍රඥාවෙන්. ඒක ප්‍රඥාවෙන්. එතකොට බලන්න ඒක දැක්ක එක චිත්තක්ෂණයක නේද? ක්ෂණයක. චිත්තක්ෂණයක් තමයි ඒක දැක්කේ. ඒ චිත්තක්ෂණයේ ගුණිතයක් වෙලා නේද ඒ ඒ රූපය හැදිලා ඔබට ඒ ප්‍රඥාව පහළ වුනේ. ස්කන්ධයක් හැදිලා. ස්කන්ධය. ස්කන්ධය. ඒක බලන්න එක ස්කන්ධයක් අන්න බලන්න එක එක චිත්තක්ෂණය ගුණිතයක් වෙලා ප්‍රඥාව අන්න බලන්න වෙච්ච සිද්ධිය බලන්න දැන් බලන්න සංසාරේට යන කතන්දරේ සංසාරේ නිගුණ වෙන කතන්දරේ මේක වෙන්නේ කොහොමද කියලා බලන්න එක චිත්තක්ෂණයකයි ඔක ඔබ වටහාගත්තේ ඒ චිත්තක්ෂණය ඒ කියන්නේ අපිට එක හිතක් හැදෙනවා කියන්නේ රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඤ්ඤාණස්කන්ධ කියන ස්කන්ධ ටිකක් හැදෙන්නේ. ස්කන්ධයක් හැදෙන්නේ. එතකොට බලන්න අන්නේ හැදෙනකොට බලන්න ඒ හැදෙන එක තුල ඔබ මේ වෙලාවේ අවබෝධයෙන් නම් ඒ රූපස්කන්ධයෙන් පළවෙනි රූපය හැදෙන්න චිත්තක්ෂණ 17 එක චිත්තක්ෂණයක තමයි ඔබ මේ අවබෝධයට ටක් ගාලා ආවේ. අන්න බලන්න. මේ අවබෝධයේ චිත්තක්ෂණ 17 යනකොට එක රූපයක් නිර්මාණය වෙනවා. ඒ රූපය නිර්මාණය වෙනකොට බලන්න ඒ වගේ රූප කෝටි ලක්ෂයක් නිර්මාණය වෙලා. අන්න බලන්න. ඒක තමයි මේ වෙලාවේ ප්‍රඥාව හිතවල දැනෙනවා. දැන් බලන්න මේ ඒ ඉපදිච්ච ශක්තිය දැන් මොකද වෙන්නේ? අන්න බලන්න කුසල ශක්තියක් ඉපදුනා. මේ කුසල ශක්තියෙන් බලන්න ඔබ මේ ඔබට මේ වෙලාවේ උපයෝගී වුණා ටිකක්. හොඳේ? අන්න බලන්න. ඒ ගොඩ නැගිච්ච එකෙන් නැවත වාරයක් විපාකයකට නැවත කුසලයක් සකස් වෙනවා. ඒකෙන් ඒකේ ආයෙක නිතියක් කළා කෝටි ලක්ෂයක් විතර ප්‍රදේනවා ඉතින් ඒක ඇත්ත නිසාද මහත්තයා දැන් ඒ ඒක සත්‍ය දකින්නකොට ඒක අර ඇඟට දැනෙන්නේ ඒක ශක්තියක් නිසානේ නිශාන්ත මහත්තයා දැන් ඔයිට කලිනුත් ඔය දේ මම කරලා තියෙනවා එතකොට මේ මෙහෙම මේ තරම් මේ ප්‍රතිඵලයක් මට වෙලා නැහැ දැන් ඇයි එහෙම වෙන්නේ කියන එකත් ඒ කියන්නේ ඒ වෙලාවේ හරි ඒ ඒ ආපු ගමනේ ඔබට ඒ බලන අර ලිදක් කපන උපමාවම බලන්නකෝ. ඉස්සලා පස් ටික අයින් වෙනවා. උඩ ඉස්සලා තන ඉස්සලා පොළොව හදා ගන්නවා. උඩ පස් ටික ඊට පස්සේ තව ටිකක් තව ටිකක් තව ටිකක් තව ටිකක් කොහොමම ගිහිල්ලා ඒ ඔක්කොම උපනිශ්‍ය වෙලා තියෙනවා ඔබට. තේරුණාද? දැන් මොකද වෙන්නේ? දැන් ඔබ යම් සම්දිස්ථානයකට ඇවිල්ලා දැන් ඔබට හොඳට ඔබ යෝනිසෝමනසිකාරය වෙනවා. පොඩි පොඩි පොඩි පොඩි ඔබට තියෙන ඇති ගැටලු. මට මතකයි ඔබ ගොඩක් ප්‍රශ්න ඇහුවා පහුගිය සාකච්ඡාවල. එහලහල ඔබේ ගැටලු निराකරණය වෙනකොට මොකද වෙන්නේ? අන්නර කුසල සිත් ඇති වෙනකොට බලන්න ප්‍රඥාව ටික ටික ටික ටික ටික ටික ටික මම දැන් පෙන්නේ ගුණිතයක් හැටියට කොහොමද ප්‍රඥාව වැඩෙන්නේ කියලා ශක්තියක් හැටියට ආන්න බලන්න ඉස්සල්ලා උනේ සංසාරෙට යන්න අනවබෝධයක් තුල අකුසලියමයි ගොඩ නැගෙන්නේ දැන් බලන්න අකුසලයෙන් අනිත් පැත්තට දැන් කුසලයක් ගොඩ නැගෙනකොට ප්‍රඥාව දියුණු වෙන්න පටන් ගන්නවා. ටික ටික ටික ටික දියුණු වෙනකොට බලන්න එකින් එක එකින් එක එකින් එක පඩිය හැදෙන්න පටන් ගන්නවා. හැදෙනකොට හැදෙනකොට ආන්න බලන්න මේක ප්‍රඥාව දියුණු වෙනවා විඥානයේ එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ අඩු වෙන්න ගන්නවා විඥානයේ ශ්‍රවණය ඔව් සමානුකූලව වෙන බව දැනෙනවා නිසන් මහත්මයා අන්න ඒක තමයි සිද්ධ වෙන්නේ හොඳයි එතකොට එහෙමනම් අද කතා කරමු මේ කතාන්දරය ගැන දැන් බලන කන්නේ උපමාව මොන්න ගැඹුරක්ද තියෙන්නේ අපිට බලන්න කෙනෙක් කන්නාඩි උපමාව හරියට දැක්කම ඇහැ කන්නාඩියක් නම් ඇහැදීමේ අනිවිතයි අපනිතයි චුන්්‍යතයි සංසාරයේ පුරාවටම අතීතයේ කොච්චර ගමනක් ආවද ඉදිරියට කොච්චර ගමනක් යන්න තියෙනවද මේ මොහොතෙත් බලුවොත් තුම් කාලේම දකින්න ඥානින් බැලුවොත් ඇහැ තියෙන්නේ මනිවිතයි අපනිතයි ශුන්‍යතයි කියස්පා සැකස් වෙලාම නෑ සැකසිලාම නැති නොහට ගන්න අන තියෙන්නේ මේ ස්වභාවයක නහය දිව කය කියන පහ තියෙන්නේ ඇහැ කන නාසය දිව කය කියන පහ තියෙන්නේ මොනෝයි ස්වභාවය. නොහට ගත්තම ස්වභාවයක තියෙනවා. එතකොට බලන්න එහෙනම් ඒ නොහට ගත්ත ස්වභාවයෙන් කවදාකවත් මනක් හැදිලා තියෙනවද? මනක් කොට නැගිනව නෑ. ආයතන හයම හිස් කෙවන්නේ. එහෙනම් මොකද්ද මේ වෙන්නේ? හේතුඵල ක්‍රියාව. අන්න අන්න ওই දෙක හොඳට ඔබ තේරුම් ගත්තොත් ඔබට මේ මොහොතේ මොකක් සකස් වුණත් ඔබ එතන ඇහි නිරෝධිය දැකලා ඔබ ඇහි නිරෝධිය අත්විඳිනවා. කනේ නිරෝධිය අත්විඳිනවා. නහයේ දිවේ කයි ආයතන හයේම නිරෝධිය ඔබ අත්විඳිනවා. එන බලන්න හිතක් හටගන්නේ අතීතේවත් නෙමෙයි අනාගතේත් නෙමෙයි පච්චුප්පන්න මොහොතේ පෙර නොතිබීමයි හටගන්නේ. ඊන බලන්න පෙර නොතිබී හටගන්නවා නම් ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලා සියල්ල ශූන්‍යයි. ඒ ඥානෙ ඉන්න ඕනේ. අන්න බලන්න. එහෙනම් මේ හේතුඵල ධහම ක්‍රියාත් අපිට යමක් හම් වෙන්නේ හේතුඵල ධහම තුලින්. හේතුඵල ධහම ක්‍රියාත්මක වෙන්නේ ශුන්්‍යතාවිය උඩ. පෙර නොතිබී හටගන්නවා කියන එකේ සියුම්ම ඥානය මොකද්ද? පෙර නොතිබී හටගන්න ඊට පෙර නැහැ කිසිවක්. ඒ කියන්නේ ශුන්‍යයි. එහෙනම් අසංකතය තුල තමයි සංකතයක් සිද්ධ වෙන්නේ. එන්න ඥානෙ. අන්න බලන්න. එහෙනම් මේක දැක්කහම මේ හටගත් එකත් මේ මොහොතේ හටගත් එකක් නම් බලන්න ඒ හටගත්තා කියලා දකිනකොටම ඔබ ඉන්නේ නිරෝධී. ඔබ ඒක කරගෙන ඔබ කරගෙන නැත්තම් ඔබ ඒක හේතුඵල ධමයක් හැටියට දකිනවා නම් මේ දැන් හටගත්තා කියලා. අන්න බලන්න. ඒ හට ගැනීම ඔබ හේතුඵල ධමයක් හැටියට දකිනවා නම් පටිසමුප්පන්න ක්‍රියාවලියක් හැටියට දකිනවා නම් අන්න බලන්න ඔබ ඉන්නේ එතන නිරෝධී. ඔබ අර හේතුඵල ධමයක් දැකලා ඒ කියන්නේ මේ හේතුඵල ධම ක්‍රියාත්මක වෙන්නේ ශුන්්‍යතාවයක් මතමයි කියන එක දැකලා මේ හැදෙන එකේ ගන්න සාරයක් නැහැ කියලා ඔබ දැක්කොත් පරම ශුන්්‍යතාවය තමයි ඒක. අන්න බලන්න. අන්න පරම ශුන්්‍යතාවය අත්දින අරිය ශ්‍රාවකේ කුතේ. අන්න එකක් එකක් තමයි විද්‍යා දෘෂ්ටියෙන් තොරව අත්දින ශුන්්‍යතාවයක් එක ශුන්්‍යතාවයක් ඒක. ඒක ඥානයට අහු වුණාට පස්සේ මේ හටගන්න එක තුලක් ඒ හට ගැනීම තුනක් හටගන්නේ ශුන්්‍යතාවයක් මතමයි කියන එක දැක්කනම් අන්න බලන්න ඉතින් හින් ලෝකයක් හැදිලා නැත්නම් එහින් නිවිලා. පාලා. අනේ පිරිනවන් පාලා. මේ හයේ පිරිනවන් පාලන හටගත් හිත තවම වෙලා නැහැ. හේතුඵල දහම. බලන්නවත් දෙන්නේ. අන්න යා අන්න බලන්න අනිමිත්තයි යාට නිමිත්තක් නැහැ. අන්න බලන්න අප්පනිහිතයි කියන්නේ දුකක් නැහැ. දුකෙන් නිදිලා. ආ අන්න බලන්න ශුන්‍යතයි. කියන ওই දැකීම කියන්නේ පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ. අවකත්තකින් කිව්වොත් අන්නේ. හරිද? ඉතින් මම හිතනවා මේක සියුම් ඥානයකට බහු කරගන්න. ශුන්්‍යතාවය ගැන විවිධ විවිධ ආකාරයේ අරිහි නෑ, පිහි නෑ කියනවා. නෑ නෙමෙයි. ඔබ දකින්න ඕනේ ඥානෙ වෙන එක. ඔබ ඇතද නැතද කියන දෙකෙන්ම මිදිච්ච දෙනවා. නොහට ගන්නව කියන එක ඔබ දැක්කනම් අසංකතය මතමයි අනාවබෝධයෙන් සංකතයක් හටගන්නේ. ඒකට අහු වෙන්නේ කියලා ඔබ දැක්කනම්. ඔබ සියල්ලන්ගේ නිදහස්. එන බලන්න. නැහැ කියන අන්තිට වැටෙන්නේ නැහැ. ඇත කියන අන්තිට වැටෙන්නේ නැහැ. කොහේවත් ප්‍රශ්නයක් කරගන්නෙත් නැහැ. ඇත්ත ඇති හැටියෙන් දකින ඥානය ඔබට පාන. ඉතින් ඕක තමයි කියන්න තියෙන්නේ. ඉතින් මම ඔබට ඇහැ ගැන කියලා දුන්නා. <laughs> ඔබේ ඇහැ මොන වගේ එන බඩ ඇහැ මායාව නේද? ඇහැට මාරයා කිව්වේ ඇහැ අරන් ඇහැ ඇහැ වටිනවා මේ මහණෙනි ඇහැ පරිස්සම් කරගන්න කිව්වද බුදුහාමුදුරු කන වටිනවා මහණෙනි කන පරිස්සම් කරගන්න කිව්වද මොකද්ද කිව්වේ ඇහෙන් මිදෙන්න වහණෙනි කනෙන් මිදෙන්න වහණෙනි ආ ඔන්න බලන්න එහෙනම් මේ ඇහැ කන නාසය දිව කය මන කියන ආයතන හැම මායයට අයිති ආයතන දෙයක්. ඔබ ඕක දැක්කනම් කියන්නේ බලන්නකො හිමසියුම් මේ හටගන්න හේතුඵල ධම හටගන්නේ අසංකතයක් මතමයි කියලා දැක්කම එතන තියෙන ශුන්්‍යතාවය. එන ශුන්්‍යතාවේ මත අන්න ඔබ මේ ශුන්්‍යතාවේ දැකපු කෙනාට බලන්න ඔබ මෙතනට අහු වෙලා නැහැ. ඔබ ඉන්නේ ප්‍රඥාව තුළ, ඔබ ඉන්නේ අවබෝධය තුළ. නිශාන්ත මහත්තයා සමාව වෙන්න. නිශාන්ත මහත්තයා මට තව චුට්ටක් පැහැදිලි කරගන්න ඕනේ. හටගෙනම නැහැ කියන තැන පොඩ්ඩක් ඔබතුමාට පුළුවන් ද පැහැදිලි කරලා දෙන්න? ඔව්, ඉතින් බලන්නකෝ. ඇහැයි ඇහැ කියන තැන කණ්ණාඩියක් කියලා හිතන්නකෝ. ඇහැ ඒ කියන්නේ ඔබට ඇහැ රූප විතරක් තිබුණොත් ලෝකයක් හම්බ වෙනවද කවදාකවත්? පේනවද? ඔබ ඔබ මේ වෙලාවේ තද නිින්දකට ගිහිල්ලා ඔබගේ ඇහැ ඇරලා පෙන්නනවා පේනවද? ඔබට මේ බණ අහන වෙලාවේ ඔබ මේ සාකච්ඡාව ඉන්න අතරතුර නිින්ද ගිහිල්ලා හොඳට ගොරෝ ගොරෝ. දැන් මේ ෆෝන් එකෙන් කණින් මේ සද්දය ඇවිල්ලා කණේ වදිනවා ඇහෙනවද? මට උත්තරත් ඕනේ. ඇහෙනවද? ඇහෙනවා. එහෙනම් බලන්න. ආන්න බලන්න. එහෙනම් බලන්න කනට කවදාකවත් හම්බ වෙලාම නැහැ නේද කිසිවක්. කන දන්නේව නැහැ නේද? කන තියෙන්නම නොහට ගන්නව ස්වභාවය. ඒ කියන්නේ මේ හට ගන්න දේ ගැන කන දන්නවද කවදාකවත්? එතකොට නිශාන්ත මහත්තයා නිරෝධයක තියෙනවා කියන්නේ අපි මේ ඇස කන නාසය දිව මන හැම මොහොතෙම තියෙන්නේ නිරෝධයක හේතු නිසා හට ගන්නවා කියන තැන තමයි අවබෝධ කරගන්න ඕනේනේ. එහෙනම් මේ ක්‍රියාත්මක වෙන්නේ මොකද? හේතුඵල ධහම ක්‍රියාත්මක වෙනවා. එහෙමයි. ඒක කරන්නෙක් නෑ, කරවන්නෙක් නෑ. ඒක මමත් නෙමෙයි. දෙවියන් වහන්සේ කරනවත් නෙමෙයි. ඉබේ සිද්ධ වෙනවත් නෙමෙයි. නහිදනත්තක තම්බින්බන් නහිදන් පරකටමක. හේතු පටිච්ච සංගෝතන හේතු බංගා නිරුච්චති. ආන්න දැක්කද? යේ ධම්මා හේතුන් පබවා තේසං හේතු තථාගතේවා අන්න බලන තේසං චිව නිරෝධෝ ඒවන් වාදී මහා සමනෝ කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ධර්මයක් දේශනා කරනවා කියලා අස්සදී වහරාත අස්සදී තෙරුණාන්සේ අවුද ප්‍රතිස්තට කියන්නේ ওই ටික නේද අන්න බලන්න ඈ හේතු නිසා යමක් හට ගන්නවා ඒ හේතු නිරෝධයෙන් නිරුද්ධ කරන ක්‍රමයක් කියලා දෙනවා කියලා මෙන්න මේ වගේ මෙන්න මේ වගේ වාදයක් උන්වහන්සේ පෙන්වනවා කියන අන්න බලන්න ওই කියනකොටම සෝවාන්. පද දෙකයි කිව්වේ. ඒක තමයි ඥානය. එතකොට බලන්න එහෙනම් මේ හටගන්න එක මොකද්ද? ඒක ඕක තමයි මම අර ගිය සතිවලත් මේ කරජකයයි අපි මේ මන මනෝලෝකයට අහුවිලා තියෙන එක. අපි කවදාකවත් කරජකය පරිහරණය කළා නෑ. අපි දැකලා නැහැ. අපි අහුවිලා තියෙන ලෝකේ මනෝලෝකේම නාම රූප ලෝකේටමයි අහුවිලා තියෙන්නේ. අහුවිලා තියෙන්නේ. නාම රූප ලෝකෙන් එළියට ගිහිල්ලම නැහැ. නාම රූප දෙකමයි පවතින්නේ. එතකොට බලන්න දැන් මේ ඇහෙන එක සද්දේ කනට වැදුනට හිතින්නේ හිතින් හදපු එක හිතින් දැනගන්නවා නම් ඇහෙන්නෙම හිතයි. හිතමයි ඇහෙන්නේ. ඔන්න බලන්න දෙකක් දෙකක්ද? එක හිතයි හටගත්තේ. ඒ හිතමයි ඇහෙන ස්වභාවය. ඔන්න ඔබ නිදහස්. අන්න බලන්න. මේ දැන් මේ දැන් ඔන්න ඔබ ශුන්‍යතාවය මේ මේ කියන කතාව දැන් ගලප ගන්න. මේ සද්ද කනේ වදිනවා කන දන්නේ අන්නවන කන තියෙන ශුන්‍ය ස්වභාවය අනිමිත්තයි අපානිතයි ශුන්‍යතයි හැදින්නේ මනින් මනින් හැදිච්ච එක මනින් දැනගන්නකොටම ඒ දැනගත්ත හිතමයි ඇහිච්ච ස්වභාවය ඇහෙන ස්වභාවය අන්න බලන්න යමක් ඇහෙනවා කියලා දැනගත්තා කියන දැනගත්ත දැනගත්ත දෙයමයි මේ වෙලාවේ ඔය හිත දෙකක් නෑ එකයි ඒක දකින්නකොට ඔබ එතන නෑනේ ඉස්සල්ල ඔබ උතර නෙමෙයිනේ හිටියේ. ඔබ හිටියේ මට ඇහෙනවා කියනනේ. ඔබ මේක දකිනකොට ඔබ එතන නෑ. ඔබ ඉන්නේ අවබෝධය තුලනේ. ඔබ ඒකේ නිදිලා. ඔබ ඉන්නේ ප්‍රඥාව තුලනේ. ඔබ ඉන්නේ සිහිය තුලනේ. බලන්න. ඒ හට ගැනීමමයි මේ හිත. ඒ කියන්නේ ඒ ඇහෙන දෙයමයි මේ මොහොතේ හිත. ඊ දකින්න ප්‍රඥාවෙන් කොට බලන්නේ ඔබ ඉන්නේ අවබෝධය තුල. වෙන්දට ඔබ ඉස්සර බලන්න ආ මට ඇහුණා. ඇහෙන්නේ කාටද මට? අරයා මෙහෙම කිව්වා. හැබැයි දැන් මොකද දකින්නේ මොකද්ද? ඔබ දැන් දකින්නේ වෙන එක. ඔබ දකින්නේ දැන් මොකද්ද? පටිච්චසමුප්පන්න. ආන්න ඒ කියන්නේ ඔබ දැන් දකින්නේ හිතමයි ඇහෙන්නේ. අන්න බලන්න. හිතට ඇහෙනව නෙමෙයි. හිතමයි. ඒ ඇහෙන ස්වභාවයම හිත. පිහින ස්වභාවයම හිත. දැනෙන ස්වභාවයම හිත. උපකොහිත අවබෝධය තුල. කොහෙවත් නැහැ. ආන්න දෙකද වැඩි. එතකොට ඔබ ඉන්නේ කොතනද? අනිමිත්තයි අපනි ශුන්‍යතයි කියන ස්වභාවය. ආන්න බලන්න. ඔබ ඉන්නේ පොඩක් ඉන්න ඔබ ඉන්නේ ඇහෙන් මිදිලා කනෙන් මිදිලා නහයෙන් මිදිලා දිවෙන් කයින් යාය සියුම්ම තනක් උතන ගලපගෙන බලන්න මොකද්ද යමුණ නෝන කියන්නේ නිශාන්ත මහත්තයත් දැන් ඇත්තටම දැන් හිතටම ඇවිල්ලා තියෙන දැන් ඔය ඉන්ද්‍රියන්ට දැනෙන්නේ නැහැ කියන එක හොඳටම තේරිලා තියෙන්නේ. හැබැයි දැන් මේ හිතට මේ හිතමයි මේ ඇහෙන්නේ මේ ඔක්කොම හිතමයි කියලා දැනුණට නිශාන්ත මහත්තයා කෙලස් වෙනවනේ. ඒක දැන දැන දැනත් වෙනවා. මෙහෙමයි. දැන් ඔබ කුසලයේ තුල ඉන්නකොට ඒ කියන්නේ ඔබට ඒ කුසලයේ තුල දැන් ඉස්සල්ලා කුසලයක් තිබුණ නැහැ නේ වැඩිලා මනස තුල. හරිද? අකුසලයමයි ගොඩ ගැහුනේ. කුසලයේ වැඩින්න වැඩින්න වැඩින්න වැඩින්න ඒක තමයි. සෝවාන් වුණා කියන්නේ සියල්ල ඉවර නෑ. සෝවාන් මාර්ගයට ආව කියලා කියන්නේ අර වෙන්දට වැඩිය දකින්න ඥානයක් ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට වැඩිලා. හරිනේ? ඒතකොට බලන්න සෝවාන් වෙනවා කියන්නේ සත්‍ය ඥාන පහළ වෙනවා කියන දැනදී බලන්න ඒ මට්ටමින් රැවටෙන්නේ නැති ස්වභාවයක් අහුවෙලා තියෙනවා. ඒ මට්ටමේ. අර ඉස්සල්ලා අර ඔබ ඔබතුමියයි අර නෝනයි දෙන්නම පින්නුවේ ඉස්සර ඒ වගේ එකක් ආවහම අතීත දෙයක් ආවේ හැටි ඒකත් එක්ක මොකද උනේ ගියා නේද ඕගේට අහුවෙලා. ගහගෙන. දැන් යන්නේ නැහැ නේද? ඔව් අර මෙතපු ගමන් අතර වෙනවා. අන්න හරි. එතකොට බලන්න ඒ විදිහට තමයි ටික ටික ටික ටික ටික පොඩි එකා එකපාරම නැගිටින්නේ නැහැ නේද? දන්න කාගෙන වැටිලා පෙරලිලා ඕම නේද ආවේ. ආ ඒ විදිහට එන්න ඕනේ. එන්නවන්ට සෝවාන් සකදා සෝවාන් සකදාගාමි මාර්ග සක අනා සකදාගාමි අනාගාමි මාර්ග අනාගාමි අරිහත් මාර්ග අරිහත් කියන මේ මාර්ගය පූර්ණ වෙනවා කියන්නේ ඔන්න ඔය එන්නේ ඉන්න මොකද වෙන්නේ ඔබ එක කුසලයක් වඩාගත්තාම බලන්න ඒක ගුණිතයක් වෙලා නැවත නැවත නැවත නැවත නැවත නැවත කුසල් සිත් ඇති වෙන්න හට ගන්නවා. මේ හට ගන්නකොට මොකද වෙන්නේ? නොරැවටෙන පැත්ත වැඩි වෙන්න ගන්නවා. ටික ටික ටික ටික ටික ටික ටික අර බැටරි බහැලා තියෙන ෆෝන් එකක බැටරිය චාර්ජ් වෙනවා වගේ. හරි මේක ටික ටික ටික charge වෙන්න පටන් ගන්නවා. දැන් charge වෙන්නේ මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාව charge වෙනකොට ඕක ටික කාලයක් අර අපි දැන් අපි දැන් පොඩි කාලේ කන්න බොන්න එතකොට අඳින්න නාන්න කරන්න මේ ඔක්කොම ඇවිදින්න මේ ඔක්කොම අපිට පුරුදු කරා. දැන් අපි ඊට පස්සේ හිත හිත ඒවා කරන්න ඕනේ. ස්වයංක්‍රීයව වෙනවනේ. හිතන්න දෙයක් නෑ. ආනන සිතුවිල්ල එනකොට කකුල් දෙකකින් ඉස්සිලා කුස්සියට ගිහිල්ලා කරගන්න ඕන ටිකත් කරගන්න. හැම තැනකම එහෙමයි. ඒ වගේ තමයි. ඒ පුරුදු වුණාට පස්සේ අපි ඒ දෙයට ඒ ආයි හිතන්න දෙයක් නැහැ. ඒක යනවා. ඒක ගතියටම ගිහිල්ලා. පුරුදු වෙලා. ඒ වගේ තමයි දැන් මේකත් මුලදි ටිකක් අමාරුයි. මුලදි ටිකක් ඇයි අපි ආපු සංසාර ගමන බොහොම දීර්ඝයි. යා ඇවිල්ලා ඉන්නෙම රැවටිලාමයි. එහෙනම් නොරැවටීම තුළට එන්න වීරියක් තියෙනවා. අන්න ඒක තමයි අර සතර සම්මප්පදාන කියලා කියන්නේ. ඒක තමයි පෙන්වන්නේ සතර ඍද්ධිපාද කියලා. එහෙනම් ඔබ වඩන්න ඕනේ මොකද? සතර ඍද්ධිපාද. ඔබ වඩන්න ඕනි සතර ඉර්ධිපාද. මොකද්ද සතර ඉර්ධිපාද? මේකමයි කියන්නේ. සතර ඉර්ධිපාද වඩන්න ඕනි. ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන සතර ඉර්ධිපාද වඩන්න. සතර සම්මප්පදාන වඩන්න. කුසල් සිත් හට ගන්න. කුසල් සිත් වඩන්න. කුසල් සිත් වඩනකොට ඔක්කොමනේ පෙන්වෙයි. බලන්න. මනස මනස මනස සංවර වෙන්න ඕනි. මනස සීල මනස මේ පිරිසිදු වෙන්න ඕනි. එහෙනම් මේ මේ මනස පිරිසිදු වෙන අකුසල් සිත් වලින්ද කුසල් සිත් වලින්ද? කුසල් සිත් කුසල් සිත් වලින් එනම් කුසල් සිත් වැඩෙන්න ඕනේ ඔබට එහෙනම් බලන්න ඒ වඩන්න වඩන්න වඩන්න තමයි ආන්න බලන්න මේ චිත්තං සික්කති කුසලෝ අන්න හිත ශික්ෂණයටපත් ඈ මේ වගේ මේ මේ ඔබ මෙන්න මේ ටිකේ යනකොට තමයි ඔබට මේ කතන්දරේ ගාන්ට එන්නේ ඉතින් ඔබට දැන් මොනවද තියෙන්නේ? ඒ කියන්නේ ඒක චිත්තස්ස දමතෝ කුසලෝ කියනවා සිත දමනය කිරීම කුසලයයි. චිත්තං සික්කති කුසලෝ කියනවා සිත ඉක්මවීම කුසලයයි. චිත්තස්ස සංවරෝ කුසලෝ කියනවා තිස සංවර කිරීම කුසලයයි. ආන්න බලන්න. එහෙනම් ওই ටික කරන්න පුළුවන් මොකෙන්ද? කුසල් සිත් වලින්. කුසල් සිත් වලින් කරන්න නම් සිහියෙන් ඉන්න ඕනේ. ආන්න ඒකයි. ඉතින් සිහියෙන් ඉන්නේ කොපමණක්ද? ඔන්න ওই ටික වෙනවා. වීරියනේ ආන්න බලන්න. හොඳට බලන්නකෝ. ඔබ කතා ඔබ හිතන්නේ සිත මුල් වෙලා, මනස මුල් වෙලා. හොඳට බලන්න. ඔබ කතා කරන්නේ මනස මුල් වෙලා. ඔබ ක්‍රියා කරන්නේ මනස මුල් වෙලා. එහෙනම් කවුද මූලිකය? මනස. මනසමයි. මනස. අන්නව. නිශාන්ත මහත්මයා උතර නේදාර ස්වාමීන් වහන්සේ කියන්නේ අකුසල් සිතක් ආවම අකුසල් සිත දැකීම දැකීමම කුසලයක්. ඊට පස්සේ කුසලය නිසා ප්‍රීතියක් ඇති වෙනවා. එතකොට ඒ ප්‍රීතිය පවත්වා ගන්න වීරියක් ඇති කරගන්නකොට අර අකුසලයේ ගෙවිලා අකුසලයේ නිසා කුසලයක් ඇති වෙලා. හරියටම හරි. ඔය තියන්නේ ඒක නේද ස්වාමීන් වහන්සේ. හරිම පැහැදිලි. ඔය තියන්නේ බලන්න ඕක ඕක ලොකු අමාරු දෙයක්ද? ඔතනම තියෙන ඔතන බලන්න ඔතන සතර ඉරිපාද සම්පත් දාන සතර ඉරිපා ඔක්කොම ටික එතන තියෙනවා. ඔක්කොම ටික තියෙනවා එතන. ඔව් ඒක හරිම ප්‍රායෝගිකයි. හරිම ප්‍රායෝගිකයි. ඔබ කරලා බලන්න. හැමෝටම කියන්නේ ඒකයි මේක අහගෙන යන්න එපා නිකන්. ඔබේ ජීවිතයට මේක දාගන්න. ඔබට ඔබට එන්නේ තුනයි. මොනවාද? ඔන්න බලන්න. ඔබ හිතාගෙන ඉන්නවා රාගය එනකොට දේශය නෑ කියලා. රාගය එනකොට මෝහය නෑ කියලා. දේශය එනකොට රාගය නෑ මෝහය නෑ කියලා. ඔබට මෝහය එනකොට රාගය නෑ දේශය නෑ කියලා ඔබ හිතන් ඉන්නවා. වැරදි. වැරදි. මා තියෙනවා එක තැන. ඔන්න බලන්න. ඔබ ගැටීමක් වෙන තැනක බලන්න එහා පැත්තේ තියෙන රාගය. ඔබ ඔබට ඔබට රාගය උස්සන්නම වෙලා ඒ වෙලාවේ. ඔබ දේශය ඒ පට්ටමට වැටිලා තියෙනවා. බලන්න මේ දෙකම වෙන තැන මොහේදී. මොහේත් ගානටම තියෙන. රාග දේශ මොහේකින් තුන තුන් පාරකට යදිනවනේ එකටම යදිනවා. අනේ. ඉතින් එක ඒකනේ පෙන්වන්නේ එකක් ප්‍රහීන කරොත් තව ප්‍රහීන. හ්ම්. එකක් ප්‍රහීන කරොත් අන්න බලන්න කෙනෙක් මේ දේශය ප්‍රහීන කරොත් අන්න බලන්න අර අර දෙකත් සංප්‍රයුක්තවම ප්‍රහීන. එන එකයි ඔබ කරන්නේ. එන බලන්න අප ඔබ මේ මොහොතේ ඉන්නේ ඇලෙන එකක්ද සිතක්ද ගැටෙන සිතක්ද ඔබ රැවටෙන සිතක්ද මේ තුන දකින්න මේ වෙලාව. ආ මෙහෙම එකක් හටගත්තා නේද කියනකොට බලන්න. ඒක ඒ දකින්නකොටම කුසලයක් වැඩිලා තියෙන්නේ. ඒ කියන්නේ සිහිය. ප්‍රඥාව ඉපදිලා තියෙන්නේ. අන්න බලන්න දුකින් මිදිලා. ඒ කියන්නේ අවිද්‍යාව සසීස විරාග නිරෝධා සංඛාර නිරෝධා කියන දැන ඉන්නේ. ඔබ දැක්කද වැඩි? වෙඩි ඒක එක තමයි මේක ගැඹුර අන්න බලන්න කුසල සිතක් කියන්නේ වෙලාවට කුසලයේ වැඩිලා අන්න බලන්න මේ කුසලයේ වැඩිච්ච එක ඒක දියුණු කරගන්න අපිට ඕනේ හිතේ සතුටනේ හැමතිස්සෙම එහෙනම් අපි හැම දෙයක්ම කරන්නේ සතුට විඳින්න නමුත් අපි මේ සම්මත ලෝකේ සතුට කියලා හොයාගෙන යනකොට අපි වැටිලා ඉන්නේ මොකද දුකට දුකටමයි වැටිලා තියෙන්නේ දුකටමයි වැටිලා තියෙන්නේ බලන්න එහෙනම් සැබෑ සතුට එකම ඒ තියෙන්නේ කොතනද? කුසලය කියන තැන විතරයි. සීය කියන තැන විතරයි. ප්‍රඥාව කියන තැන විතරයි. එහෙනම් බලන්න කෙනෙක් මේ මොහොතේ ඕක හොඳට දැන් ඥානීයට වැටුණා නම් දැන් තවත් මං අහන්නේ දේශනා අහන්න ඕනේද? තවත් ධර්ම සාකච්ඡාව ඕනේද? ඔබට මේ දැන් බලන්නකෝ. ඇහැට කවදාකවත් රූපයක් හම් වෙලා තියෙනවද? ඇහැ තියෙන්නේ ශක්තියතාවයක කියලා දැක්කොත් ඇහින් මිදිලා නියා. තීච්චි දෙහි පිරිනුවන් පාලයි. කන තීච්චි දි කනේ පිරිනුවන් පාල, නහය තීච්චි දි නහය පිරිනුවන් පාල, දිව තීච්චි දි දිවේ පිරිනුවන් පාල. තමන කය තීච්චි දි කය පිරිනුවන් ආ බලන්න. ඒ කය අර දිවට ගන්න කියන්න උඩහටම තෙමෙනවා. අද වෙන්ලා තියෙන්නේ. ඒ ඒ ස්වභාවයන් ඔබ හොඳට බලන්න. ඉතින් බලනකොට ඔබට තේරෙවි මේ කියන කතන්දරේ මොකක්ද කියලා. එතකොට බලන්න ඒ හයෙන්ම කවදාක් ඒ පහෙන් කවදාක්වත් මනක් හටගන්නේ නැහැ. මේ හටගන්න එකක් බලන්න මේ මොහොතේ හටගන්න එකක් නං. ඒකෙත් ගන්න සාරයක් නැත්නම් ඒකෙත් තියෙන්නේ බලන්න මේ හටගත්ත දේ බලන්න ඒකෙත් ගන්න දෙයක් නැහැ සාරයක්. අනිවාර්යයෙන් ඒක ගත්ත මේ මොහොතේ හටගත්ත දේ ගන්න සාරයක්. හට ගැනීම තුළ නිරුද්ධ මේ ඥානය ආවට පස්සේ බලන්න එතනක් ගන්න සාරයක්. එතන තියෙන ශුන්‍ය. අන්න ඒ ওই දෙකම දකින්නවා නම් ඒ කියන්නේ මේ හේතුඵල ධහම ක්‍රියාත්මක වෙන්න වෙන්නෙම ශුන්්‍යතාවය මතමයි කියලා දැක්කහන. අසංකතේ මතමයි මේ සංකතේ වෙන්නේ කියලා දැක්කහන. ඒ දැක්මමයි. ඇත්තටම ඒ දැක්මමයි. නොහට ගන්නම ස්වභාවයකමයි හටගන්නේ කියලා දැක්කහන. හටගන්නේ මොකෙද? මේ නාම රූප සකස් වෙලා. හේතුඵල ධහම. ඒක කෙලෙක් කරනවද නැහැ. කරන්නේ කරවන්නේ ක්‍රියාවයි. එහෙනම් මෙච්චර කල් ඔන්නව හටගන්න එක නේද මම කියනවා පිටි. අන්නයාගෙන් දැක්කා. ආ මේ අවබෝධය අහම ඇත්තටම එයා ඌක දැක්කා නම් අර ඒ කියන්නේ අසංකතයේ මතම සංකතය වෙනවා කියන එක දැක්කම නොහට ගන්නම ස්වභාවය තුල සමත ගන්න ස්වභාවය දැක්කා කියන්නේ ඥානය ආව කියන්නේ නේ. ඒක තමයි ඥානය. එයා ඉන්නේ නිරෝධය. එයා ඇහි නිරෝධය දැකලා ඉවරයි ඒ වෙලාවේ. අන්න බලන්න. එයා ඒක දැකලා ඉවරයි. එහෙනම් හේතුඵල තමයි එයා කෙනෙක් එයා එයා හැටියට අරගෙන නැහැ. ඒ කියන්නේ එයා එකිනෙ නිදහස්. ඉතින් මේක තමයි ඔබට මේ කෙටියෙන්ම මේක ගැන කියලා දෙනවා නම් ඔබට එහෙනම් අර ඇහැගෙන කියපු දේ හොඳට බලන්න. එතකොට මේ හම්බ වෙන වර්ණ බලන්න ඔබට එක වර්ණයක් නම් හම්බ වෙන්නේ. සුදු වර්ණයක් නම් සියල්ලම. ඇහැට වැටෙන්නේ එහෙම එකක් නේ ආලෝකය කියලා. හොඳට බලන්න. එහෙනම් බලන්න ලෝකයට වර්ණ කඩාගත්තේ කොහෙන්ද කියලා කඩාගෙන වර්ණ වෙන් කරගත්තේ කොහොමද කියලා. ඒකේ රූප වෙන් කරගත්තේ කොහොමද කියලා. රූප හදාගත්තේ කොහොමද කියන එක. ඕක බලන්න. හොඳට බලන්න. අන්නේ බලනකොට ඔබට හොඳට තීරෙන්නේ මේ කිව්වා. හොඳයි. දැන් ඉතින් ඔබට මොනවා හරි තව තියෙනවා නම් ගන්නවා. ඉතින් මුගා එක එක පරයයන් වලින් ඔබට මේක කියලා දීලා තියෙනවා. පෙරුවන් සරණයි නිශාන්ත මුත්තයා. කියමු. තෙරුවන් සරණයි නිශාන්ත මහත්තයා. අපි දැන් ওই විදිහට මේ මොහොතේම සිහියෙන් ඉඳලා විදර්ශනා කරනකොට අපි පංච උපාදාන ස්කන්ධයක් කියලා අඳුර ගන්නවනේ. හ්ම්. හෙලෝ. ඔව් කියන කියන අහගෙන ඉන්නේ. ඔව්. එතකොට පංච උපාදාන ස්කන්ධයක් කියලා දැන් ඔබතුමා කියන විදිහට අපි විදර්ශනා කරනකොට දැන් ඒ තුල අපිට කෙලෙස් හට ගන්නවා. නමුත් අපිට අර අපි අවබෝධයෙන් ප්‍රඥාව වැඩෙනකොට කෙලෙස් තුනි වෙලා තුනි වෙලා යනවා නේද? මෙහෙමයි. දැන් ඔබ ඒක අවබෝධයෙන් ඇත්තට සිහියෙන් කරනවා නම් ඔබට ඔබට ඒ වෙලාවේ ඒක හටගන්නේ ඔබ ඒ තුල නෑ. ඔබ ඒක වෙන ක්‍රියාව දකින්නකොට ඔබ ඔබ ක්‍රියාව තුල නෑ නේද? ඔබ දකින්නේ වෙන්නේ ක්‍රියාව කොහොමද වෙන්නේ කියන එකනේ. ආ මේක මෙහෙමනේ දැන් මේක දැන් මේ වෙන්නේ කියන එක. ආනි ක්‍රියාව ඔබ දකින්නකොට ඔබ ඒ තුල නෑ. එතකොට බලන්න ඔබ ඉන්නේ එතකොට අවබෝධය. එහෙම වෙලා ගිහිල්ලාද එතකොට නිශාන්ත මහත්තයාර පංච උපාදාන ස්කන්ධයක් නොවි පංචස්කන්ධයක් බවට පත් වෙන අවස්ථාව ඇති වෙන්නේ. ඔබ මේ මොහොතේ සිහියෙන් ඉන්නවා නම් ඔබ මේ වෙලාවේ පංච උපාදානස්කන්ධයේ උපාදානස්කන්ධයේ ඔබ ඔබ නෑ මේ වෙලාවේ. අන්න හරි. ඔබ මේ මොහොතේ ඒ අවබෝධය තුල ඉන්නවා නම් එතකොට අර මේ මොහොතත් පටිච්ච ඔව් ඒකට අර එතකොට මේ මේ මොහොතේ දැන් පටිච්ච අර හිතනවනේ මේ මේක මම අර කිව්වේ ඉස්සල්ලා අර ඥානිය හදාගන්න ඕනේ. ඉස්සල්ලා ඥානිය වැඩෙන්න ඕනේ. කියන්නේ මේක මෙහිමයි කියන ප්‍රඥාව පහළ කරගන්න ඕනේ. එහෙමයි. ඒක කරගත්ත කෙනාට ආයි ඇත්තටම එයා ආයි එකට රැවටෙන්නේ නැහැ. ඔව් හිතන්න දෙයක් නැහැ. එතකොට ඒක ඔටෝම එනවා නේද? අන්න හරි. ඒක එයාට එයා එයාට පිහිටලමයි තියෙන්නේ. එතකොට එයා ආයි රැවටෙන්නේ. ඒ කියන්නේ ඔබ මැජික් එකක් කරන ඔන්න කෙනෙක්. ඔබ ඔබට ඔබ ඒක දන්නේ නැහැ. කරන විදිහ. හැබැයි ඔබත් දැනගන්නවා ඒක කරන විදිය. තවදුරටත් මැජික් එකක්ද? දැන් ඔබත් ඒක දැනගත්තට පස්සේ ඔබට තවදුරටත් ඒක මැජික් එකක්ද? නෑ නෑ. නෑ නේද? ඔබත් දන්නවා ඒක කරන හැටි. දැන් ඔබට මැජික් එකක්ද ඒක? ඔබ නොදන්නා තාක්කල් තමයි මැජික් එකක් වෙන්නේ. ඔබ දැනගත්ත මැජික් එකක් වෙන්නේ. දැක්කද වෙඩි? අන්නේ. ඉතින් මේක නේම. දැන් බුදු පියාණන් වහන්සේ බලන්න අපිට පෙන්න්නේ මේ <coughs> කරන්න කියලා පෙන්න්නේ බොහොම සියුම් තැන් ටිකක්. එතකොට අපිට දකින්න කියන්නේ අපිට අපිට පෙන්වන්නේ අවබෝධ කරගන්න කියලා. මේ වෙන සිද්ධිය. ඒ කරගත්තා නැතිව බලන්න සිහිය කියන එක එනවා. ඒ කියන්නේ ප්‍රඥාව කියන එක අවදි වෙනවා. ඒ අවදි වුණා කියන්නෙම ඔබ හිතුවත් නැතත් ඔබ ඔබ කැමති වුණත් නැතත් ගමන යනවා. අන්න ඒකයි. ඒ කියන්නේ ඔබ ඔරුවට නගිනවා. එතකොට මේ මොස්තර කරපු විදිහට අර මේ මොහොතෙන් නිරුද්ධ වෙනකොට එතකොට මේ මොහොතකුත් නැහැනේ. එතකොට අර අකාලිකයි කියන්නේ ඒ අවස්ථාව නේද? අන්න හරි. එතකොට බලන්න එයා එයාට එතකොට මේ මොහොතේ යමක් හම්බ වෙලා නැත්නම් දෙයක් ගන්න දෙයක් තිබිලා නැහැ. එයා අකාලික ස්වභාවයක් අන්නේ. හරියට හරි. තුන් කාලෙම මිදිලා නේද? අන්න ඒක තමයි මම අර පෙන්නුවේ ඉස්සල්ලාම. අසංකතය දැනමයි සංකතය අසංකතය කියනකොට කාල තුනෙන්ම මිදිලානේ තුන් කාලෙම. එහෙමයි. අන්න බලන්න. එතකොට මේ වෙන සිද්ධිය එහා ඒක තුල නැහැ. එයා ඒ ඒකෙන් මිදිලා. එතකොට බලන්න එහෙනම් අන්න ක්‍රියාසිත පරිහරණය වෙන්නේ ඔන්න උතෙන්දී. අන්න බලන්න. එහෙනම් හිතමයි ඇහින්නේ. හිතමයි පේන්නේ. පේන්නේ. හිතමයි දැනෙන්නේ. සිද්ධ වීමක් වෙනවා. ඔන්න ඔය චුට්ට විතරක් ඇති. ඇති. ඔය චුට්ට විතරක් ඇති. ඔය ඔය චුට්ට විදර්ශන හැබැයි ඕක ඉස්සල්ලා ප්‍රඥාවට හරියටම එහෙමයි කියන තැනටම එන්න ඕනේ ඕගොල්ලෝ. අඩාගෙන. ඒ ආවට පස්සේ ඕගොල්ලන්ටම තේරෙයි යකෝ මෙච්චර කාලයක් කොහෙද අපි දුවලා තියෙන්නේ මොනවද කරේ කියලා ඕගොල්ලන්ට ඕගොල්ලන්වම ඒ කියන්නේ ඕගොල්ලන් ඕගොල්ලන්වම තමයි දකින්න ඕනේ වෙන කාවත් නෙමෙයි. කිසි කෙනෙක් කලෙමි. තේරුණාද ඔබට? ඒකතකොට එහෙනම් ඔබට දැන් මොකද්ද කරන්න? ඔබ ඔබට දැන් තේරුණාද අද මේ කිව්ව කතාව? ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය නිසා ගැහුවෙලා තියෙන ගැටයක්. අපෙන් වැහිලා තියෙන ශුන්්‍යතාවය. අනිත් පැත්ත අවිද්‍යාව නිසා අපි වැහිලා තියෙන ශුන්්‍යතාවය. මේ දෙකම දැක්කද? ඒ කියන්නේ හොඳට බලන්න. තියෙනවා ඉන්නවා කියන තැනකින් අහු වෙනවා නම් ඒ පවතින ශුන්්‍යතාවේ වැහිලා. අන්න බලන්න. මේ හටගන්න එක තුල මේ හට ගැනීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා හරියට දන්නේ නැතිවීම තුළ එතන අන්න ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාවෙන් දකින්න ඕන දෙන. හරිද? ඒක තමයි දකින්න ඕන දෙන. ඒ හට අන්න ඒක. ඒ කියන්නේ මේක නතර කරන්නේ කොහොමද? ඒ කියන්නේ මොකද? ඇහුන්නේ එතකොට මොකක් කරේ? ඔව් ඒක තමයි. එතකොට හොඳට හොඳ හොඳට බලන්න මෙහෙනම් මේ මොහොතේ ඔබ දැක්කොත් මේ වෙලාවේ චක්කුම් පටිච්ච රූපේට උපජ්ජති චක්කු විඥානං කියන තැන තමයි ඔන්න ඔය මං කිව්ව තැන. එතන විතරම ශුන්‍යතාවය. හටගෙනම නැහැ. දික්ටි දික්ටමත්තම් භවිෂති කනට ඇහිල්ලම නැහැ. මුතේ මුතමත්තම් භවිෂති. ඉසුතේ සුතමත්තම් භවිෂති. මුතේ මුතමත්තම් භවිෂති. විඥාතේ විඥාතමත්තම් භවිෂති කියලා කිව්වේ. දැනගෙනම නැහැ. <laughs> නැහැ තියෙන්නම බලන්න මේ ධාතු පැත්තෙන් බැලුවොත් ඇට කවදාකවත් කිසි දෙයක් ඇහැ දැනගෙන නැහැ. ඇහැ තියෙන්නේ පස්ම ශුන්්‍යතාවය. ඇහැ තියෙන්නේ Nirodhayakamai. එහෙනම් හටගන්න ආන්න පටිච්චසමුප්පන්නෝ මනස මනෝ ලෝකයේ තුල ගොඩ නැගිච්ච ලෝකේ. ඒකම තමයි අපි අහුවෙලා ඉන්න තැන. එහෙනම් ඒක දැක්කොත් එහෙම අන්න දරන කෙනෙක් දැක්කොත් ඔන්න ඕකට තමයි පින්නේ රූපං ජීරති මච්ඡාන නාම ගොත්තන්න ජීරති කියලා. ඔය පින්නෝකමයි කිව්වේ. ඔය මොකද්ද ඔය කියන්නේ? ඔය ඔය පෙන්වුවේ මොකද්ද? බලන්න රූපය හටගෙන මෙරිලා ගියා. ඇහැ රූප චක්කු විඥාන එනකොට රූපය මෙරිලා ගියා. ඒ පරමාණුව නිරුද්ධ වුණා. ඒ පරමාණුව නිරුද්ධ වෙනකොටම බලන්න ඉංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර නාම රූප හටගත්තා. නාම ගොත්තමක් හටගත්තා. ඒක මෙරිලා ගියේ නෑ. සීයා මෙරිලා අවුරුදු 20ක් වෙනවා. තාමත් ඉන්න ඔය සාගියට. මේ ඉන්නේ මතක් කරනකොට <laughs> එතකොට බලන්නකො 100 100 ඉඳලා තින්නේ කොහෙද? ඉන්න කාලෙත් ඉඳලා තින්නේ ඔතනමයි. ඉතින් දැනුත් <laughs> තින්නේ ඔතනමයි. ඔබට තේරුණාද? 100 මේ 100 කියන ප්‍රඥප්තිය 100 ගේ ධාතු වලටයි තිනන. වල දාපු තැනදී පුච්චල දාපු තැනදී ධාතු ටිකත් එක්කම ඉවරයි. ගියේ නෑනේ. තාම එන 100 ඉන්නකොට දැනුත් දෙතැනදීම ඔබට අහු වෙලා තින්නේ ඔන්න ඔය මනෝලෝකෙට. ඒක නිසිය තාම ඉන්නේ. අන්න බලන්න සීය මතක් වෙනකොට ආත් අම්මා මතක් වෙනකොට තාත්තා මතක් වෙනකොට ආත් අම්මා මතක් වෙනකොට වෙච්ච දේවල් මතක් වෙනකොට ඇඬෙනවා දුක හිතෙනවා සතුටු හිතෙනවා අන්න බලන්න එහෙනම් බලන්න මේ හැම තැනකම තාම සියුම් ධර්මතාවයක් තියෙන ඔබට තියෙනවා එහෙනම් ඔබ දැනගන්න ඕනේ මොකද්ද හේතුඵල දහම ඕක තමයි කච්චායන ගුත්ත සූත්‍රයේ පෙන්නන්නේ මොකද්ද කියන්නේ විද්‍යා පත්‍ය සංඛාරා නිසා සමුදය තියෙනවා අන්න බලන්න සමුදේ වෙන නිසා නෑ කියන්න බෑ. අන්න අන්තෙන් මිදුණා. අන්තෙන් මිදෙනවා. ඒක හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන නිසා නෑ තියනවා කියන්න බෑ. ආන්න දැක්කද? ඒක ඔබ නොවනකොට පටිච්ච සමුප්පන්නව හට ගන්නවා කියලා ඒ දුකට උරුමකාරයෙක් නෙමෙයි ඔබ. අන්න බලන්න පෙර. ආ ලෝක තමයි කච්චේනගත සූත්‍රයේ පෙන්නන්නේ. එන එක හේතු නිසා හටගත් එකක් නම් ඒක මම කියලා ගන්න බෑ. මගේ කියලා ගන්න බෑ. මගේ ආත්මය කියලා ගන්න බෑ. ආනවල. ඒක හේතු හේතු හේතු නිසා හටගෙන හේතු නිරෝධී නිරුද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය කතන්දරේ තමයි ඔබට මට අද පෙන්වන්න ඕන උනේ. ඔබ සියුම්ම මේක බලන්න අපි තවත් අවශ්‍ය වුණොත් මේක තව ගැඹුරට කතා කරන්න පුළුවන්. නමුත් මට හිතෙනවා මේ ප්‍රමාණය ඔබට හොද්දටම ඇති ඔබේ ගැටි ගලව ගන්න. ඔතනම තියෙන්නේ අටලොස් ධාතුවේ නිරෝධය. කෙනෙක් දැක්කනම් අන්න බලන්න. ඔය තියෙන්නේම අටලොස් ධාතුවේ නිරෝධය. කෙනෙක් මේ වෙලාවේ ඇහැ සකස් වෙලා නැහැ කියලා දැක්කනම් චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු කියන තැන අන්න බලන්න අනිමිත් අපනිත ශුන්‍යති කියන ස්වභාවය ඊට පස්සේ සෝත ධාතු සද්ද ධාතු සෝත විඥාන ධාතු සද්ද අන්න බලන්න ගන්ධ ධාතු ගහන ධාතු ගන්ධ ධාතු ගහන විඥාන ධාතු රස ජීවන ධාතු රස ධාතු ජීවන විඥාන ධාතු කාය ධාතු පොට්ටබ්බ ධාතු කාය විඥාන ධාතු මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු කියන දෙන්නේ අටලොස් ධාතුවේ පිටිච්ච නොහට ගත්තම ස්වභාවයක එන හටගත්තේ මොකද්ද පිටනේ මනෝමය පොර නැගින ලෝකෙ. ඒතකොට බලන්න මම ඔබට පෙන්නවා. එහෙනම් බලන්න මේ හටගන්න හිතම තමයි ඇහෙන ස්වභාවය. හටගන්න හිතමයි පේන ස්වභාවය. හටගන්න හිතමයි පිට ස්වභාවය. හටගන්න දැනගන්න ස්වභාවය. ඔච්චරයි වෙලා තියෙන්නේ. ඒක මොකද්ද? ඒක හේතු බලව හටගන්න. හේතු නිරෝධයෙන් විරුද්ධ වෙන්නේ. එච්චරයි. ඉතින් ඔබට මට හිතෙනවා අද මේ ගැඹුර ඇති කියලා. තව අහලා බලන්න. තව හොඳට ඔබ මේක ගවේෂණය කරන්න. ගවේෂණය කරනකොට ඔබට හොඳට මේක තේරෙයි. එතකොට ඒ වගේම ඔබට දානවා විවිධ ස්වාමීන් වහන්සේලාගේ දේශනා අහන්න. එතකොට අහනකොට ඔබට කරන්න තියෙන්නේ මෙන්න මේක. තවත් දේශනාවක් ඇටියට ඒක අහන්න එපා. ඔබ යෝනිසෝ මනසිකාරය කරලා ඔබට කුසල චිත්ත හදාගන්න තමයි ඒව දාන්නේ. ඒ දහනකොට ඔබ ඔබ හොඳට යෝනිසෝ මනසිකාරය කර කර ඒ ඒ මොහොතේ ඒ ඒ මොහොතේ ඒ දේශනාව Taman තුරට ගලපගෙන ඒ ඒ ඒ ඒ මොහොතේ යෝනි Taman ඒක තුල යන්න. ඒ යනකොට ඔබට අප්‍රමාණ කුසලය කුසල චිත්ත ගංගාවක් ඔබට වැඩෙන්න පටන් ගලන්න පටන් ගන්නවා. ඔබට මේ දේශනාව තේරෙන්න තේරෙන්න තේරෙන්න තේරෙන්න ඔබට පුදුම චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. ඔබට පුදුම සතුටක් දැනෙනවා. ඔය ටික තේරෙනවා. තේරෙනවා කියන්නේ බලන්න කුසලයක්මයි වැඩෙන්නේ. කුසලයක්මයි වැඩෙන්නේ. කුසලයක්මයි වැඩෙන්නේ. ආන්න බලන්න. එහෙනම් බලන්න ඔබ මේක නොදන්නා තාක්කල් හැම මොහොතකම හටගත්ත සිතේ ඉපදුනේ මොකක්ද එක්ක රාගයක් එක්ක දේශයක් එක්ක මොහොතයක්. ඇලීම් ගැටීම් තුනත් එක්ක අන්න බලන්න අවිද්‍යා තණ්හා ඉදිලා කෙලෙස්මයි හටගත්තේ. කෙලෙස්මයි හටගත්තේ. ඉතින් එහෙනම් රාගක්ඛ්‍යෝ නිබ්බාණං දේශක්ඛ්‍යෝ නිබ්බාණං මෝහක්ඛ්‍යෝ නිබ්බාණං වෙන්න ඔබ මෙන්න ශුන්්‍යතාවය දැක්කොත් එහෙම අන්න බලන්න ඔබ ඉන්නේ රාගක්ඛ්‍යෝ නිබ්බාණං දේශක්ඛ්‍යෝ නිබ්බාණං මෝහක්ඛ්‍යෝ නිබ්බාණං කියන තැන හරි හොඳයි එහෙමනම් තාහ කාට හරි ගැටලුවක් තියෙනවද මහත්මයා විශාන්ත මහත්මයා පොඩ්ඩක් ඇහෙන්නේ නැහැ මට හෙලෝ නිශාන්ත මහත්තයා අනේ මේ මෙතන අර ඇහැ කියලා කිව්වේ මේ මස් ඇහැ ගැන නේද ඔබතුමා ඇහැ දැකලම නැහැ කන ඇහෙලම අන්න හරි ඒ ඒක තමයි කිව්වේ ඒ කියන්නේ අපිට කර්ම කර්ම කර්මානුරූපව සකස් ඇහැ කන නාසය දිව කය කියන ටික අපි දැකලම ඒකට මානසිකවත් දැකලම නැහැ එහෙම එහෙම බොහොම පැහැදිලි නිශාන්ත මහත්තයා තිරුවන් සරණයි හොඳයි තව කවුද වාසනානුව ඔව් නිශාන්ත මහත්තයා මේ මම මට වැරදුන තැනක් මම කියන්න කියලා හිතුණා අනිත් අයට සමහරට ප්‍රයෝජනවත් වෙයි දැන් අපි බණ අහනකොට අපි එක බණක් අහලා ඊළඟට තව එකක් අහලා තව එකක් අහලා තව එකක් අහලා ඔහොම අර හිතෙනවා අහන්න එතකොට අහගෙන අහගෙන යන එක සුදුසු නෑ කියලා මට හිතෙනවා එක බණක් අහලා ඒක හොඳට අපි මගේ කරගෙන තමා ඊට පස්සේ තව එකක් අහනවා නම් අහන්න තියෙන්නේ නැත්තම් අරක පිහිටන්න නැති ගතියක් දැනුණා මට. ඔව් මෙහෙම අපි බණ අහනකොට අහලා ඉවර වෙලා ඒක යෝනිසෝ මනසිකාරය කරන්න කියලා වැඩක් නැහැ. අදාම අහනවා නම් වැඩක් නැහැ. ඔව් නෑ ඒක මම තමයි වෙලා හිතනවා තියෙන්නේ. අපි හිතමුකෝ පැය පැය භාගයක බණක් අහනවා කියලා. ඒ පැය භාගයක බණ අහන මොහොතේ යෝනිසෝමනසිකාරයෙන් අහලා ඊට පස්සේ අපි එදිනෙදා වැඩ කටයුතු කරන ගමන් අපි ඒක අර ප්‍රැක්ටිස් කරනවා වගේ ඒක මගේ කරගන්න දහම දැන් අහපු දහම මට තුල පිහිටන්න ඒ අනුව ක්‍රියා කරමින් ඉන්න ඕනි නේද තවත් එකක් අහන්න ඉස්සෙල්ලා නැත්නම් මට වෙලා තියෙනවා එහෙම එක දිගට දෙකක් විතර ඇහුවාම නිකන් පැටලිලි ගතියක් අරක එකක්වත් පිටපු නැති ගතියක් වගේ එහෙම වෙලා තියෙනවා. ඒක එහෙමද? ඔව් ඇතරම ඉතින් මායя කරන්නේ මේකයි මොකද දන්නා දැන් දේශනාවක් අහන්නේ ඔබ අහනකොට ඔබට ඒක යෝනිසෝ මනසිකාරය කරන්න දෙන්නේ එයා කරන්නේ මොකද්ද මේ හිත තව එකක් ගෙනල්ලා දෙනවා ඊගා එකක් අහන්නකෝ කියලා ඒක ගේන්නේ ඔබට උදව් කරනවා වගේ නෑ ඒක නෙමෙයි කරන්නේ. ඔබට යෝනිසෝ මනසිකාරය කරන්න දෙන්නේ ඔබට දිගටම බණ අහන්න විතරක් ඔබ ඇදගෙන යනවා. ඔබ අර ඒකේ සාරාංශය නැතුව ඔබ මොකද කරන්නේ හැමදාම බණ අහන්න ප්‍රතිපදාවක්. ඒක නෙමෙයි වෙන්න ඕනේ. එකක් හරි අහලා ඒක තමන් හොඳට ඒකෙන් ගන්න තියෙන හරේ ගත්තට පස්සේ 100ක් ඇහුවත් කමන්නේ. කොච්චර ඇහුවත්. අන්න ඒක ඉස්සෙල්ලා ඒක ගන්න ඕනේ. විශාන්තමත් ඔක මෙහෙම කරන්න ඔය දැන් ඔබතුමාම එවන බණ සම්පූර්ණයෙන් අහලා ඒක ඉවර කරන්න දඟලන්න නැතුව විනාඩි 10ක වගේ කොටසක් අහනවා. අහලා ඒක යෝනිසෝ මනසිකාරය කරලා ඒකේ තියෙන දේ හැබැයි හොඳටම Tamanට මේකයි වැටුනේ කියලා වැටහුනේ නැත්නම් අවංක මායාපහු ඒ විනාඩි 10ම අහනවා. අන්න එහෙම එහෙම කළා ඒ බණ ඉවර කරන්නම් ඒ දේශනේ සම්පූර්ණ ඉවර කරන්නම් ඉවර කරන්න දුරට පැහැදිලි වුණා කියලා මට හිතෙනවා ඇත්තටම අපි කරෙත් ඔන්නෝක තමයි කියන්නේ අපි ඒක එක දේශනාවක් අරගෙන ඒකේ අපි කීප සැරයක් ඒකයි මම අර පෙන්නන්නේ දැන් අර එකම දේශනාව කීප සැරයක් අහනකොට එක සැරයක් පළවෙනි සැරේ අහලා සමහරක් වෙලාවට ඇවිල්ලා ඉන්නේ කොළඹ ඉඳලා දෙහිවල හරියට විතර තව එකක් අහන්න යනවා ඊට පස්සේ දැන් අරකේ කතරගම යන්න ගියේ. දෙහිවලින් බැහැලා ගිහිල්ලායි. ආයි කොළඹින් පටන් ගන්නවා. දැන් වෙන බස් එකක නැගලා දැන් යනවා නුවරඑළිය පැත්තට. මේ වගේ. ඉතින් එහෙම නෙමෙයි. අර එක එක එක තැනකට යනකොට එකම ඒක දිගේම යනවනම් දෙහිවලට ආපු කෙනා මොරටුවට එනවා මොරටුවට ආපු කෙනා පානුදුරේට එනවා පානුදුරේට ආපු කෙනා අලුත්ගමට කළුතරට කළුතර අලුත්ගම අලුත්ගම ගාල්ල ගාල්ල මාතර ওই විදිහට යා කොහොම හරි එනවා කතරගමට අන්න ඒක තමයි වෙන්න නම් ඕනේ. ඒකට මෙහෙමයි. දැන් Tamanට සුදුසු දේශන එක එක පරයයන් වලින් කරලා තියෙන්නේ. සුදුසු එකක් අල්ලගන්න තේරෙන. ඒක අල්ලගෙන අන්න ඒක හොඳට ගවේෂණය කරන්න. හොඳට කරන්න. ඒක මහන්න. ඒක මහන්න. ඒක මහනකොට අහනකොට අහනකොට අහනකොට ඔබටම තීරේ පෙර නොඇසූ දහමක් ඇහෙන්නේ කියලා. ඉස්සල්ලා මේක ඇහුන්නේ නෑනේ. ඉස්සල්ලා මේක ඇහුන්නේ නෑනේ. එතකොට පෙර නොඇසූ දහම. ඒ කියන්නේ මේ මට්ටමට ප්‍රඥාව වැඩිලා. ඒ මට්ටමට ප්‍රඥාව වැඩිලා. ඒ වගේම තමයි දැන් මේ සාකච්ඡාව අතර තුල කවුරු හරි කතා කරන ටිකක් ගැඹුරු කාරණාවක් කරනකොට කට්ටියක් ගැටෙනවා. අන්න එතනදි බලන්න ඔබ ඔබේ පැත්ත බලන්න. ඒ ඒක වෙන එක හොඳයි. ඒ ගැටෙනකොට ඔබ බලන්න ආව නේද දේශ සම්පස්සය. මේ වෙලාවේ ඇතුලේ තිබිච්ච කුණු ගොඩක් නේද ඇදිලා ආවේ. අන්න බලන්න මේ ඔබට ඇවිල්ලා තියෙන්නේ කාට අහනා. එතකොට බලන්නේ ඒ ඒක උදා කරපු ඒ කෙනා දේවදූතෙක් කියන වෙලාවේ ඔබගේ හැංගිලා තිබිච්ච අනුශ්‍ය ධර්මයක් තමයි අනුශ්‍ය කෙලෙසයක් ඇදලා ගන්න උදව් වුණා යා. තේරුණාද? ඔබ මෙන්න මේවත් ගවේෂණය කරන්න. හරි? ඔබ මේ මේ ඒක තමයි අවබෝධය කියන්නේ. අන්න එවලෙම ඔබ දකිනවා. අර අර වැඩි වෙලාවක් කියන මේ සාකච්ඡාව ඇතුළත ඔබට ඕන කරන පණිවිඩය හම්බ වෙලා තියෙන්නේ. අන්න ඔබ බලන අප්‍රමාණ කුසලයක් වඩාගෙන ඒ කුසලයේ තුලින්ම දේශනාවට සම්බන්ධ වෙනවා ඉතරේ. අන්න බලන අප්‍රමාණ සතුටකින් දැන් දැන් ධර්ම ප්‍රීතිය ඇති වෙලා තියෙන්නේ ප්‍රමෝදය ඇති වෙලා තියෙන්නේ. තේරුණාද මේ මම කියන්නේ මේ වගේ ප්‍රායෝගික වෙන්න. පොත් අස්සේ යන්න එපා. හරි? ඔබ පුළුවන් තරම් ප්‍රායෝගික වෙන්න. හැම තැනකදීම. ඔබ බලන්න ඇවිදිනකොට දැන් ඕක ප්‍රායෝගික කරගන්න හැටි බලන්න. දැන් බලන්න කකුල තියන්න ඉස්සල්ලා ඊළඟ අඩියට කකුල සකස් වෙලා නැහෙනි. පොළොව සකස් වෙලත් නැහෙනි. එතකොට බලන්න ඒ දෙකට සාපේක්ෂව බලන්න එතන ශුන්‍යයි. ඇත්තටම ඔබ දන්නේ කකුලට එහෙම ලෝකයක් දුරන කකුල තියෙනකොට අන්න බලන්න ඒ ස්පර්ශය එතන වෙනකොට ඒත් කකුල දන්නේ කකුල තියෙන්නම නිරෝධයක අන්න බලන්න හිත හදා ගන්නවා ආ ස්පර්ශයත් එක්ක යනවා අන්න ඒකත් ඒ ඔය එක එක ඕන විදියකින් ඔබට බලන්න පුළුවන්. ඔබ හැමතිස්සෙම ඇවිදිනවා, ඉඳ ගන්නවා, හිට ගන්නවා, සතර ඉරියව් පවත්වනකොට කනකොට බොනකොට ඔය ඔක්කොගෙදිම ඔබට ඔබ දකින්න පුළුවන්. ඉතින් එහෙමනම් මම හිතනවා ශාන්ත මහත්තයා සමාවෙන්න මේ ශාන්ත මහත්තයා එතකොට අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි වෙනවා කියන්නේ මෙනෙහි කරනවා කියන්නේ මේ ටිකම මෙනෙහි කිරීම තුලින් නේද අන්න හරි ඒක ඒ කියන්නේ ඒව වචන කී කී ඉන්න ඕනේ ওই ටික දකින්නවා කියන්නේ ඔබ ඉන්නේ එතන. ඇත්තටම ඔබ ඉන්නේ එතන. අනිච්ච දුක් අනාත්ම කිය කියන්න නෙමෙයි තියෙන්නේ. Taman ඒක ඇවිල්ලා තීරියක. ඒකේ අවබෝධය තමයි ඇත්තටම දර්ශනය. දර්ශනය. ඒකේ අවබෝධය තමයි දර්ශනය. හරි? එතකොට මේ මේ මේ පරයය වෙන එකක්. ඒ කියන්නේ ඕකනේ ඥානතෝ පස්සතෝ කියලා කියන්නේ නේ. අපි දැනගන්න එකක්. ඒක පරිහරණය කරනකොට තමයි අපි දර්ශනය තුල ඉන්නේ. දර්ශනය අපිට හම්බ වෙලා තියෙන්නේ. හරියට හරි. එතකොට ඒක වචන වලින් අපි මේක අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා කී කී ඉන්න නෙමෙයි දෙන්නේ. ඒක දන්න ඕනේ. අන්න කියන්න කියන්න අවශ්‍ය නැහැ. Taman අත්විඳින්නේ ඒකමයි. ඒක ඊට පස්සේ මෙනෙහි කරලා බලන්න. ආ මෙතන උනේ මේක නේද? මේක නේද? මේක නේද? අන්නේ බලනකොට අන්න අර ඇතුළාන්තී ප්‍රීතිය ඇති වෙන්න පටන් ගන්නවා. එහෙමයි. ඒක එනවා එහෙම. ඇති වෙනවා. අන්න එතකොට බලන්න සමහර කෙනෙක් ඉතින් ඒක හොඳට වැඩිලා තිනකොට අරපනා වලට ගිහිල්ලා එයා. එතන ඉහාට. අරපනා, ඒ කියන්නේ මොහොතකට එයාට සියල්ල මොහොතකට මොහොතකින් මොහොතකින් මොහොතකට මිදිලා එයා එතනින්. ඈ යම් මේ නිහඬතාවයකටපත් වෙලා එයා. <coughs> අර ඒ ඒ වගේ ස්වභාවයන් අත්විඳිනවා. ඒ අත්විඳින අත්විඳින්න ඉතින් මේ ධර්මීය ඔබට හරියට ස්පර්ශ වෙලා තියෙන බව ඔබට හොඳට ප්‍රත්‍යක්ෂයෙන්ම දැනෙනවා. ඇහැ අරගෙන ඔබ Nirodhe තින්නේ. අන්න බලන්න. ඒව අන්න එතකොට තමයි තේරෙන්නේ ආයතන ආයතන විවේක ගන්නවා කියලා තේරෙන්නේ එතකොට. අන්න එතකොට තේරෙනවා. හොඳයි. එතකොට අර සැහැල්ලුවයි පස්සද්ධිය දෙකම දැනෙනව නොදැනීමනේ. අන්න හරි. ඒක ඇතුලාන්තයටම දැනෙනවා. දැනෙනවා. ඇතුලාන්තයටම දැනෙනවා. හොඳයි. එහෙනම් තව කාට හරි තියෙනවද ප්‍රශ්න? අනිතේරුවන් සරණයි මහත්මයා. ආ හොඳයි. එහෙමනම් සියලු දෙනාටම හොඳින් ඔගොල්ලෝ ඔබට ඔබ අහපු ධර්මයේ ප්‍රමාණවත්. ඇත්තටම ප්‍රමාණවත්. ඔබගේ පැත්තෙම පාඩුවක් තියෙන යෝනිසෝ මනසිකාරය අද. එතකොට එහෙනම් ඔබ ඒකට යොමු වෙන්න. මේ යෝනිසෝ මනසිකාරයට හොඳට යොමු වුණාම ඔබට ওই තියෙන අනිත් චූටි චූටි හැම දෙයක්ම ඔබටම පේන්න ගනි. මේ කියන ගැඹුරු දේ ඔබට මහා සරලව තේරෙන්න පටන් ගනී. හරි? එතකොට අන්න ඒක තමයි ඔබ කරගන්නත් ඕනේ. ඉතින් ඒක කරගන්න. ඉතින් ඒක මට අපිට කරගන්න ඔබ ඔබ තුලම ඔබ බුද්ධ පහල කරගන්න ඕනේ. ඔබම ඔබෝකේ තියෙන අසත්පුරුෂ භාවයේ ඔබ තුල පවතින අසත්පුරුෂ ස්වභාවය ඔබම ඊර්ය වඩලා ඔබම ඥානෙ ප්‍රඥාවෙන් බුද්ධියෙන් යුතුව කටයුතු කරලා ඔබම ඒක දුරු කරගන්න. ඒක වෙන කාටවත් කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙමනම් ඉතින් හැමෝටම මේ ඔබේ ජීවිතයට කල්ප ගන්න. පෙරුවන් සරණයි සාන්තයි. පෙරුවන් සරණයි.